හොඳයි. එල්බේම ඉතින් ධර්ම සාකච්ඡාව පටන් ගන්න ඉස්සෙල්ලා මේ මම වෙන මේ ඉල්ලීමක් කරනවා ඒ තමයි ඔබට කැමති ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔබ සතරගතයන් වහන්සේගේ ධර්මයේ විස්තර ශ්‍රවණය කළාදී ඒක පරම ගම්භීරයි අවබෝධ කරගන්න ටිකක් අමාරුයි. ඉතින් ඒක නිසා එහෙම ප්‍රාණය කරන ධර්මයක් ඇත්නම් ඒකේ යථාර්ථය යථාර්ථයෙන් ධර්මය දකින්න. කොමද දින ප්‍රශ්න හරි. ඉතින් ඒක ලෝකේ ගැන වෙන්නත් පුළුවන්. ඒ වගේම ලෝකෙන් ඈතර වීම ගැන වෙන්නත් පුළුවන්. මා දන්නා කරමින් මම ඒවට පිළිතුරු සපයන්න. ධර්මයේ කියන්නේ සස්තමා සාගරේන. මම පුංචි අලිකටයක් විතරයි. මම දන්න තුන්වයි. මම දන්න ප්‍රමාණය මගේ ජීවිත කාලෙම කිව්වොත් ඉවර කරන්න බෑ. නමුත් අමතක කරන්න එපා. "යේ ධම්මා හේතුපබ්බව තේසං හේතු තථාගතවා" ඔන්න බලපද දෙක අහලා තමයි උපතිස්ස කියන පිළිවෙලිය හොවන්න. අසු කාලේන සාරිපුත්‍රයන් වහන්සේ නමි සතාගතයන් වහන්සේට පමණක් දෙවි වෙච්ච මහා ඥාන සම්පත්තියක් ඇති උත්තර රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණේ උන්වහන්සේ. ඒ නිසා ධර්මයේ දැනගැනීම නෙමෙයි වැදගත් ධර්ම ධර්මයේ අවබෝධ කරගන්න. ඒ නිසා ධර්ම අවබෝධයේ හේතු වෙන කර්මෝපගාම ඇති. ඒවා හරියාකාරව දැනගන්න. ඒවා මෙතන යන්න පුළුවන්. මෙලන් ධර්මදර පිරිස ඉන්නවා. විතර ධර්මයක් එක්ක හදන දීපු දෙන. ඒ අයගේ අදහසුත් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක නිසා ඔබට විවෘතයි. ඔබගේ දැනගැනීම පිණිස නිවන් අවබෝධය. හෝ යහපත් ජීවිතයක් ගත කිරීම පිළිබඳ. සමහර දේ ගැටලු. මොකද මම ආම්දුර කියන ඉන්නේ නිසා ඔබට ප්‍රශ්න අහන්න පුළුවන්. අහන්න. මම නතු අහන්න. ආම්දුර කෙනෙක් ඉතින් ඒ කියන මෙතන දෙහිතරේ දෙන්නේ. හරිද මන් අපි මේ ගහන එක නේද අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා නමුත් අපි ඒවා හොඳට ඉන්නවා ඔබට අහන්න පුළුවන් ඒක ප්‍රශ්න ඕනේ ආත්ම වහන්සේගේ සංකල්ප අපේ අනුකම්පාවයි ආත්ම වහන්සේ කෙනෙක්ගේ අනුකම්පාවයි ඒවා මම මේ මල්ලිත් එක්ක කතා කරලා හිටියේ අපි රසන මතන සාකච්ඡාවක් කරද්දී ඕ සම්වි විෂය සාරාංශ වශයෙන් සාකච්ඡා කරද්දී ඒ විෂය ගැන දන්න දරුවෝ ගොඩක් මිනිස්සු පන්තියට බොහොම හරවත් විදියට ඒක කරන්න පුළුවන් මොකද ඒ අහන ප්‍රශ්න සබ්ජෙක්ට් එක දන්නවනේ ඒ සබ්ජෙක්ට් එක දන්නකොට ඒ ඒ ප්‍රශ්නේ ඉතින් බොහොම හොඳයි. ඔව් මම කියන්නේ මේකයි. හැමෝම සබ්ජෙක්ට් එක දැනගන්න අවශ්‍ය නැහැ. මෙතන දෙන්නේ නරඹන සබ්ජෙක්ට් එක දැනගන්නනේ. ඉතින් බොහොම ගැඹුරු ප්‍රශ්නයක් ඇහුවේ. ඒ තමයි අනුකම්පාව. අපි අනුකම්පාව කරනවා නේද මේ? ඒ අනුකම්පාව සපර්ණ කියන්නේ අපේ තියෙන අනුකම්පාව සහ ඒ රහතන් වහන්සේලාගේ තියෙන අනුකම්පාව. ඔය දෙක අතර තියෙන වෙනස මොකක්ද කියලා මොකද්ද පින්වතුනි අනුකම්පාව කියන්නේ? අනුකම්පාව කියන වචනේ පද නිරුක්තිය ගත්තාම අනුව කම්පා වීම. අනුව කම්පණයටපත් වීම. ඒකේ දේට අනුව කම්පණයටපත් වීම. දැන් ඔබ මේ රටේ රජිනව දැකලා අනුකම්පාවටපත් වෙනවා. මම මේ කරුණ තේරුම් ගත්තා. රජිනව දැකලා අනුකම්පාවක් නෑ. ඔබ කළා පහත් තත්ත්වයක ඉන්න ඔබට වඩා දුක් විඳින කෙනෙක් දැකලා ඔබට අනුකම්පාව ඇති වෙනවා. මොකද ඔබට අනුව තමයි මේ කම්පණය ඇති වෙන්නේ. මම හොඳට අවබෝධ කරගන්නවා. ඔබට අනුව මේ කම්පණය ඇති වෙන්නේ. අපි හිතමු හරක් මරන කෙනෙක්. හරකෙක් මරනවා දකින්න හරක් මරන කෙනෙක්. එයාට කම්පාව ඇති වෙනවා. ඔබ දකින්න හරකෙක් මරනවා. ඇති වෙනවා. ඇයි? ඒ අණුව කම්පණයටපත් වෙනවා. ඒ ඔබගේ සිතන්ගේ ස්වභාවය අනුව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. නමුත් රහතන් වහන්සේ කෙනෙක්ගේ අනුකම්පාව කියන එක ඒක හාස්පදින්ම වෙනවා. ඔබ කොච්චර දුක්ඛිත තත්ත්වෙ හිටියත් ඔබ රජ වෙලා හිටියත් රහතන් වහන්සේට දැනෙන එකම එක අනුකම්පාවයි. ඒ තමයි මම සියලු කෙලෙසුන්ගෙන් දුර වෙලා ඉන්නේ. මම සතර අපායන් සතරටම වෙන් වෙලා ඉන්නේ. මම ආයතනයක් මේ ලෝකවල උත්පත්ති ලබන්නේ නැහැ. මම දුක සහ මුලින්ම ගැලවෙන කළා තියෙන්නේ. අන්න ඒ කෝණයෙන් තමයි උන්වහන්සේ මේ සතරේ සත්‍යය කෙරේ බලන්නේ. එතකොට අන්න උන්වහන්සේගේ අනුකම්පාව. ඒක නිසා තමයි සතාහතයන් වහන්සේ නම මේ ලෝකෙට බිහි වුණාට පස්සේ ඒ අනුකම්පාව නිසා තමයි ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තේ. සාතන් වහන්සේ කෙනෙක් ධර්මයේ දේශනා කරන්න පටන් ගන්නේ අන්නේ කියන අනුකම්පාව නිසා. නිකන් හිතන්න අපි යමු ලංකාවේ. මේක වසර පාදම ඇවිල්ලා ඉස්සෙල්ලා. ඉස්කෝලේ ගාවින් යනකොට ඔය ඉස්කෝලේ ගාව ලස්සන සෙල්ලම් බඩුවක් තියලා තියෙනවා. ලොකු සෙල්ලම් බඩුවක්. ඔයා එතනින් යනකොට දකින්නවා මේක බෝම්බයක්. මේ ළමයි කැවිලා මේ සෙල්ලම් බඩ එකක් හරි මෙතන ඉස්කෝලේ මේක පුපුරනවා. පුපුරලා තමයි ඉස්කෝලේ ළමයි ඔක්කොම මැරෙනවා. දැන් ඔබ මොකද්ද කරන්නේ? දැන් ඔබ අනුකම්පාවට පත් වෙන්නේ නැද්ද? පත් වෙනවා. ඔබට අනුකම්පාවක් තියුණා. දරුවෝ මොකද කරන්නේ කොහොම හරි උත්සාහ කරනවා මේක කිසිම ළමයෙකුට ඔතනට එනවලු තියාගන්න. නිකන් විකල බලන්න මේ වෙලාවේ ඔබට තියෙන මානසික මට්ටම මොකද්ද කියලා. එතකොට ඔබ එතන හදන්නේ අර මර ළමයි ටික මරමින් ගලව ගන්න. අන්න ඒක මේ රහතන් වහන්සේටත් දැඩි උවමනාවක් තියෙනවා. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ නමක් ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා පිරිත චාරිකා අතුරිත චාරිකා වශයෙන් පා ගමනින් වැඩම කළා. දහස් සංඛ්‍යාත දෙවි මිනිසුන්ට ධර්මයේ දේශනා කළ නිවන් දක්වන්නේ. මොකද සතරයන් වහන්සේ මේ උත්තර වූ தත්ත්වයට පත් වුණාට පස්සේ තමයි උන්වහන්සේට තේන්නේ මේ සත්‍ය කොච්චර දුක් විඳිනවද කියලා. අද අපිට තේරෙන්නේ නැහැ. මොකද හේතුව මේක හරියට කේක් ගෙඩියක් වගේ. වස පොවපු කේක් ගෙඩියක්. සුවඳයි. නැක්කාවත් ආසයි. සොෆ්ට්. කල්ලා පිටනවා. කෑවොත් මොකද නැහැ. තනිකරම මේ අපේ මේ මේ ජීවිතේ කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඒක නිසා තමයි අපිට මේ දුක කියන එක තේරෙන්නේ නැත්තේ. මොකද මේ දුක කියන එක ස්වල්ප වෙලාවකින් නැති වෙලා සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. එතකොට අපි මොකද වෙන්නේ? මේකට ඇත්තටම කියන්නේ අපිට සැටිස්ෆයි වෙන්න බෑ. අපි මේ සංසාරෙ තිස්සේ කොච්චර කෑම කාලද? හ්ම් අපි කාපු කෑම ටික ගොඩ ගැහුවොත් හ්ම් අපි කාපු කෑම ටික මූදට දැම්මොත් එහෙම ටික මූදක් තියෙයි නමුත් අද කෑම වෙනකොට ගාවෙන් නැද්ද ඇයි අපිට අපිව තෘප්තිමත් කරගන්න ඒ තෘප්තිය හොයාගෙන තමයි අපි යන්නේ අපි වේදනාවට පත් වෙනා ඒක අවස්ථාවක ඒ තමයි මොකක් හරි ශාරීරික හෝ මානසික අපිට දැනෙන වේදනාවට. නමුත් ඒක යටපත් වෙනවා අවදයක් ඇවිල්ලා. දරුවෙක් ඉන්නවා ඒ දරුවා මැරෙනවා. අවුරුද්දක් යනකම් අම්මා අඬනවා. ඒ අඩුව පුරවන්න තව දරුවෙක් එනවා. ටික දවසක් යනකොට අර දරුවා එහෙම මොකද කියලා කියනවා. ඒ අඩුව පිර වෙනවා. ඒක නිසා අපේ මිනිස්සුන්ට නිවන් දැකීම ගැන හිතන්න අවශ්‍ය වෙලා නැහැ. අනිත් එක තමයි මම හරීම අකමැති දෙයක් තමයි මේ බුදුදහම ගැන මිනිස්සු දකින්න කොහොමද? බුදුදහම ගැන මිනිස්සු දකින්නේ මේක තනි කරම අසාර වෙච්ච දෙයක්. කියන්නේ කෙලින්ම නෙගටිව්. මේ ලෝකේ පොසිටිව් තින්කින් වල උපත කොහෙද? සබෝධයන් වහන්සේ පොසිටිව් තින්කින් වල පරම අදිස්ථාන අදිස්ථාන පාරමිතා. එන්නේ උන්වහන්සේ. නේද? පොසිටිව් තින්කින් වල උපත එතන තියෙන්නේ. මේ පාරමිතා ඒ පාරමිතා පුරවාගෙන ලෝතර පුත්‍රාජින පස්සෙනවනේ මේ ඉතර ලේසි වෙන නෙමෙයිනේ. ඒකට හිත හිතන බලන්න මෙතනදී මේ තථාගතයන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා කියන උත්සමයා ශරීරයට අධික ලෙස ලැබුණ කෙනෙක් සාමාන්‍ය බුද්ධලෙකුට නොදෙන තරම් සැපදීපු බුද්ධලෙක් ශරීරයට ඒ සපත් මදි වුණා මෙන්න ඒක නේද මම මේක හරියට ලැබෙන්නේ කියලා නෙමෙයි මේක අවබෝධ කරගන්න ඒ සපත් මදි වුණා උන්වහන්සේ මහා සීලනාර සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේට කියනවා පින්වත් සාරිපුත්‍රයා සීත ඍතුවේදී අපේ තාත්තා මට වදලා දීපු මාළිගාව සීත ඍතුව ඉවර වෙනකන් මම පිරිමි කුණුටක්වත් දකින්නේ අන්න ඒ තරම් ශරීරයට අධික වෙස සැපදී මනසේ මොකද උනේ ඒකත් මදි වුණා කවදාවත් මම මේ මෙච්චර සැපදීලා මම මොනවද වයසට යනවානේ ඉතින් මේ සක්මනේ කියන්නේ මොකක්ද? කවදාවත් ඕනේ. නැත්නම් මේ නෙගටිව් නෙමෙයි. තවදාත් ඕනේ. තව තෝරේ ඕනේ මට. මම ලෙඩ ඕනේ. ලෙඩ වුණොත් රටෙක් වුණත් වැඩක් නෑ ලෙඩෙක් වුණොත්. හ්ම් මම මැරෙනවානේ. මම මහලු වෙනවා. මම ලෙඩ වෙනවා. මම මැරෙනවා. මම මැරෙනවානේ. ඉතින් මෙතන තිබුණ වැඩක් නෑනේ. මේ පිළිනුත් මම දිනන්න ඕනේ. අන්න. පොසිටිව් උපරේ මේකත් වැඩක් නෑ. තවත් සැප මත ඕනේ. ඒක නිරාමිත සත්‍යයක්. එතකොට එනේ එතකොට දැන් මේ නිරාමිත සත්‍යය කියන එක දැනගත්තොත් මොන්නේ මුත්‍රාජිකාවට පස්සේනේ. දැන් විතර බලන්න බෝධිසත් චරිතය කියන්නේ. ඒ බෝධිසත් චරිතය එතනින් යනට හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන ගියොත් මේ සත්‍ය මම මේ මේවා නෙමෙයි. මට මේ තුනෙන් නිදහස් වෙන්න ඕනේ. මේ තුනෙන් නිදහස් වුණොත් කොහොමද සත්‍ය? අන්න එතකොට තමයි බුද්ධ රාජ්‍යයට පත් වෙන මොහොතේ තමයි අවබෝධ වෙන්නේ මෙතන මොකද වෙන්නේ? මේකේ නැති කරන්න නම් මම භවය නැති කරන්න ඕනේ. අන්න පටිච්චසමුප්පාදේ අවබෝධ වෙන්න ගත්තා. උන්වහන්සේට. බුදු වෙනේදී පටිච්චසමුප්පාදේ අවබෝධ වෙන්න ගත්තේ. මෙතන සත්පුද්ගල වේදයක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ මොකද්ද? අනිකරම පටිච්චසමුප්පාදය. හේතුඵල ධර්මයක් විතරයි. හේතුව ඇති කළා නම් පරිවිරුද්ධ වෙලා යනවා. ඔන්න ඕක තමයි අන්තිම තුන්වහන්සේ දිනාගත්තේ. එතන නැගටිව්. ඈ බුදුදහම කියලා කියන්නේ සැප කියලා සම්පූර්ණ දුරදාම මේක වලවලට භාවනා කරපන් කියලා අල්ලපන්නේ නැහැ මේක හරියට අවබෝධ කරගන්න හරියම බෞද්ධයෝ තමයි මේ ලෝකේ ඉන්නවනේ ඔක්කොම බිලිය නැතු ඇයි වීරය සම්මත් ඇතනාව වියරුණත් මම බුදු වෙලා විසක් මෙතනින් නැගිටින්නේ මොන ශාස්ත්‍රවලදෝ කියලා අපේ ශාස්ත්‍රවල නම් තේ පොඩි තරම් වීරයක් තිබිච්ච උත්තර නේද එන්ෆෝන්ස් එකක් නිකන් ඒකට බලන්න මේ ශරීරයට අධික ලෙස දුක් දෙන වෙලාවේ ඒකම කියන අන්වන්සේ මා දියනාද සූත්‍රයේ සියනාද පවත්තමින් කියන්නේ පින්වත් සාරිපුත්‍රය මම මම තරම් මේ ශරීරයට අධික ලෙස දුක් දීපු මිනිස්සෙක් මේ පුදුමිතන්නේ හොයාගන්න නැහැ මරුන් අතර බමුන් අතර නැහැ මම මගේ අසුචි නරඹුවා මම සත්තුන්ගේ අසුචි නරඹුවා මම අත්‍යත් ගල්තලාවද නිදාගත්තා කටුපමුල නිදාගත්තා දේරට ගිහිලා හුස්ම ගිරකම වෙන්නේ හිටියා ඒ තරම් අධි අධිකට දුක් දුන්න ශරීරයක ඒ විසුද්ධිය. මේක අවබෝධ කරගන්න. ඉතින් අමුලට ඒක අවබෝධ කරගන්න. ඒක අවබෝධ කරගෙන අන්න උන්වහන්සේගේ අයගේ අවබෝධ වුණාට පස්සේ තමයි අනුකම්පාව කියන එක ඇති වෙන්නේ. මේ ලෝක සත්‍යය කියන්නේ. ඒක අර දුන්නේ. ඒ කියන්නේ ඒක අවුලෙ පිට මතයක්. ඒ කාලේ තිබිච්ච මතය මොකද නිකන්දනාත මුත්තර නැති කරගෙන හිටියේ ඒ කාලේ. ඒතර ඒ කාලේ තිබිච්ච මතය තමයි පරිණත අධිකම ලෙස දුක් දෙන කෙනා තමයි බුද්ධ කියන්නේ කියලා. ඔය හැම මොකදනේ? දෙසකට මිත්‍යා දෘෂ්ටික ආගම් තිබ්බා. ඒ දෙසකට මිත්‍යා දෘෂ්ටික ආගම් වල දෙසකට කියන හැටද දෙක. ඒ හැට දෙකක් මිත්‍යා දෘෂ්ටික ආගම් වල ඉතින් හැම නායකයෙක්ම කියන්නේ කවුරු කියලාද? මම බුද්ධ කියලා. ඒ කියන්නේ හැමෝම බුද්ධ වහන්සේ කවුරුත් දන්නේ බුද්ධ කියන්නේ කවුද කියලා. අද අද ඉන්න මිනිස්සු වගේ බුද්ධ කියන්නේ කවුද කියලා. කීප දෙනෙක් කියන්නේ බලන්න බුද්ධ කියන්නේ කවුද කියලා. ඒක අත්‍යන්තයෙන් තේරෙනවා කවුද? බුද්ධ අපි ඉපදිනකොට ඇහුවා බුදුආවුරු කියලා කියනවා. ඒක බුද්ධ කියන වචනේ ආවා. ඒක ඒකද මම බුදු මම බුදු මම බුදු. දැන් කවුද මෙයා? නෑ. නාරදීදී දාරු කියන්නේ හිතන්නේ ඒක කවුද කියලාද? ඒත් කියන්නේ යා බුද්ධ කියලා. ඒක නේද ඒක නෑ කියන මොකද මොන බුද්ධෙක්ද මේ මේ අන්න බුදුහාමුදුරුවෝ අන්නනේ ඉහිල්ලා මේ බගටි ගන්න හත්නේ කියලා. එතකොට අවබෝධ කරගන්න ඕන නේද? එතකොට ඒ කාලේ තිබුණේ දෙයක් තමයි හරියට අධිකරණ දුක් දුන්නොත් නිවන් දකින්න පුළුවන්. ඒක බුද්ධ වෙනවා කියන්නේ. එතකොට ඒ අතරේ ප්‍රධානම තමයි නිවන් දාන්න. නිවන් දාන්න දුක තමයි ඕක ඕක දුන්නේ. පෙර කරපු අමුදල් නිසා වෙන දේවල් ඔක්කොම නැති කරලා දාපන්න පුළුවන් තරම් දුක් දීපන්න ශරීරයට කියලා. ඒකම තමයි අද්දේ උත ගෝ උත දුනතරු දෙකේ බල්බෝ වගේ හරක් වගේ අලි වගේ ඉඳලා මේ අතට දෙන කෑම එකක් නැතුව කෑම කර බිමට දාලා බිමින් මේ මේ බල්බෙක් වගේ කාලා ඒ මුළු ජීවිත කාලෙම එච්චර දුක් දුන්න ඒ මිනිස්සු ශරීරයට මොකටද මේ දුක් කරන්නේ? අද අද කාලේ ඉන්න මිනිස්සු ඒ කාලේ ඉන්න මිනිස්සු දිනුන. අදුක ඒ කාලේ ඒක නිවිද කොහෙද හැරෙනවද? අද අපිට දීලා තියෙන කටේ දාගන්න විදිහ වෙලා තියෙනවා. ධර්මය ඇහෙන එක මේ හරිම අසහාධ්‍යයක්. හිතන්න එපා මේක ලේසියක් නක් කියලා. කරල කරදපව මීවිය මීසේ විදින කවුරු බැරිවේ මිනිස්සේ. ඒ ඉන්න කොච්චරද කියලා දන්නේ විදින කවුරු. මේ ලැබිලා තියෙන කාන්තයෙන් අපේ ජීවිත ප්‍රයෝජනය ගන්න මේ ලෝකේ අවාසනාවන්තව මිනිස්සු තමයි බෞද්ධය කියලා කියාගන්න මිනිස්සු. හේතුව තමයි අවවාසතරවට කයින් ගහන හින්දා. වෙන මොකද මේ? මහා වාසනාවක් ඇහිලා ඉපදිලා තියෙන්නේ. අද දේලා තියෙන සුද්ධන්ත. මේ ධර්මයේ තේරෙනවා. අද මාව ඇතුළු කරන සම්මාන සුද්ධ උන් සිංහල ඉගෙන ගන්න හදනවා. හරියට මේ මුළු දාන යන මම ඒගොල්ලන් දෙන්නේ. මට ඉංග්‍රීසියෙන් එක්ස්ප්ලেইন කරන්න පුළුවන් මේක. නමුත් උඹට තේරෙන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ. දැන් මේගොල්ලෝ සිංහල ඉගෙන ගන්න හදනවා. ඒකට සංසාරයේ පෙර දුරුද්දක් සතර දුරුද්දක් කියන මම හිතන නම් ලංකාවේ ඉන්න දෙකෝටියක් විතර මිනිස්සු උත්සාහ කරන එකෙන් ඒක හත්තාවක් විතර. නමුත් අපි ඇත්තටම බල බුදු ධර්මය ධර්මයක් විදිහට ඒ කියන්නේ ධර්මයේ හැසිරේ සියයට අලිව පොඩි ගන්න. ඒගොල්ලන්ගේ සංසාරේ කරන දුරුද්දක් තියෙන නම් හිතන්නේ මම දුරුද්දක් තියෙනවා කියලා. ඔව් මොනවද? පොතන්න හේතුවක් තියෙනවා. සංසාරික පුරුද්දක් අවශ්‍යයි. ඒක හරි. ඒක සංසාරික පුරුද්ද අවශ්‍ය ඇති. මට පෙර කරපු අපේටම හරි. අපේට මේක. මෙයාට සංසාරික පුරුද්දක් තියෙනවා. මේක ආත්ම 100කින් තමයි පටන් ගත්තේ. හැබැයි පටන් ගත්තා. මේක පටන් ගන්න තමයි අපි කරගන්නේ. ඔය සංසාරික පුරුද්දක් ඇති අයට ඒ සංසාරික පුරුද්ද අද පටන් ගත්තා නම් හරිනේ එතකොට සංවාදිකව එතනින් යට තියෙනවානේ අද අපේ මිනිස්සු එහෙමත් වුණාන්නේ මොකද අපේ ප්‍රධාන හේතුව ඕක නෙමෙයි ප්‍රධාන හේතුව තමයි මේ ධර්මය අවබෝධ නැහැ මිනිස්සුන්ට බුදුදහම කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ බෞද්ධයෝ කියන කියා ගන්නවා කොත්තේ ඉන්නේ කොත්තේ ඉන්නවා කියන්නේ පාසල ආරක්ෂා කරනවා හරි කවුරුයි බලත් අහන්නේ නැති ධර්මය අවබෝධ කරගන්න කිසිම උත්සාහයක් නැහැ හැබැයි කවුරු හරි බුදුහාමුදුරන් මොනවද කිව්වොත් කැත්තාම වෙන කොන්න ගන්නවා අන්න පොත්තේ ඉන්න අය. දැන් අර මාස දවසේ. ඔව් නම විතරයි. නමුත් සාසනය ආරක්ෂා කරනවා. අර දැන් පිරිමි කියලා ඉන්නේ මොකද? ලංකාවේ කාන්තාවර පිරිමිද වැඩිපුර මොඩේ. බෞද්ධයෝ කරේ. ආ ඕෙන් පස්ස. යතෙන් පස්ස. අපි හිතවල දානවා. ඔව් එදා දාදා අදින්න හරින් හරි. ඒ නෝර වන්දරයන මහත්ය අල්ලගෙන ඉන්න ගමන් යන එක තමයි ගහනවා. ඔව් දැන් අද ලංකාවේ නැති හරියක් පිළිමි. අවුරුදු මෝඩ පිළිමියා දන්නේ මේ ධර්මයේ වැඩි වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් කාටද? පිළිමියට. කාන්තාවට තමයි ඉන්නේ ඇත්ත. ඒ කාන්තාව අවබෝධ කරගන්න බැරි නැහැ. පුළුවන්. සෝල්ගෝතේ මේ ධර්මයේ වේදනා කරේ බොහෝ වශයෙන් දේශනා කළේ පිළිමින්ට. තරුණයින්ට අවබෝධ කරගන්න. අද තරුණයෝ කොහෙද? දැන් දැන් ලංකාවේ වාහන ලංකාවේ වෙන්නේ ඇත්තටම ලංකාවේ දිමක්. ඉන්න මිනිස් ප්‍රජාවගේ වාසනාවට කරුණය ලැබුරු වෙලා තියෙනවා ධර්මයේ. වෙන්න ඕනේ ආගමන ගැනීම නෙමෙයි ධර්මයට ගැඹුරු වෙන. මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. මේ ධර්මය අවබෝධ කරගත්තොත් ඔබ දිනු. ඔබ සතර අපායෙන් නිදහස්. ඔබ ධර්මයේ අපාය කියන තත්ත්වයේ කියන සදාවේ. ඔබ පුච්චකෝටි හවුනකොට වැරදුනේ පෝටලේ හාමුදුරන්ට කරන්නේ පෝටලේ හාමුදුරන් මම පෝටලේ හාමුදුරන් මෙතන මොකද නැතුවනේ පෝටලේ හාමුදුරන් කියලා කියන්නේ සංසාරේ බුදුවරු හතර දෙනෙක් විතර පව කරගෙන ආපු පිස්සුනවා වෙනවා. ඒ හැම බුදු කෙනෙක්ගේම කාලේ මේ සාසනය මහාන වෙලා මේ බුදුහාමුදුරන්ගේ ඇස් ඉස්සරහට මහාන වෙලා මරණකට ධර්මය ඉගෙනගෙන නමුත් ධර්මය හැපිරිලා නැහැ. උන්වහන්සේ ධර්මය දන්නා උන්වහන්සේ ධර්මය උගන්වන්න පුළුවන්. උන්වහන්සේ ධර්මයේ දේශනා කළා දී කරපු රහතන් වහන්සේලා ගන්න ගොඩායි. නමුත් උන්වහන්සේගේ වැඩේ කරගත්තේ නැහැ. මේ ශාසනයේ උන්වහන්සේ ආවා. මහණ වුණා. ධර්මය හොඳට ඉගෙන ගත්තා. මනාවකට ධර්මය දන්නවා. අන්හාමුදුරුවෝ දේශනා කළා. අන්හාමුදුරුවෝ නිවන් දැක්ුවා. අරහතුන් අරහතුන් වහන්සේලා බිහි කළා. එහෙම කරන වෙලාවල බුදුහාමුදුරුවෝලාට ඇවිල්ලා කියනවා ස්වාමීනි මම සමාධියේ ඉන්නදී මම දැක්කා මම අහවල් බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ධර්මයේ දේශනා කරලා වාසන් වහන්සේලා බිහි කළා. අමරන් බුදුහාමුදුරන් කාලේ කොහොමද කියලා මම කොහෙන්දගේ සාසනේ ධර්මයේ දේශනා කරන රහතන් වහන්සේලා බිහි කරලා තියෙනවා කියලා හිතියා. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ පාස්දේ නැහැ. දැන් මේක ඇප්‍රීෂিয়েට් කරන්නේ නැහැ. ඒ නිසාලා යන්නාදනකොට බුදුහාමුදුරනවා ආ තුච්ච පොතලි යනවා. තුච්ච කියන කියන්නේ පහර පහස් මේක ආ තුච්ච පොතලි යනවා. අන්න ඒ කාලේ හිත කැඩුණා වන්නතෝ වෙයි. මේක තියාගෙන ආවැටි ෂේප් කරලා කියලා. හවුත් එහෙම නෙමෙයි උනේ. පුච්ච කියන නමත් පාවිච්චි කරලා නම් කතා කරලා. පුච්ච පොතලි. ඇයිද? ඒ වෙලාව බුදුහාමුදුරුවෝ කිව්වා පුච්ච පොතලි. ඔබ අර බුදුහාමුදුරන්ගේ ශාසනය පැවිදි වෙලා ධර්මයේ අවු ඉගෙනගෙන ඔබගේ වැඩේ කරගත්තේ. ඊළඟ බුදුහාමුදුරන්ගේ ශාසනය ඔබගේ වැඩේ කරගත්තේ. ඊයේ බුදුරජාණන් වහන්සේ මේ වැඩේ කරගත්තේ නැහැ. දැන් මගේ මගේ නාසනේ පැවිදිලා මුල් මේ වැඩේ කරගන්න නැතුව යන්න දාන්න. නරුණේ නැහැ. ධර්මයේ කියනක දැනගත්ත කවදස් නැහැ පිළිතුරේ. ධර්මයේ මොකද? අතුහාරදාහ ධර්මස්කන්ධය දේශනා කළා අතුහාරදාහයේ මේකේ නියම්මනේ වාස්තුව කරනවා. එහෙම හිතනවා. එක සූත්‍රයක් දේශනා කරනකොට ලක්ෂ ගණනක් නියම් දකින්නවා. පළවෙනි සූත්‍රය මොකක්ද? ධම්සක් නැවතුම් සූත්‍ර දේශනාව ඉවර වෙනකොට දෙව් ගමන් කී දාහක් අරහත් වෙනපත් වුණා. අනාගාමී බබතලේ හිටපු අනාගාමී බ්‍රහ්මෝ කෝටි ගානක් අරහත් වෙනපත් වෙන්නේ. එක සූත්‍රයක්. ඉතින් හිතන්න බලන්න. අමර සූත්‍රය කියලා 40000ක් එකපාර හාමුදුරුවෝ නිවන් දැකපු එක සූත්‍රයක්. ඒ ඔබට සූත්‍ර කෝටියක් අහන්න ඕනේ නැහැ. තථාගතයන් වහන්සේ නමක් වැඩ ඉන්න එකේ තියෙන වාසි කියනවා. ඒ තමයි තථාගතයන් වහන්සේ ඔබට ධර්මයේ දේශනා කරන්නේ ඔබට දේශනා කරන්නේ. අපිට ඒක කරන්න බෑ. තථාගතයන් වහන්සේට ඔත් ඒක කරන්න බෑ. මොකද ආර්ය අනුසය ඥානය තියෙන තථාගතයන් වහන්සේට විතරයි. ඔබ සංජානයක් විසින් කරගෙන ආපු දේවල් බලන්න පුළුවන් ඥානයක් තියෙන උන්වහන්සේට. ඒකවල ඔබට ආර්ය යන බල තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඒක නිසා තමයි මම ධර්මයේ ආපු ගමන් මත් වෙන්නේ. නිවන් දැකන්නේ. ඉතින් ඕක ඕක ඉස්තර කරගෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ මේක පහළ වෙනකම් පාරමිතා පුරවනවා නැහැ. ඉතින් අපි අවබෝධ කරගන්න ඕනේ තමයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ අපිට නියම විකුණන්නේ. ඒක මොකද වෙන්නේ? අපි ඒක කරන්න ඕනේ. අපි මේ ප්‍රතිපදාව පුරන්න ඕනේ. හැම බුදු කෙනෙක්ම දේශනා කරන එකම එක ප්‍රතිපදාව. ඔය රාගය තේ කරන්න ඕනේ කොහොම හරි. ද්වේෂය තේ කරන්න ඕනේ කොහොම හරි මෝහය තේ කරන්න ඕනේ කොහොම හරි ඔබට තියෙන ගැරන්ටි එක මොකක්ද ඔබ අපාගත වෙන්නේ කියලා හිතලා බලන්න ඔබ බරු දෙකකට එකතුනොත් ආයේ කවද්ද මනුස්සයෙක් වෙන්නේ ඔබ හිතනවද ඔබට එහෙම වෙන්නේ නැහැ කියලා ඔබ කොච්චර පින් කළත් පින්තුනි මට එහෙම ගැරන්ටි එකක් දෙන්න බෑ මොකද ඔබ මේ ආත්ම පින් කරනවා වැදගත් යහපත් දෙමාපියන්ගේ ජාතක වල ඉපදිච්ච නිසා तो रियात में हरक मरने का भी होता ना वो बात हरक चीज ले मेरे तेल पीने का यहाँ पर दुआ के जाते गले तो दुना ඒ වගේම පෙරදරපු කොච්චර පව් ඇද්ද පිළිතුරු ඔය පව් ඔක්කොම නවත්තන්න අපිට බෑ ඔය පව් ඔක්කොම හේතු තියෙන දවසක් තියෙනවා ඒ තමයි කවද්ද ඔබ නිවන් දකින්න දවස ඔබ අපාගත වෙන්න කරපු පාප කර්ම නවතින දවසක් තියෙනවා ඒ තමයි ඔබ සෝවාන් වෙන දවස ඔය තෝරන්න ඉච්ච මොහොතේ පටන් අර අපා රටලින්න කරලා තිබ්බ සියලුම පාප කර්ම අවුත් වෙලා යනවා. ආයෙම අපා රටේ ඉන්නේ. ඒක නිසා තමයි මේ තථාගතයන් වහන්සේගේ ධර්මය අපි ඉගෙන ගන්නවන ඔබගේ මූලික මුඛ්‍ය පරමාර්ථය පරිමුඛං පති මුපස්සතෙත්වා අපේ ඇගෙන කටවටේ මේ දිහේ පිටවන්නේ ආනාපානසතිය වඩද කියන කටවටේ දිහේ පිටවන්නේ හුස්ම ගන්න හුස්ම ගන්න හුස්ම ගන්න හුස්ම ගන්න නැහැ පරිමුඛං සතින් උපස්සතින් මොකද්ද? පරිමුඛය. මොකද්ද? මුඛ්‍ය වූ පරමාර්ථය. මොකද්ද මුඛ්‍ය වූ පරමාර්ථය? නිවන. නිවන කියන එක සිහියේ තියාගෙන. රාගක්ඛය නිබ්බාන. රාගේ ශය කරනවා කියන එක හිතේ තියාගෙන. ද්වේෂක්ඛය නිබ්බාන. ද්වේෂය ශය කරනවා කියන එක ඔළුවේ තියාගෙන. මෝහක්ඛය නිබ්බාන. මෝහය ශය කරනවා කියන එක ඔළුවේ තියාගෙන තමයි භාවනා කරන්නේ. අන්න මුක්තිය පරමාර්ථයක් තියෙනවා. ඔන්න මුක්තිය ඒක මම කියන්නේ මෙතන පටලව ගන්න ඕනේ නෑ. ඔබ බෞද්ධයෙක් නම් ඔබට පිළි යුක්ත වෙන කිසි දෙයක් නෙමෙයි. මොකද්ද? මේ මාර්ගඵල අවබෝධය. නැත්තම් ඔබේ බෞද්ධකම නැති වැඩක් නෑ. ඔබ ක්‍රිස්තියානියෙක් කෙනෙක් වගේ. පිළිගන්නවද නැද්ද? අද අපේ බෞද්ධ ඔක්කොම ක්‍රිස්තියානියෝ වගේ. ක්‍රිස්තියානියෙක් වතු මරන්නේ නෑ ඔක්කොම. නේද? නවගන්න ක්‍රිස්තියානි හොඳ යාළුවෝ. යවත් දීතකට නොවිතරම ඉන්නවා. ආ මේ රටේ ඉන්නවා බෞද්ධ නොවන බෞද්ධ කතියේ ප්‍රවතුන් ගොඩක් කරනවා. තියෙනවා. ඉතින් මොකද වෙනස? ඇයි බෞද්ධයා? බෞද්ධ කියන නම තේරුණ. අර ගමනියට. බෞද්ධ කියන්නේ මොකද්ද? බවය උතුරන. බවය උතුරන. ඔබ බවය උතුරන කියලා කියන්නේ. ඒ නැත්නම් ඔබ කොහොමද බෞද්ධයෙක් කියන්නේ? බෞද්ධයා කියනකොට කියනවා මේ පස්සේ බුද්ධිමතා. නේද? ඒ අල්බර්ට් අයින්ස්ටයින් බුද්ධිමතෙක් නෙමෙයිද? මහා ප්‍රඥේ භෞතික විද්‍යාවේ පියා. බෞද්ධ. කවදාද මේ උතුරන්නේ නැද්ද? බෞද්ධ කියන්නේ බබේ උතුරනවා කියන්නේ. ඒක ඔබ බෞද්ධයෙක් වෙන්න ඔබට විශ්වාස. මාර්ග බල අවබෝධය කියන එක ඔබගේ හිතට දුරට කාවත් ගන්න. කොහොම හරි මේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. අපේ හිතා ගන්නවා right. මෙරින්නේ ඉස්සෙල්ලම කොහොම හරි මාර්ග බල අවබෝධ කරගන්න. ඔබ එහෙම ඉතිර අවිස්ථානයක ඔබ කවද්ද මුලින්ම අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ? කොයි මොහොතේද? ඔබට අවුරුදු 100 දුක ඒක අවබෝධ කරගන්න පටන් ගන්නද? මම නැරෙන්නේ ඉස්සෙල්ලා කොහොම හරි සෝවාන් වෙනවා කියලා හිතාගත්තොත් මම මේ ප්‍රතිපදාවට එනවා කියලා හිතාගත්තොත් ඔබ කොයි මොහොතේ පටන් ගන්නද මේක? කියන්නේ කාලය කාලය කරනවද? ඔව්. අනිවාර්ය කරනවා. ආනේ නැහැ. මොකද වෙලා? ඒ මොහොතම ඒ මොහොතම මේ කඩාවන ඔබතුමා මරොත් එහෙමනේ ඔබතුමාගේ ලයිසන් කියලා කවුරුද දාන්නේ මේ කාගේ ලයිසන් එකට ගැරන්ටි එකක් තියෙනවද හිමාර මාරය කියන කෙනෙක් ලයිසන් එකක් නැහැ ඒ කරුණ මාරය කියන කෙනෙක් ඉන්නේ මේ කාගේ පනරන් යන ඉන්නේ නෙමෙයි යා මාරය කියන කියන්නේ බුදුන්වහන්සේ සතුවාර ගත්ත දේශනා කරනවා විලාස කරමින් ඉන්න කෙනෙක් ඔක්කොමත් නෙමෙයි වසවර්ති මාතේ මාරය ඔක්කොම ඉන්නේ නැහැ ඔව් ඒ ක්ලේශ මාර්ග ඒකත් හරි ඒ කියන්නේ ඒක තමයි ඉස්සරහ වෙන්නේ මම කතා කරේ දේව පුත්‍ර මාර්ගය මාර්ගයේ සූත්‍රය ගැන හරි එතකොට නිකන් මෙතන බලන්න එහෙම මොකද ඔබ කොහොමද දන්නේ මේ මේ මේ අගේ තියෙන මිනිස්සු උදේ නැරින්න ධර්ම නැද්ද? නැරෙන්න. මනුස්සයෙකුට මැරෙන්න යන්නේ කොච්චරයි? හිතන්නවත් බැහැ. හිතන්නවත් බැහැ. මනුස්සෙක් මැරෙනවා කියන මොහොත හිතන්නවත් නෑ. ඔබ ඇත්තම මට කියන්නේ. ඔබ මොන මොහොතක විශ්වාස කරනවද තව සත්තරකින් ඔබ බැරි කියලා. ඒක ඔබ දන්නේ නැහැ මේ ලයිෆ් එක ගැන. අන්න ඒක නිසා තමයි කතා කරන්නේ මහන්සේ විශ්ව මොහොතකට දේශනා කළේ මොකද චතුරාර්යකව. චතුරාර්යකව භාවනාවට දේශනා කළේ ඒකයි මරණානුස්මෘතිය. අදාපේ මරණානුස්මෘතිය වලන්නේ කොහොමද? මරනවා මරනවා මරනවා මරනවා මරනවා මරනවා මරනවා ඔන්න මරණානුස්මෘතිය. බලන්න කොච්චර විකෘති වෙනවද කියලා ධර්මයේ. මරණාසුති සතුල ආරක්ෂාව හතර ආකාරකින් අපි ආරක්ෂා කරනවා මේ නිවනට යන උත්තරයක. මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති ඔය හතර. අසුභානුස්සතියෙන් මොකද කරන්නේ? මේ ශරීරයේ තියෙන අසුභය සිහි කරනවා. ඇයි? කාමයට හිත ඇදලා යන්න නවත්තන්න. ඇයි? අපි යන්නේ ආගයේ දෙයක් කරන්නේ නේද? හොඳද? රාගය ශේකරන්නේ යන්නේ. ඒ රාගය ශේකරන්නේ යද්දී අපේ ඒක කාමයට ඇදලා ගියෝ. මොකද කරන්නේ? අන්න අර භාවනා ක්‍රමයෙන් අපිට තියෙනවා තිලකුණ. තිලකුණ භාවනා අපි හරියට ගැන මෙන්නේ කියන්නේ. සතුමානුස්සතිය. මරණානුස්සතිය කියන්නේ කොයි වෙලේ මම මැරෙයිද දන්නේ හුස්ම අරගෙන පිට කරන කරන වෙලාවක් මගේ ජීවිතය ගැන විශ්වාස නැහැ. මම වහ වහ ධර්මයේ හැසිරෙනවා. නැත්නම් ඔබ ප්‍රමාදයි. ඔබ ප්‍රමාදයි. වාහනේ තරම් එළියට පැනන මිනිස්සයා ආපහු ගෙදර නාපු අවස්ථාවල අහනද? පෙට්ටියක් ඇතුලේ බොඩි එකක් විතරක් ආපු අවස්ථාවල අහනද? අහන්නේ. ඒ ඔබ නම් මිනිස්සුනොත් මිනිස්සුනමයි. මේක සිම්පල් ඩීල් එකක් නෙමෙයි. ඔය බිස්නස් එකක් කරද්දී ඩීල් එකක් මිනිස්සුනොත් ප්‍රශ්නයක් නෑ තව ඩීල් එකක් ෆිට කරගත්තා. නමුත් මේකේ මේ ඩීල් එක මිසු ඔබට චූස් කරන්න බෑ ඩීල් එක. චූස් වෙලා එන ඩීල් එකට මොන දෙන්නේ? දැන් ඔබ හදවම හිතන මෙතන නේද දැක්කනේ ඉතල ආයෙත් කියලා ගෑනු කෙනෙක් කතා කරනවා. මල පෙරේසේ දැක්කද? ඔබ ඒ ඔබ නම් හොඳ දුකක්ද? ඔබට පුළුවන් අසුචි කරන්න. පුළුවන්. බඩ මෙච්චරක් පිට ඔළුව මෙච්චරක් වෙච්ච කට කට තියෙන මෙන්න මෙතන මෙහෙම හැරිලා උඩට වැටිකින වල උපදින්නේ. මනුස්සයා පහරන අසුචි දාස් වැටෙන යන කට. ඒක තමයි ආහාරය. සෙම කන්න පුළුවන්. සොතු කන්න පුළුවන්. දැන් අපි කියනවා. ඔව්. එහෙනම් ඒවා නොකන්න වැඩ කරගන්න ඕනේ අපි. ලේසි නෑ. ලේසි නෑ. ඔබ එළියට ගිහිල්ලා කෙල පිටක් ගන්න. ඒක කන්න අමනුෂ්‍ය 30000ක් වෙනවද මා පෙරේදී. පෙර ආත්මෙන් පොබෝගියයි. ඔබ හොඳට පින් කරන නැති නමුත් නවමකට කියන ගැරන්ටි එක ඔබ සෝවාන් වෙනකන් අපිට ගැරන්ටි එකක් දෙන්න බෑ. ඔබ සතර අපාය ගත වෙන්නේ නැහැ කියලා. මේ අපි හඳුම. මේක තමයි ඇත්ත. ඉතින් මේ ඇත්ත රහ නැහැ සමහර වෙලාවට. අපිට ගැලවෙන්නේ නැහැ. අනේ බලන්න යනවා. විකාර කියන්නේ. ඔව්. අපේ පන්සලේ ලොකු ආවුදුර පණ කියන කවුරුත් කැමති නෑ. ඇයි කතා කරන්නේ ධර්මයෙන් උන්වහන්සේ. තේරෙන්නේ නෑ. පොඩි ආවුදුර කෙනෙක්ගේ ජාතක කතාවක් කියනකොට හරි හරි මොන්නේ මා ගණියම බලන්න. හොඳට තේරුණා. ඇයි? ආ වහන්සේ දීපනේ. කතලාභය දේශනා කළා. පින්වත්නි, ඔබට මහත් වාග්යක් උදාවලා තියෙනවා. මම මෙතන ඉන්න පිරිසකට තවදක් මම කියවන්නේ ඔබ අර අල්ලගවුන් කතන්දරේ මතකද? ඔබට මහත් වූ වාග්යක් උදායලා තියෙනවා. ඒ වාග්යෙන් ඔබ ප්‍රයෝජනයක් ගන්න නැත්නම් ඔබ තමයි මේ ලෝකේ නවාතනවන්තම කෙනෙක්. යනිකක් හම්බ නොවන කෙනාට අවාසනාවන්ත හම්බ වෙලා ඒක අඳුර ගන්න බැරුව ඒක ගලට වීසි ගන්න කෙනාට අවාසනාවන්ත. වැඩි කරනවා. දෙවෙනි කොච්චර රිග්‍රෙට් කරන්න වෙයිද ඔබ නිකම්ම හිතලා බලන්න ඔබ අපාලට වුණොත් අවිහිති වල නරකාදියට යන්න වුණොත් ඒක දුක් කොච්චරද කියලා මම ඔය කිව්වේ නිකම් මේ මනුස්ස ලෝකේ මතු පිට ඉන්න ප්‍රේතයන්ගේ හැටි සූකර මුඛ ප්‍රේත වස්තු හත ඌරෙක්ගේ පණුව වැක්කෙරෙනවා කටේ කට තුන වෙලා හරි කේලම් කියලා. දම් දුන්නා. ඒක නිසා ඇඟ රත්තරම් පාටයි. කේලම් කියලා මිනිස්සු බිඳෙව්වා. දැන් කටවුරෙක් වගේ. පණුව වැක්කෙනවා. සූකරමුක. තින්නසනේ මේ කිසි දෙයක් ලේසි නෑ. වෙන්නේ යන්නේ තප්පරයයි. අර ගෑනුතලා මල පෙරේට ඇලෙන ගිය එක තප්පරයයි. මේ රූපපතිය ගියා එච්චරයි. කථාගතයන් වහන්සේ කියන ඔබ මරණයට පස්සේ සුරංග කවුලලා තියෙන පරණල් පතක් වගේ. පරණල් පතක් කියලා ගහක කොලේ දිර්ල දිර්ල කියලා ගඩ විතරක් ඉතුරු වෙන්නේ. ඒක හුලඟ තවුනවා. ඒක දන්නවා ඒක කොහෙටද යන්නේ කියලා. නැහැ. හුලඟ කොහෙටද යන්නේ? ඒක හුලඟක් කියනවා. අන්න ඒ වගේ. මේ ශරීරයෙන් ඔබගේ සිත් පරම්පරාව නිකුණාට පස්සේ ඊළඟ ඔබ ප්‍රතිබ්බ වෙන්නේ කොහෙද කියලා ඔබ දන්නේ නැහැ. ඒ උපත ඌඹියාගේ පතන. මේ කල්මකා දක්වා තිරිසන් නිවන්නේ උපදින්නත් පුළුවන්. දීපලෝකෙ උපදින්නත් පුළුවන්. ප්‍රේතනිකායෙ උපදින්නත් පුළුවන්. අසුරනිකායෙ උපදින්නත් පුළුවන්. අවීචියෙ උපදින්නත් පුළුවන්. එහෙම නැත්නම් මනුස්සයෙක් වෙන්නත් පුළුවන්. මනුස්සයෙක් වුණා කියලා හිතමු. මහත්කමේ බුදුරව බඳපු මහත්කමේ දුව බඳපු දෙවියක් හින්දා අම්මට හිතනවා ෆෝන නොදෙන්නේ කියලා අරගෙන කුණු පානෝක දාන්න. බලන්න අර වැඳිලා අමාරුවෙන් අමාරුව මෝහසක් හොයාගන්නවා. දෙන්නවල මේ තියන මම මේ කියන්නේ මේ වින නෙමෙයි. ඒ දන්න. ඇයි? ඔබට පෙන්නලා දෙනවා. ඔබගේ ඇස් දෙක අරලා පෙන්නනවා. මෙන්න මේවා ඔබට වෙන්න පුළුවන්. වහා වහා ධර්මයේ හැසිරෙන්න. ධර්මයේ හැසිරීමත් ඔබගේ ගිහි ජීවිතේ කිසිම බාධාවක් නැහැ. ඒක අවබෝධ කරගන්න අනිවාර්යයි. ඔබගේ ගිහි ජීවිතේට කිසිම බාධාවක් නැහැ මේ ධර්මයේ හැසිරීම. ඔබ අනාගාමී ඵලයට එනකම්. අනාගාමී වෙන්න ඕනේ සෝවාන් වෙන්නකෝ. ඒක අපා හතරෙන් මෙතුමා වෙනවන්නේ. අනාගාමී කියන සෝවාන් සතරාගාමී ඊට පස්සේ අනාගාමී කියන්නේ. ඒ අවරාධාරී වුණාම නිදි ජීවිතේ සපක් කියලා දෙයක් දැනෙන්නේ නැහැ. මොකද කාමයේ දුරු කරලා තියෙන්නේ. ඉතින් ඒක මට කියන්නේ මට මට විස්තර කරන්න බෑ ඔබට. අනාගාමී උත්තරේ කියලා කිව්වොත් ඔබට තේරෙන්නේ නැහැ ඒක. කාමයේ කියන්නේ අද අපිට තියෙන කාමයේ නැති වුණාම මොකද වෙන්නේ? එක්කනම කාමයේ කියන්නේ උදෙක්ම සෙක්ස් නෙවෙයි. පස්කම් සැප. ඇස කන නාසය දිව ශරීරය පිනවීම ඔය ඔය පාරවක පිනවන්න නැති කෙනෙක් නම් ඔබට පුළුවන් බාරයාවක් හා වාසය කරන්න ඒ හැම ඉස්සාලක් නේද ඒ තත්ත්වය මොකක්ද කියන්නේ මනස කොච්චර උත්තර වූ තත්ත්වද ඒත් මම මේ ඔබට කියන්න ඔබගේ ඇස් අරින්න ඒ ඇස් අරලා පෙන්වන්න මෙන්න මේකයි ඇත්ත ඔබ මේක දකින්නේ නැහැ මේක දැක ගන්න. මේක දකින්න නැතුව ඔබ දරුණොත් ඔබටත් එච්චරයි. නිකන් හිතලා බලන්න ධර්මත්වයේ ඉන්නවා. අවුරුදු කෝටි ගාණක් ගන්නක් වාස්නේ. තාම මනුස්ස කුසක් ලැබුණේ නැහැ. නමුත් මනුස්ස කුසක උත්පත්තිය ලබන්න වාසනාව තියෙනවා තාම. නමුත් තාම ලැබුණේ නැහැ. ඒ ගප්පා කරපු එක ලේසි වැඩක් නෙමෙයි. ලේසියෙන් දරුවෙක් උපදින්නේ. හරි. දරුවෙක් උපදින්නේ නෙවෙයි. ලේසියෙන් මව්කුසක් ලැබෙන්නේ නැහැ මරණයට. ගංගාවදේ වෙලා පරිතරතර ඉන්නවා. ඕම පරිතරතර ඉන්නකොට දැන් අවුරුදු කෝටි ගානකට පස්සේ අපි ඔන්න යන්තම් මව්කුසක් එනවා. ඒ මව්කුසක් මොකද්ද? අනාචාරය යන කාල්පාවක්. බලන්න පොඩි කර්මයක් දෙන්නේ කියලා. මේ කාන්තාවට දැන් කොහොම හරි කේන්ද්‍රයේ කායකට වෙනා දැන් දරුවෙක් වෙනවා. අන්න අරකට රිංග ගන්න වෙවිලා. දැන් කාන්තාව මොකද කරන්නේ? ඕක මෙහෙම වෙලා දරුවෝ ජීතාවට පස්සේ චෞකාර ඔතන වැඩි කිදවන්න කියලා. අපි දකින්න දුකකට විතර විදිහට සුබයි කියලා හිතාගෙන ඉන්නවා. දරුවෙක්ගේ ඉපදීම සුබයි කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් ඒ දරුවා ඉපදිලා දුන්න වද ප්‍රමාණය දරුවෝ ඉන්නයි දන්නවනේ. නමුත් ඒක අපි දකින්නේ ආදරේ කියලා. ඔව් අපි හැමෝම ළමයන්ට ආදරේ. දරුවේ ඉපදීම වාසනාවක් කියලා අපි දකින්නේ. නමුත් දරුවේ ඉපදෙච්ච දවසේ අම්මා තාත්තා විඳින දුක් කරදරා මෙච්චර කියලා කියන්න පුළුවන්. අපි හැමදේම වහ ගන්නවා. අපි හැමදේම සුබයි කියලා බලනවා. ඔව් මේ මේ සප සප සැපක්. අවවර දුකයි කිව්වා රූපිස්සෙක්. මම කියන්නේ නෙමෙයි දුක කියන එක හරියාකාරව දකින්න මොකක්ද දුක? ඔය දුක කියලා කියන්නේ ඕන නෙමෙයි. දකින්න කෙනෙක්ව මහත්කම මොකක්ද මේ ඉපදීම දුක. මෙන්න මේක නැති කරමු අපි. කොහොම උත්තර දෙන්න? ආයෙකට වෙනම හිතන්න දෙයක් නැහැ නේ. තථාගතයන් වහන්සේ හිතලා ඉවරයි. ඒ ඉපදීම තමයි දුක. මේ හැම දෙයක්ම හොල්ලටි. නේද? අද අපි ඉන්නවා. හරි. අපිට යන්තම් පවත්වාගෙන යන්න පුළුවන්. අපිට කොහොම පවත්වාගෙන ගියත් යම් අවස්ථාවක් එනවා අපිට ඒක පවත්වාගන්න බැරි වෙනවා. ඉතින් ආයෙ අපි දුකට වැටෙනවා. ඊට ආයෙ දැන් මේ පුටුව පින්න කෙනෙක් කියලා හිතනවද? එක්ක ඉරියව්වකින් ලොකට ඉන්න පුළුවන්ද? දැන් මෙහෙම ඉන්න එක සපක්. අම්මා ටික වෙලා ඉඳලා මේවා රත් වෙලා පාටිය දාගෙන එනකොට පොන්නේ අහාර ඇතු ඊනවනේ. කොහොමද? දැන් මේක නැපක්. කොහොමද නැද්ද? අපි ඕක තමයි ජීවිතේම කරන්නේ. පරිප්පුන් පත්‍රි කන්නේ ඒකවල නැද්ද? ඔව්. අපි මස් ටිකක් කන්නද? කතාවල දෙන්න. හැමදාම මස් මස් මස් මස් මස් කන්නවා. කොළඹ නුඹ කන්නද? ඇයි අපි වැරදි ඉස්සරහට යනවා. ඔය වැරදි ඉස්සරහට යාම තමයි අපි කියන්නේ සත්‍ය කියලා. දුක වහ ගන්නවා සංඛාරා. තථාගතයන් වහන්සේ නමක්සේ දුක මිනිසුන්ට ඇරලා පෙන්නවා. ඇස්ලෙක් ඇරලා පෙන්නවා මේක දිහා පොඩ්ඩක් බලපල්ල. බුදුහාමුදුරුවෝ කියේ මම උඹට සදාකාලික සැප දෙන්න. මෙන්න මෙතන තියෙන මේ ප්‍රශ්නේ ඔය ඔය දුක කෙලවර කරගන්න පුළුවන් දෙයක් නේ තාම මොනකොට සදාකාලික සැප. එහෙම දෙයක් නැහැ. නිවන කියලා කියන්නේ සදාකාලික සැපද? ඈ නිවන ගැන කියන්නේ සදාකාලික සපස්ද නෑ නිවන් කියන කියන්නේ නැහැ නිවන් කියන්නේ මොකද්ද වචනයක් නිවන් කියන්නේ මොකද්ද සිතක් නැතිවීම නිවන එක්තරයි නිවන් පුරේ දිත අපි සිටිනෝ නේද ඕල් පුරු කතාවක් කොහොමද නිවන් පුරේ කියන්නේ කවුද නේද නිවන කියලා කියන්නේ ඔබගේ උත්පත්තිය ඔබ නැති කරගන්න නැති උනාට කරයි. තරමෝමද තරමයි බොහොම තරමයි. සාමුදුරු මනසේ තියෙන හරින අසවස්තු කියනනේ දරාර මේ කාලේ දාන දෙන්න දීලා මේ පින් මොකද මේ කරනකොට නේද? ඒ අරලොත් මොකද කියන්නේ මේ මුදු පදේ මුදු මහරහතන් වහන්සේ එලා අපමින මංගල මොකද තම සවදාලා මේ කියන අරහ කරලා අමෘතමානින් වාන් වාන් කියලා ආස්කාරය. සසර අවබෝධ කළ යුත්තේ විතරයි නිවන කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි නිවන් පුරේ කියලා දෙයක් නෑ නිවන කියලා කියන්නේ එකම එක දෙයයි ඒ තමයි ඔබ භවයේ තේකලා නම් භවයේ කියලා කියන්නේ උපත පිණිස කරුණ සකස් වීම ඔබ යම් අවස්ථාවක ඔබගේ උපත පිණිස කර්ම සකස් වීම නැවතුවා නම් අන්නේතාවත ඔබ නිවන් දැක්කා අන්නේතාව ඔබ නිවනට ගියා එතනින් යාට දෙයක් නැත උපදීන්නේ නැත්නම් උපදී උපදුනවා බලන්න දුක හෝ තප ඔන්න අවබෝධ කරගන්න. ඉතින් ඒක නිසා ඔය ලොකු නෙවෙයි මම මේ උපත නතර කරගන්න ඕනේ. ඇයි? මේ ඉපදින ඉපදුනාට පස්සේ වෙන දනාවක් දේවල් තියෙනවා. අන්න ඒ ටික ඇති කරගන්න. ඒතරේ තස්රිවයි. එතකොට බුදුහාම දුවන අයාපත් සත්‍ය ජීවිතේ පෙන්වන්න උත්සාහ කළේ මිනිසුන් ඇස්සේ තරින්න ඕනේ දැන් මිසක් අසුබයක් ඉන්න නෙමෙයි. අසුබ භාවනාව කියන එක බුදුහාමුදුර දේශනා කළේ නිවන් දකින්න නෙමෙයි. කාමයේ දුරු කරන්නේ. කාමයේ කාමයෙන් හෙම්මත් වෙච්ච මිනිස්සුන්ගේ කාමයේ අතු කරන තන අතුරවලා වේදනා කලේ අතුරවලා මත නිවන් දකින්න තියෙන කවුද මරණානුස්සතිය කළ නිවන් දකින්න තියෙන කවුද ධර්මයේ තුලින් නිවන් දකින්නේ. ඒ භාවනාවේ කියන නෙමෙයි. අර ඔව් ඒ අත අපි පාවිච්චි කරන අසුබේ අසුබේ ඊට පස්සේ ඔන්න රමක් ගන්නවා. ඔව් ඔව්. බුද්ධ ගන්නාවේ අසුබ දකින්න අය. හ්ම් ශරීරයේ අසුබ දකින්න අය. හ්ම් අසුබ අසුබ කර්තිය ඒගොල්ලෝ. ආස්තේ කරන්නවත් එපා නෙගටිව්. කාමයෙන් මුදපත් වෙච්ච වික්ෂුන් වහන්සේලාගේ කාමය දුරු කරන්න. තමයි ඔය ශරීරයේ තියෙන අත්කල සංකේතය. යම් අවස්ථාවක අසුචි කියලා දේශනා කරනවා. යම් අවස්ථාවක කිව්වේ මොකද්ද? සමහර සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව කිව්වේ. හරි? බලන්න ඇත්තටි පුරුෂේ. අ දාන්‍ය පුරෝතු මල්ලක් එහෙල. ඉමේ ඉතිරමේ තල්ලුලාති. හරි? ඒවා කියන්නේ මේ නෑ මේ මුන් මේ මොකද මේ අරක මේක මේක මේ වී මේ හාල් ආදී වශයෙන් වෙන් කරන්නේ ඒ වෙන් කරලා බලන්න කියලා මොකද ශරීරයේ අත්ථේ වස්මින් කායේ කේසා ලෝමා නසා නන්තා සචෝ මන්තා නහාරු යක්ති යක්තිමින්න වක්කං හදයන් යතනං කිලෝමකම් පියකම් පප්පාරං ලංකං අන්තගුණං උදරියං ශරීරං පිට්ඨං සෙම්මං ඔය ආදී වශයෙන් ඔය කියන උණු කොටස් 32 දිහා වෙන් කරලා බලන්න මෙන්න මේකයි අද ඔබ බදාගෙන ඉන්නේ. දැන් නිවන් දැක්කද? දැන් මොකද උනේ? අර කාමයෙන් මුදපත් වෙලා හිටපු වික්ෂුන් මාර්ගයේ ඇත්ත කරුණා. මෛත්‍රී භාවනාවේ හැබැයි ඒ මෛත්‍රී භාවනාව ඔයාලා උපාවිච්චි කරන මෛත්‍රී භාවනාව නෙමෙයි. අදාළ පාවිච්චි කරන්නේ එදා පටන් සමාජ සම්මතයේ පැවතිච්ච මෛත්‍රී භාවනාව. ඒ මොකද්ද මම? නිදුක් වෙත්වා. නිරෝධී වෙත්වා. රූප. තරණෙත් එක්ක වෛරවත් එක්ක. ඒ ලෞකිකමයි සේවා. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කළේ මොකද්ද? ලෝකෝත්තර මෛත්‍රී භාවනාව ඒ තමයි මොකද්ද? මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර නාමයෙන් මිදෙත්වා. අන්න අරස්සාව අපේ. තමරුත් නිවලට යන ගමන් අනිත්‍යයේ නිවන පවසනා කරනවා. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර නාමයෙන් මිදෙත්වා. සංසාර ගින්නෙන් මිදෙත්වා. සංසාර බැම්මින් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා අන්න ආර්ය මෛත්‍රියම එතකොට මේ මෛත්‍රී භාවනා කරද්දි මොකද වෙන්නේ ඔබ ඔබ කතා කරද්දි මොකක්ද ඔබ සුවපත් වෙන්න කියලා කියන්නේ මොකක්ද දැන් ඔබ සුවපත් මම හුරු සුවපත් වේවා ප්‍රීතිමත් වේවා අයි මෛත්‍රී භාවනාව ඔබ ප්‍රීතියෙන් කටයුතු කරත් මොකද ප්‍රීතිය මොළේ ඉරියක් ගැළවරියක් නේද දාන්ත කරනවා ඔන්න ප්‍රීතිය. දැන් ඕකද මේ ප්‍රීතිය. ඉතින් විතර බලන්න ඕක බුදුහාමුදුරුවෝ කියපු දෙයක් නේ. ඔය වයසට ඕකද මේ සුවපත් වීම කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අරයි කොච්චරද පිටස් කරගෙන ඉන්නේ කොහොමද විනෝද කරන්නේ. මේ මේක හරියට අවබෝධ කරගන්න. බාලකයන් මම කියන්නේ ධර්මයේ නිවන් දෝනිකද නැද්ද? සියලුම ඇතලා පැනත ලෝකෙ පහළ වෙන්න ඕනේ නැහැ මේ සිවුරු පහළ වෙනවා නැති බෝධිසත්වරු ඒ අය දේශනා දෙන ටික හොඳට ගන්න මනුස්සයෙකුට ජීවත් වෙන්න යහපත් නැවතුන තව පතාවතේ රහල්දී කෙනෙක් ස්පෙෂල් උන්වහන්සේ තමයි මේ ලෝකෙට පහළ වෙන්නේ ඇයි මේ ධර්මයේ මොනවාද දේශනා කළා මේ නියම පොත ඒ නිසා උන්වහන්සේ යමක් දේශනා කළාම ඒ හැම දේශනාවක්ම අනිවාර්යයෙන්ම මොකක් වෙන්නවද නිවන මූලිකයි නිවන මූලිකයි එහෙම නැත්නම් ඒක උන්වහන්සේගේ ධර්මයක් නෙමෙයි එහෙනම් දැන් අද අපි මේ කර්මීයත සූත්‍රය පාවිච්චි කරන්නේ මොකටද? නිවන් දකින්නද? නෑ. පිරිස් කළා තෝරන්න. හරිද? පිරිස් කළා දුරු කරන්න ගන්න. අර ආහුරුවේ දාන්නේ දැක්කම පිරිස් කරන්න කියලා ඉතින් ඔන්න අපි බෞද්ධයි කියලා කියන්නේ අපි විතරනේ. ඉන්නේ තියෙනවානේ. සතරට වහන්සේගේ ඔබ සතරට සාර්ථක කරුවේ. අන්නේ පස්සේ ඔබෙන් නහර. ඔබගේ පුංචි දරුවා සතරට වහන්සේගේ සාර්ථක කරුවේ. ඒ දරුවා තමයි රැවටෙන්නේ. ඔබද? මම එහෙම කියන සමාවෙන්නේ. ඒ දරුවා සමහරවිට එන්න තලේ අපේ අම්මා තාත්තයි බෞද්ධයෝ. මොන කොච්චර දෙයක් දෙන්නේ යන්න දිනනවා. සමහර ඒ තරම් ඇලෙගෙන එන්නේ බෞද්ධ කියන්නේ මොකක්ද කියලා. ඈ නේද? මට සමාජ දැනුමේ සාමක දරුවෙක් වෙන්න පුළුවන් මම අර මේ මුස්ලිම් එකේ මඩේ හැරි ක්‍රිස්තියානි එකේ මඩේ හැරි උපදින්න නැතුව. ඈ මේ බෞද්ධ සමාජයේ මඩේ ඉපදුනාම මට හරි. ඇවිල්ලා එයාටත් මොකද උනේ? අතරම එයි බුදු වදිනවා. මම ඔබට දොස් කියනවා නෙමෙයි. ඔබගේ හිතේ ඉඳලා නේද නෙමෙයි. මම ඔබට ඇත්ත පෙන්වන්න හදනවා. මට ඔව් ඒක තමයි නම් අපි එකෙන් මිදෙන්න බෑ. අපි බෞද්ධ කියලා දෙයට අපි ඉන්න බෑ. සතරතෙන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් වෙන්න. මුදුන් සරණ ගිය කෙනෙක් වෙන සරණ යනවා කියන්නේ මොකක්ද? සරණ යනවා කියලා අනුවනවට. උන්වහන්සේ අනුගමනය කරනවා. ඒක සතරතෙන් වහන්සේ අනුගමනය කරන්නේ නේද? මුත්තන් වර්ණන් ගත්තාම කීකේ කරන්නේ. කරන්න තමක් නෑ ඒක පිනක්. ඒක නෙමෙයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. මට කෙනෙක් හම්බුණා දැන් අවුරුදු 60 ගානක් කියලා අවුරුදු 40 ගානක් හැමදාම තුන් සූත්‍රයේ කියන පුදුම වෙනම කෙනෙක් දෙන්න පරිමලාපය તો එයා දැන් තමයි ධර්මයේ ඉගෙන ගන්න හදන්නේ ඒ ධර්ම අවබෝධ නැහැ එයාට බොහෝම ගෞරවයෙන් කියනවා හැමදාම උදේට මම වට කෝල් එකක් මට එක ධර්ම පාඩයක් කියන්න. ඒතර මම දවසම මේ ධර්ම පාඩේ ගොනු තියාගෙන වැඩ කරා. කොච්චර වටිනවද මම? ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක්. කොම්පැනි දෙක තුනට හිටපු CEO කෙනෙක්. නමුත් අර කුල પરම්පරාවෙන් ආපු අර බෞද්ධ වන්දනා ක්‍රමය අත්පත් කරනවා. මම අදට මංවන් දන්නේ එක්තර කාලා. මේ බොහොම හොඳයි. මම කියන්නේ ඔබ කතාල සල්මාන්සේගේ ශ්‍රාවක ධර්මයේදී ඔබ බුදුන් තරණ ගිය කෙනෙක්ද? ඔබ බුදුන් තරණ ගියා නම්, දහම් තරණ ගියා නම්, සතුන් තරණ ගියා නම් ඔබ මේ පරිදි උදුරලා දාන්න කැමති පුද්ගලයෙක් වෙනවා. ඔබ කාමී දරුවෙක් වෙන්න කැමති. ඔබ හිතලා ඔබගේ පුංචි දරුවා මේ ලෝකෙට ආවි ඔයගේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඇයි ඔබ මේ දරුවට මේ දාය මේ දායම් දෙන්නේ? දහම් දායම් දෙන්නේ. හරි ධර්මයේ උසන්නද නරුවා. මේ වගේ සංවලට ගේන්න දරුවා. හරි ධර්මයේ කතා කරනවා. ධර්මයේ කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් තමයි. අර එතකොට ඒ දරුව මේ ලෝකෙට ආපු කාරණා ඉස්ස වෙනවා. ඔබට මනුස්සාත්මයක් ලැබුණේ දෙවි කරන්නේ නෙමෙයි පින්වතුනි. මල්ලෙක් වුණා නම් දෙවි කරන්න පුළුවන් නේද? ඈ කන්නේ නෝ නපුට බලාගෙන නාලනකට ගත්තාම කොහොමද ලංකාවේ බලන්න මතකද ඈ එන්න කරේත් නේද කම්ම ප්‍රවේන් බන්න දුන්නේ කොච්චර ජොලි කරනවා නේද බලන්න එතන මනුස්සෙක් උනේ කාර් හොදන්නේ මේ මනුස්සෙක් නේ නිවන් දකින්න ඔය හතර පායට ගියාම අපිට නිවන් දකින්න බෑ එක්ක දිව ලෝකෙක එක්ක බ්‍රහ්ම ලෝකෙක එක්ක මනුස්ස ලෝකෙක ඉන්නවනේ නිවන් දකින්න ඉතින් ඔබට ඒ කාන්ද තුනේ එකක් වෙවිලා තියෙනවා අනිත් එක ඔබ අද බෞද්ධ කියලා ඉපදිලා තියෙනවා අම්මා තාත්තට පිස්සු අම්මා තාත්තා හිතන්නේ නේද ඒ ආගමට හැරෙන ඕල් කරගෙන ඉන්නේ ටොයිලට් කිච් එකටයි ඊළඟට මේ මොකක්ද පඩවලටයි ආගමට හැරෙන්නේ ඉතින් අපේ අම්මලා තාත්තට එහෙම වුණාද අපි මොනතරම් ආහනමක් තියෙන්නේ ඇයි ඔබ ඒනේ ඔබට ධර්මවන්ත කරන්නේ මේ ගැඹුරු ධර්මයේ අවබෝධ කරවන්න බුදුන් වන්දනේ කොහොමදයි ඒක අමතරව තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක ධර්මයක් කරන්නේ කරලා බලන්න ඔබට දෙවියන්ගේ ප්‍රසාදය කොච්චර ලැබෙනවද මම කියනවාද කළා මම. මේ ධර්මයේ මෙහෙ කරන්න පටන් ගන්න. අපි හරි හොඳයි. මම දන්නවා. මම ඔබට හරි ගරු කරනවා. ගෙදර උදේට ගිහාම පිරිත් දානවා. හරි හොඳයි. එයාට රිදා ගන්න යනකොට එන්නේ පිරිත්. හරිම හොඳයි. නමුත් ඔය පිරිත් වල කියන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ. ඒකෙන් මම කියන්නේ අපි ඉන්නේ පොත්තේ. එමු ඇතුළට. ඇතුළට ඇවිල්ලා හරියට ඔබ කරණීයමක සූත්‍රය අධ්‍යයනය කළොත් ඒ සූත්‍රය අවසානයේදී බුදුදහම වෙනවා. ඒවා දේශනා කළේ කාර්යනේ මේ කාවත් ආරක්ෂා කරන්න නෙමෙයි. නිවන් දකින්න. එහෙම නෝසල් ගන්න. ඒ හතරක් කතා කළා කරණීය සූත්‍රයේදී. මම ඒකයි කිව්වේ. ඔබ අහලා තියෙන තුන් සූත්‍රය අපිට විග්‍රහ කරන්න පුළුවන් දවස් තුනක්. නෙමෙයි නෑ. කවුද මේ දේශනා කළේ? රාගය ඡය කරපු, ද්වේෂය ඡය කරපු, මෝහය ඡය කරපු අපිට හිතා ගන්නවත් බැරි බුද්ධියක් තියෙන උත්තමයි. එයා දේශනා. අද ඔබ හිතලා බලන්න ඔබට අවුරුදු 35යි 40යි 45යි 50යි 60යි. ඔබ මේ ඉපදිච්ච දවසේ අද මේ දක්වා මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතෙන් කොච්චර වේදනාවක් ගත්තා. ඔබ මෙච්චර කාල වැඩිම කලේ මේ ශරීරයේ තිනෝපු එක නෙමෙයි. මම කියන්නේ නෑ දිනවන්න එපා කියලා. ඔබ අනාගාමී වෙනකම් තිනවන්න. ඔබට අනාගාමී ඵලයේ කාගෙන් ඉන්න ගන්න නැහැ. ඒක ඉන්නේ එයි. ඔබ ධර්මයේ හැතරෙන්නයි තියෙන්නේ. අනිත් එක තමයි අවබෝධ කරගන්න මෙන්න මේ දේ. මේ ලෝකේ කිසිම දෙයක් බලෙන් සිද්ධ වෙන්නේ නැහැ. මේ ලෝකේ හැම දෙයක්ම ඔටෝමැටික්. හැමදේම ඔටෝමැටික්. සදාතනින් සිද්ධ වෙනවා. ඔබ අපරදයක් පොර මේ පොළොවේට දාලා පස්සේ උඩින් දාලා මොන මන්ත්‍රයද කියන්නේ ඔබ පැලවෙන්නේ? හරි? ඔබ දුර ගහනවා ඔබ පැලවෙනවා. නෑ නෑ. ඒක පැලවෙනවා. ඔබ මොනවද කළේ? හේතු එකතු කළා විතරයි. ඵලයේ හටගන්න. සුඛානුවත් බින්දයක් එකතු වෙනවා. ඈ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට ඔබ ගිහින් එකතු කරනවා. ඔබේ මුක්තානුව හදන්නේ. ඔබේ ගිහින් ඒක දරබාරේ දැම්පත් කරන්නේ. ඒක ඔටෝමැටිකලි වෙනවා. ඔබ කරේ බින්දක සුඛානුව එකතු කරද්දී විතරයි එතන එහාට ඔබට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ වගේම තමයි ධර්මය. තථාගතයන් වහන්සේ දේශනා කරපු පිළිවෙල දක්වනවා. සෝවාන් ඵලයේ කියන එක ඔබට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඉතින් ඇයි? ඔබට මොකද්ද කරන්නේ? සෝවාන් මාර්ගය. ඒකයි මාර්ග හතරකුත් ඵල හතරකුත් දේශනා මාර්ග හතරේ පළවෙනි මාර්ගය පළවෙනි එක තමයි බෞද්ධ. අද එන්න බෞද්ධත්. ඔබේ ආධුවන්ට තේරුම් කරලා දෙන්න අවබෝධය තියෙන කෙනෙකුට පඤ්ඤාවන්ත සායන් ධම්මෝ ඥායන් ධම්මෝ දුප්පඤ්ඤස. මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවන්තෙන්ට විතරයි. දුෂ්ප්‍රඥයට මේක අවබෝධ කරගන්න බෑ. ඒක නිසා අලියක් දාලා කුළුවරප කියන ඔබගේ දුෂ්ප්‍රඥාව වර්ධ මේ ධර්මයේ දේශනා කරන්න යන්න එපා. ඔබ නිකන් කොම් වෙනවා. ඔබ දේශදායකපත් වෙනපත් වෙනවා ඉතින්. බුදුරගේ දේවම් මෙලේ බුදුහාඳුරු මහා කාලයෙන් වැඩිදී වැඩ මේ මේ දේවම් මෙලේ සරතුර නේද? හරිද? ඒක යාපත තමයි කවුද හිටියේ? සෙන්නතෝ කර නේද? ඔය බණ කියන්න බුදුහාඳුරු නේද? අන්තිම මොහොතේ ඇරෙනවා ඌරෝ කැරේ ගහන සත්‍යය. වික්‍රම වහන්සේලා කියනවා ස්වාමීන් වහන්සේ දැන් සතියක් විතර තිස්සේ ඌරෝ කෑ ගහන වෙනවා ලොකු උත්සාහයක් ඇති අර කාලකන්ණි මිනිහා ඌරෝ මරනවා කියලා. එහෙනම් බුදුහාමුදුරුවෝ කියනවා නෑ මේ මේ දෙවි එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. සුන්නතෝ කර මරණ ඇඳේ ඉන්නේ. ඒ සුන්නතෝ කර කෑ ගහන පස්සේ අපේ පිටවෙන්නේ ඌරේ මරලා කෝණියක් දෙනවා වගේ. ඒ වෙලාවේ සංවේගයට පත්වෙච්ච ආම්දුරනම වික්ෂුන් වහන්සේලාම කැවුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇයි ඔබ වහන්සේ මේ අල්ලපු වැටේ හිටපු තුන්ද සූකරට පණ කිව්වේ ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ පින්වත් වික්ෂුව මම ඔය තුන්ද සූකරට පණ කියන්නේ ගියානම් ඌ මටත් නැදලා ධර්මයේ දත් අපාව කළා ඔය අත යන ඉන්න අපාය ළඟේ දහගුණයක් තියෙන අපාය දෙකේ උපදිනවා ඒක නිසා මම බල කියන්නේ කියන්නේ එහෙනම් ඔබ බෞද්ධයෙක් වෙන්න ආරාධනා කරන්න ඕන පුද්ගලයෝ ඉන්නවා. ඒක ඉස්සම ඔන්න පොත්තට ගන්න බලන්න. කවි ප්‍රබෝධනේ අපේ කියන්නේ මේකව ගන්න බලන්න පොත්තට ඉස්සලා. ඊට පස්සේ බලන්න බෞද්ධයෙක් තමයි. මට නම් බල්ලන්ගේ ඒ මිනිස්සුන් අතර කිසිම වෙනසක් වෙන්නේ නැහැ තින්වතුනි සමාවෙන්න මම එහෙම කියනවා. ඒ eating drinking sleeping and having sex. ඔය හතර මේ ලෝකෙම සෑම සත්ත්ව ප්‍රජාවම කරනවා. හොඳ නැද්ද? ඔය හතර විතරක් කරන මනුස්ස බැලුවොත් එන බලුවේ ඉන්නේ අතුරු තියෙන දැන් තමයි. මම ඒකයි කිව්වේ. මනුස්සත්වය ලැබුණේ නිවන් දකින්න. ඇයි අපි ප්‍රමාද? ප්‍රමාදී යුතුයව මායාවකින් අරගෙන යනවා. ඇයි අපි ප්‍රමාද? මහවහා ධර්මයට එන්න. මහවහා මේක අවබෝධ කරගන්න. මහවහා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. සෝතාපන්න ඵලයේ පිහිටන්න. මෙහෙමයි. මම හැමතිස්සම කියනවා බුදුහාමුදුරුවෝ පැත්පාති. මෙන්න වැරදිට ගන්න එපා. රහතන් වහන්සේලා පැත්පාති. පන්සල් පැත්පාති. වික්‍රම වහන්සේලා පැත්පාති. අම්මා පැත්පාති. තාත්තා පැත්පාති. කවුද පාන්සල් දෙක? මම ධර්ම. ධර්මයයි මමයි. ඔච්චරයි නිවන තියෙනවා. තථාගතයන් වහන්සේත් පැත්පාති කටුතුන්දි. උන්වහන්සේට අපි මේ ලෝකෙදී උපරිම ගෞරවය ප්‍රදානය කරනවා. මුළු පරතරේ තියාගෙන උන්වහන්සේව අදහනවා. නමුත් නිවන් දකින්න අවශ්‍ය වෙන්නේ කවුද? ධර්මය. ධර්මයෙන් වෙන මොකුත් ඒක නිසා හරි ඔබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් හැමදේම එකට මාර්ගෙන්න බෑ. ධර්මය කියන එක හොයාගෙන ආයෙලුද? කියන හරි තරට ගිහින් ධර්මය අහන්නේ හරි. අපි ගමු මම. වැඩිම එක තැනක රත්තරන් මාල දෙනවා කියලා ප්‍රතිකාරයක් යනවා. කොහෙද? ඒවරස්කන්ධ මුතුනේ. කීදෙනෙක් මැරෙයිද ඒවරස්කන්ධ රැගෙන්නේ. එතකොට කියනවා තථාගතයන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනවා. පාන්තනවාද? අර යන තරම් ප්‍රමාණයක් ඉතින් දෙයි. අද මේ විතර ලොකු පාටි එකක් තියෙන කතා කරනවා. ඔබ හිතවල මේ කුඩු ටික ඇස්සේ ඉන්නේ. ඇයි? ඒ ඒ අයට ගැළපෙන මත්තන්. නේද? ඒ අයට මේක හරියන්නේ. ඒ අය ප්‍රමිතෙන්ද? ඒ නැත්නම් තව මොකක් හරි දෙයක් ඒ ඇති නමුත් ඔය මනුස්සයෙන්ද වෙන්නේ ඔය මනුස්සය කරන්නේ අපායේ තියෙන හිදස් පුරවන මේ මනුස්සය එකින් එකාව අරගෙන ගිහිල්ලා අපායට ගෙනිහිල්ලා එක මොහොතක් අපායට කිලෝමීටර් බර ගානක් මෙහා ඉන්නලා අපායට කන යවන්න පුළුවන් ඒ මර රතුලිය ඔබ කවදාකවත් අහන්නේ මම එක උදාහරණයක් ඔබ ඇනේකට ගන්නවා මෙතියේ ඒ ගහත් වේගෙන් යන විසිපාර වදිනවා මේ ඇඟිල්ලට වැදිලා මේක කඳ දානක වැක්ක මේ වෙනවා. ඔබේ මුලින් තිබෙන මර රතෝන් කියන ඔබට හැඟීමක් තියෙනවා. කන් ජීවිත කියන නරකේ ඔබ උපදින්නේ මෙන්න මෙතනට යනකම් ලෝභී. ෆයිට් සුගර් එකේ තියෙන අරිද්දි පිටවෙච්ච අර රුමාලයට අතවිච්චුවා ප්‍රතිවේදනාවක් දැනුනේ. ඒක පිටිච්ච කෙනෙක් මෙතන මම හිතන්නේ නැති කියලා. ඒනම් හිතන්නේ සෙල්ජිය සංසක 3000 හරකමේ 100ක්. සෙල්සියසක 3000කට රත් වෙච්ච යකඩ උණු වෙලා වැක්කෙන යකඩ වල තමයි මෙතනින් එහාට පල්හැටි උපදින්නේ. නැරෙන්නේ ඒ තමයි. ඒ වේදනාව ඉවසන්න පුළුවන්. කොරේ පිටත මොරි ඊට පස්සේ මොකද වෙන්නේ? මහා ගල්වවක නිකක් පෙරලි පෙරලි පෙරලි පෙරලි පෙරලි පෙරලි චක් ගාල තොප්පන් වෙනවා නරම. ඒ වෙලාවට පිට වෙන හරලතුන් පොඩි කාලේ 40 for 40 billion billion. ඒකේ නාමයෙන් කවුරුත් නැහැ. ඒකාන්ත වශයෙන් අපාගත වෙනවා පංචානන්තරේ අපාගත අවිද්‍ය හෝ සීමත් කරලා තිබ්බොත් ඒක උඩ යන නමුත් අපාගත වෙනවා දැන් අපාගත දිරුව ආත්මවල ඒක අවිද්‍ය ඒතර ගැනීම අවිද්‍ය නියමයි නමුත් පෞකාරිනව ධර්මය අවබෝධ කරගෙන මහත් වූ සාධනික සේවාවක් කරපු නිසා අර ඒ තිනුත් නැවිලා. නම අපාදලේ ගාවක් ගන්න බෑ. ඒ තිනුත් නැවිච්ච නිසා ඒක උඩ තියෙන ඒකේ පුදුනා. නැත්තම් කිලිම අරිච්චි. දවල්වම ගැටි තියෙන ඉරිය තමයි අරිච්චි. අපි පොඩිකාරේ දැක්කන් කීයේ ඉරනවා. ඔක්කොම ඔක්කොම තීලවල නිවන බලන්න ඕනේ. ඒ කන පොඩ්ඩක් ඇහෙන්න සැලසුවන නැති. සුරුදිය පාවෙනවා දෙපි නිදි. සුරුදියේ තුනම දෙපි නිදි ලේ ගැහුවා නම් යන්නේ. ඒකනම් ගේනවා දෙන්න දෙන්න ඒකෙදි ප්‍රේත ප්‍රේත නිකාය ඔය නෑ ඒක ප්‍රේත නිකාය ප්‍රේත වස්තුප කරන්නේ කියන්නේ ප්‍රේත නිකාය ගැන ඒවා හිතන්න අවිශ්ය ගැන කොහොමද ඈ නවකයේ කියන අර අපි කියන හරි අපාය ගැන කොහොමද හිතා ගන්න පුළුවන් ඒ ඕකෙන් මිදෙන්න ආස නැද්ද ඕකෙන් මිදෙන්න තමයි මාර්ගය දේශනා කළේ ඒකයි මම කිව්වේ මේ ධර්මයේ විසින් ධර්මය පවත්වනවා නිබ්බාන පරතරට යාම සඳහා ධර්මයේ විදිහින් ධර්මයේ පුරවනවා. ඔබල තියෙන මේ මාර්ගය යන්න. සෝවාන් වෙන්න ඕන සෝවාන් මාර්ගය යන්න. සකදාගාමි වෙන්න ඕන සකදාගාමි මාර්ගය යන්න. ඒක නිසා තමයි මාර්ගයක් ඵලයක් මාර්ගයක් ඵලයක් වශයෙන් දෙක පිටලා තියෙන්නේ. ඔබ තියෙන මේ කල් මුලින්ම බෞද්ධත්වයට ආවා. මම අදටම බෞද්ධ. මම අදටම තිසරණ වහන්සේ කියන කෙනෙක්. ඒකනේ මම අද බලන බලකිනකොට මම පන්සිල් දෙන්නත් ඒකනේ. හම්බෙ ගන්න ඕනේ මම විතරේ පිටවන් නැත්තේ කියන්නේ ඔබ මේ මේ ධර්මයේ ශ්‍රවණය කළාට පස්සේ ඔබ විතරේ පිහිටන්න මම මේ ධර්මයේ මනාවට අවබෝධ වුණා අදකට මම තිසරණ කරුණ කිය සදායි බෞද්ධේ උත්පන්නව හදගේ බෞද්ධෙක් නෙමෙයි දිවි හිමියෙන් වැටගන්න තමන් යටින් පවත්වන්න දෙන්නේ දිවි හිමියෙන් වැටගන්න ඉපදිච්ච නැති පාපයන් ඉපදෙන්න ඇති වහාම වළක්වන නේද? රාගය කියන්නේ නියමද බාධා. ඒක පාපයක් මුලින්ම නෑ. නමුත් නියමද බාධා. ඒක ඔබ රාගයම කාමයේ කියලා ගන්න. කාමය කියනකොට ඔබ ඒ උපරින්න කාමවතරේ සලහර උප උපත නවත්ත ගන්න බෑ. කාමවතර ලෝකෙ කොලස් තියෙනවා. අරුත් ලෝකේ සතර අපාය දිව්‍ය ලෝක හයයි. ඒතකොට කොලයි. ඒක ඔබ උපදින එක නෙමෙයි. මේ උදේ ඉපදුවත් යම් කාලයක් සැපදේ හිටියයි. සමාධියම කරන්නේ ඒක අර තමයි අත්‍යවශ්‍යම සම්පූර්ණ බුදුන් වහන්සේ දේශනා කරාට රාමයේ තමයි මාත්‍ය ඉදිරිය නැතේ. දැන් කාර්යයේ සීලක නවත්ත ගන්න පුළුවන් අනාගාමී මට්ටමට අනාගාමී මට්ටමට අනාගාමී අකුසාගාමී වෙච්ච එක්නෙත රාගති පිළිදෙන යාගේ ධානය පහන් කරගෙන පුළුවන්. ඒක ඉතරම ධර්මෝන්වල තියෙන මේ එකක් තමයි නවත්ත ගන්න නේද? ඇත්තටම කාමයේ කියන එක යටපත් කරලා ඉන්නවනේ මම ධනවත්කම භාවනා කරන විදිහ ඒ පාපදෝරු පාපදෝරු කියමුකෝ. හරිද? ඒගොල්ලන්ට ලැබෙනවා රූපාවචර ධ්‍යාන. හැබැයි ඒ රූපාවචර ධ්‍යානයක් ලැබපු කෙනා කාමයේ සාමුලින්ම දුරු කරලා නැහැ. පතන් වශයෙන් ප්‍රාණය කරලා නැහැ. විස්කම්බන ප්‍රාණය වෙලා නැහැ. යටපත් කරන්නේ. දේ අර දේ ලාවදේ රබර් පොල් වගේ මෙහෙම ඇතුළු ගාගෙන ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ගේ හිතේ දැන් කාමය නැහැ. අරුතය මේ කාමය අනාගාමී වෙච්ච උත්තරේ අනුත්ය වශයෙන් දුරුදුරලා තියෙනවා. අනුත්ය කියන්නේ අනුව සායලයට. අනුත්ය කියන්නේ. ඒ කියන්නේ අනුව නැහැලෙච්ච කිනිපු පුරක් වගේ. ඔනේ ඉන්නවා. හරිද? දැන් කියන්න පුළුවන්. මට තේන් කියන්නේ. මට ලේසියෙන් ගේම් කියන්නේ කොහොමද? ඔව් ඒ ගේම් කියන්නේ මේක මෙතන දිනන මෙතන දිනන ගේම් කියන්නේ. හරිද? ගේ අතු ගාන දෙය කියලා කේන්ති යන්නේ. ඒ මොකුත් නෑ. සමාන වෙලාවට මේ අම්මට කිව්වා නම් එහෙම නේද? දවි කඩුවක් මාපේ අම්මට ගන්න නේද කියලා වෙන අවස්ථාවක්. හොඳ නැද්ද? අන්න එච්චර කාල මොකද වෙලා තින්නේ? ඒක පස්සේ. නමුත් අනුසය ඉතුරුයි දැක්කද? අනුසය ඉතුරුයි. නමුත් අනාමානුන්තනේ අනුසය වශයෙන් උද්දෝලව ගන්නවා. යටපත් කරනවා කියන්නේ. අරගොල්ලෝ ඔය වනාන්තරවල පාරමන්තර තාපවරුන් රූපාවචර ධාන රටාගෙන ඉන්නවා අරට මොනවද යට කරගෙන. තේරෙන්නේ නැහැ කාමයේ. ඒක කියන්නේ තාපවරු උදින් යද්දී, ඉරිදීන් යද්දී මාර්ගතා මල් දැකලා මල කාන්තාවක් වගේ මලක් නැකලා ධාන දිමින පොළොවට පාත්තන විතර කඩා වෙන්න ප්ලේන් වගේ. ඒ යකඩ මතක නැත්නම් පොඩි දෙයක් එක්කම කාන්තාව කාන්තාව පොඩි මල. නාරලතාව වගේ කාන්තාවේ හිතේවත් නැහැ. මෝඩිෆිකප් කරලා වාර වෙන්නේ තියෙන්නේ අර සංකල්ප මත වෙනවා නේද හොයාගානේ ඵලයට පත් වීම කියන්නේ අරක කෙලින් නිස්කම්බන ප්‍රාණේ ඒ කියන්නේ කෙලින් වල අනුසයක් උදුරගම දාලා වැවෙන්නෙම නෑ ඒක නවත් නෙවෙයි හැබැයි රමවන්නද සත්පෞදු බ්‍රාහ්මණ කුමාරයා අර අත්දැකපත් වෙන්නේ හතවම හත් අවසවරුදු හතේ දැන් අවුරුදු හතේ කියලා කියවලදී දෙක වසරේ දෙක වසරේ ළමයි කී දෙනෙක් රහත් වුණා භද්‍ර ස්මාරාතන අවුරුදු 7ේදී අරහත්ත්වයට පත් වෙලා උපසම්පදාවක් ලැබුවා භද්‍ර රහතන අවුරුදු 7 අපේ ආශ්‍රමවල අවුරුදු 96ක් ඉඳලා අනුර කරන්නේ තාම බෞද්ධ කියන මොකද කියලා දන්නේ ධර්ම යටපත් වෙලා කරුණේ කරුණේ ඒක කෙලින්ම කරුණේ හරි ධර්මයේ යටපත් වෙලා තියෙන ඕකේ එළියට එන්න දෙන්නේ නැහැ මාර්යා මාර්ගය ගෙමින් මාර්ගයෙන් හරි කාමුරුන් දැනගාපත් නැති ධර්මයේ හරියට ගියානේ නම් ප්‍රපතන් වහන්සේ වෙන කෙනෙක් කියලා මට නම් හරි කාමුරු නියම ඇත්ත මේ ලෝකෙට අද ගිහිම ප්‍රාණ වහන්සේ නම මේ පල් බොරු කියන්නේ මුන් කියන්නේ අපි වස්වරේ අපේ කාමුරු හොඳනස ඔව් ඒක නෙමෙයි තියෙන්නේ මම කියන්නේ හැම තිස්සම හිතන්නේ මම සතරෙන් වහන්සේගේ ශ්‍රාවක ධර්මයේ මම උන්වහන්සේගේ සරණ යනවා මට මේ නිවන් දකින්න ඕනේ මට මේ භවය නැති කරන්න ඕනේ මම අපි ජීවත් වෙනවා ඒකත් හරියි මම මේ කියන්නේ මේක ක්ලාස් කරගන්න එපා අපි ජීවත් වෙනවා. ඔව් හරි. නමුත් ඒක අමතරව අපි කල යුතු දෙයක් තියෙනවා. අන්න ඒ දේ අපි කරගමු. මේ මේ හිත මල හිතන්න. යූරෝ මිලියන එක ඇවිලා. ඔබ අතින් ඒ ටිකට් එක පිච්චෙනවා. ඔබ දුරු විතර රික්වෙස්ට් කරන්නේ නේද? ඔබ එහෙනම් හිතලා බලන්න. නිරන්තර ගන්න බැරි ඔබ මල. ආයෙ ඔබ දන්නවනම් ඔබ ඊළඟ තායි මනුස්සාත්මයක් ලැබෙන වෙලාවේ මේ සපාද සපාදක සාසනෙ නෑ කියන්නේ. ඔබට කොච්චර සම්දෙන්නේ. අන්න සායි බුදු කෙනෙක් එනකන් ඉන්නම වෙනවා. මේක කරගන්න. දැන් බුදු කෙනෙක් ඇවිල්ලා දීපු දෙයක් තියෙනවා. ඒක අත්හැරලා ඉන්නවා. ඒක නිසා ඔබ උත්සාහ කරන්න සපාදකයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ. අහන්න පුතා. ඒක නරදිනික සාරය පුස්තක කියවන කාරණා රසවත් මාර්ගය දෙවියන් බුදුරජාණන් වහන්සේට විතරයි. මොකද දැන් එයා කරපු දේවල් දැල්වම බලන්න රසවත් මාර්ගය හරිම ශේෂ මාර්ගයක් යන මාර්ගය නෙමෙයි. රසවත් මාර්ගය. මොකද එයා කරපු දේවල් එයාට ඒ කියන්නේ රහතන් වහන්සේගේ අරුණක් එයාට තුළ මොන මෙච්චර චැලෙන්ජ් කරනවා. මම හිතනවා නම් බුදුරජාණන් වහන්සේට එයා අපි දැන් ගන්න බැරි පරාද වුණා. අපි කරනකොට හිතුවා මේ ලෝකේ පැවැත්ම දර්ශන කරලා දැනුනේ බුදු කෙනෙක් වුණා පස්සේ බුදු රාම මහරහතන් වහන්සේ අනාගත අපි මාර්ගය අපේ සංගීත රැකිට පස්සේ ප්‍රශ්න රූපින් දිවි ලෝකියා පොළගානේ ඒ ඔක්කොම ගත්තාම මාර්ගය නිකන් දෙමු දෙන්නේ බුදු කෙනෙක් විතර. ඒක යාව සතුටු කරන්න පුළුවන් බුදු වෙලෙත් විතර. ඔව්. ඔතෙන්දී අපි බලමු කවුද මාර්ගය? වසමත් මාර්ගය කියන දිවි ඇත්තටම දෙවි වසවර්ති දෙවි ලෝකෙම ඇක්ටරස් කියන්නේ පරණිමිත වසවර්ති කියන දිව්‍ය ලෝකයේ ඉන්න දෙවි මායя කියන ප්‍රත්‍යක්ෂයක් ඉන්නවා ඒ ඔක්කොම මායя නරකය නෙමෙයි ඒ දස්ති ඉස්සරත් එහෙම අය නෙමෙයි කොහොම ලක්ෂ සාතු මහා වාදිකේ කියන්නේ පළවෙනි දිව්‍ය ඒක වඩා පින්තිමය තමයි තාවතින්දිය උපදී තාවතින්දිය පින්තිමය තමයි ඊළඟේ නාමය, සුභිතය, නිම්මාන රතිය පරිනිම්මිත වශයෙන්. ඒ පරිනිම්මිත වශවර්තියේ දිව්‍යලෝකයේ උපදින්න දක්වන කරනෝන සංකාරවල. සංකාරමත්ය ඒ විඥානයේ ඒම ගිහිල්ලා තමයි භවය සකස්. එතකොට බලන්න පරිනිම්මිත වශවර්තිය කියන දිව්‍යලෝකය. උපදින්න. ඔබ කරනෝන සංකාරවල. පරිනිම්මිත අනුන්ගේ පිනෙන් නිර්මාණය. ඒ සංකාර මෙන්න මේ වගේ. ඔබ එනවා මේකෙද? නැත්නම් ඔබ යනවා බන්දලට. ඔබ දකිනවා සංසලේ පැදුරු නෑ මිනිස්සුන්ට වාඩි වෙන්න. ඔබේ හිතනවා මම පැදුරු ටිකක් පූජනවා. නෑ ඔබේ ගෞරවයෙන් ඇහුවත් මහත්ය පැදුරු නෑ නේද පැදුරු ටිකක් පූජ කරන්නේ නැහැ. ඔබට හිතුණා. ඔබ මොකද කළේ? පැදුරු ටිකක් පූජ අන්න ඔබ කාගෙන්වත් කවුරුත් ඔබට ආයාසනා කරන්නේ නැතුව ඔබම විතර පින් කරපු අවස්ථාවක්. අවශ්‍ය දේවල් දුන්න අවස්ථාවක්. ලංකාවේ අපි පාරේ පොල්ලක්ක් පාරේ වැටිලා තිබ්බොත් අයින් කරනවද නේද? අර කරන්නන්නේ ආවා. ඇයි? පරිණිත වසවත්ති දිව්‍ය ලෝකේ උපදින්න තියෙන සංකාර. ඇයි? මේකේ වැදුනොත් කවුරු හරි වැටෙනවා. ඒ නිසා මම මේ කරන්නේ. අන්න ඒ සංකාර වදපු නිසා අනුන්ගේ පිනෙන් නිර්මාණය වෙනවා. ඔබට හිතුනේ මොකද්ද? ඒ හිතුන තැනින් ඔබට අවශ්‍ය දේ පාද. ඒ දිව්‍ය ලෝකේ සබහා හොඳම අනර්ගම දිනනවා. ඕකෙ ඉපදිච්ච කෙනෙක් තමයි වකවර්ති මාරය කියන්නේ. මේ කාශ්‍යප විද්‍යාංගයන් කාලේදී රුසි කියන මාරය. හැම මාරයෝ නෙමෙයි එක්කෙනෙක්. එක්කනේ ළඟ. දැන් සමාජයේ ඉඳලා එක එක අදහස් කරන කොල්ල. අන්න එක්කනේ කොල්ල. කෙලේ තමයි ඉඳන් තනතුරක් තියෙනවා. ඒක තමයි සම්පූර්ණ සම්පූර්ණ කියන්නේ සම්පූර්ණ ඒ ඉන්ද්‍රිය සඳහා වෙන බලාපොරොත්තු දෙන්නේ. ඒක කාලෙන් කාලට ගෙස්සලා විසින් යනවා එයාගේ ආයුෂ වුණාම අභිනව ප්‍රකෝටි ගන්න කරගින්න ඒ දෙවියන්ගේ කාලේ නම් තව දිවිනෙක දෙන්න කාල වෙනවා. නමුත් ඒ නම් දෙන්නේ වෙන්නේ නමුත් ඒ සතු දෙයින්ද කන්ට්‍රෝල් කරනවා. ඒ වගේම වතවත් මාරක් කියන පොඩ්ඩක් ඇත්තම ඇත්තම වතවත් මාර කියන තැනට එන එයාගෙන එහෙම අර වගේ පාළ වෙන එකෙක් තමයි කොහේ අපි හිතන්න මේ අපේ සමාජයේ ඉන්න කොල්ලේ. හරිද? එයා පහළ වෙලා උසී හරි එවන නාමය තමයි. උසී කියන මාන හැබැයි සුදුයි. දැන් මේ මම කියන්නේ ඒක වෙනස් වෙන කෙනෙක් එකම ගමන හේතු කියාවිනාලු හරි එතකොට ඒ ඒ ඉහිවෙච්ච කොල්ලට හරි මොකක් හේතුවෙන් මෙච්චර හිතූ හිතූ සැවින් මේ දේවල් පහළ වෙන්න තියෙන මේ ලෝකේ මේවට එන්නේ නැතුව මේ නිවන් දකින්න කියන පිස්ස මොකද? ඔන්න ඔක තමයි යාගේ තියෙන හැඟීම. ඊළඟට වට වටා උදින් යන්න පොරක් යනවා. එයාට වඩා උදින් තමයි ධර්මය ඔක්කොම ඉන්නේ. එයාට බ්‍රහ්ම ලෝකයක් පේන්නේ නැහැ. එයා තරහ නෑ බෞද්ධයෙක්. කවුරුත් තරහ. බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ තරහ. හරි. එයාට දෙන්නේ හරියට දැන් අපි කියමු කෙනෙක් ඉන්නවා. කෙනෙක් ඉන්නවා සමාජයට දෝරන ලෝක දෝරණය. හරි. සමාජෙට බෝවෙන රෝගියක් දුර කරනවා ඉන්නේ. ඕන මොකක්ද යට කරන්නේ? ඒ හැකරුනේ විනාශ කරන්නේ මේ මතුවෙන දෙයක් නෑ නේද? හොඳද? අපිට නැත්තම් මේ තවුර සමාජෙට මේ අහිතකර දේවල් පුරුදු කරන්න හදනවා කෙනෙක්. එයා දැන් සොසයිටි එක හදාගෙන ඉන්න හැදෙන ඔයගොල්ලෝ මොකද? තමන්ගේ දරුවෝ ගැන ඉතලා ඈ දැන් දරුවා විනාශ කරන්න හදනවා. අන්න එහෙම එකක් තමයි එතන තියෙන්නේ. මේක හැදවම තියෙන මොඩ කතාවක්. මම කියන අපි හැමෝම අහන්නේ ඒවනේ. නමුත් මේ අපාන්තයට දාන බලන්න හැමෝම කියන මොඩ කතාවක් තමයි මේ බුදු කෙනෙක් ඉපදුනාම මට වඩා ලොක්ෙක් වෙනවා. ඒක නිසා මම ලෝක ගොවන්නේ නැහැ. මේ මහවර්ති මාර්ගය කියන ඒ දිව්‍ය ලෝකෙන ලොක්කක් නෙමෙයි. කොහොමද? යම් මතයක් දරාගෙන ඉන්න එකෙක්. මොකද්ද මතේ? මෙච්චර අර අපේ වචන කියන මෙච්චර ආකල්පයක් තියෙනවා. මේ පිස්සුවකට වෙන්නේ නිවන් දකින්න විකාර කියන්නේ. කොහොමද මේ උපදින්න හදන්නේ කිසිවක් කියවන්නේ මෙතන. මේ ඉන්න මේවා පෙන්නන මේවා ඉන්න ඕනේ. අන්න ඒ මතයක් තමයි යාගේ තියෙන්නේ. ඒක නිසා එයා තරහ දෙලින්ම කාසේ. අන්තක. මම මෙතන චතුරාර්ය සත්‍ය දේශනා කළා. මාත් එක්ක තමයි. හැබැයි මම මෙතන දේශනා කළා නම් ඔබේ ජීවිතය හදා ගන්න දෙයක් කවදාවත් කරන්නේ. එයා බුදුරජාණන් වහන්සේක තරහ අරදේ නිසා මිනිසුන් නිවන් දක්වනවා. ඒකට හේතුව අර අරදේ එයාගේ මතේ. එයා ඉන්නේ එක්තරම් මතේ. ඒ මතයට පිටින් බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන ඉන්න කැමති නැහැ. විවාහ කරන්නද? බුදුම එක්ක කරන්නේ. නිවන් දකින අයත් එක්ක කරන්නේ. ඒකද කියන්නේ දැනුපත් කියන්නේ ඒකයි කියෝ කියෝ නිවන් දකින්න එපා. මම බාධා කරනවා මම තේන මරණ කරන මේ බලන්න නිවන් දකින්න මම සෝවන් වෙනවා. අපි උපාදාන කරන කරනවා. ඒක මොකද වෙන්නේ? අහයට ඒක ප්‍රශ්නයක්. සාමාන්‍ය ජීවිතයේ වේදනා කරනවා කියලා නෑ තමයි. එතන එහෙම එකක් නෙමෙයි. මේ කියන මායя කව නිවන් දකින්න විතරයි ප්‍රශ්න දෙනවා. අනිත්‍ය දරියම් කරන්නේ ඒකෙන් තමයි ඒ සමාධියට අපිව තියෙන කවුරු වෙන්නත් පුළුවන්. අපි හරියට ඕගනයිස් කරලා නැති වෙන්නත් පුළුවන්. ඔව් එහෙමත් වෙන්නේ මොකද අපිට අපිට බර අනුන්ට කීදාක් මේ සංසාරය මේක අන්නේ කල්පයේ ඉඳලා අපිත් එක ගෞරව කරපු අමනුෂ්‍යය ඉන්නවා මේ ලෝකේ. අන්නේ කල්පයේ ඉන්න. ඔය ඔය අමනුෂ්‍ය කීදාක් ගන්න තරහ වෙනකොට අද විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා පිළිකාවට 140ක් විතර හේතුව ඇටැච් ස්පිරිට් කෙනෙක් කියලා. ඇටෑච් වෙච්ච. ඇඟට ඇටෑච් වෙච්ච ස්පිරිට් කෙනෙක් කියලා. ඉතින් ඔක මේ රිසීවර්ස් මේ කවුරු මරදානකට ආවත් ඒක නේ ආයුර්වේද වෛද්‍යකාර භූත විද්‍යාව කියලා හඳුන්වන්නේ. මර්ධන වාත්‍රිකා ලෝකෙ දුන්නේ ඕන නිදහස් කරගන්න මිනිස්සු. ඒක දැන් කාර්යක්‍රම අපිට අපි සාමාන්‍යයෙන් කරන්නේ හස්තෙන් අපිට පුළුවන් ප්‍රමාණය. අපි මේ දේ හොඳ දෙයක් පුළුවන් කරනවා. දැන් කරන දැන් අපිට පුළුවන් විදිහට ධර්මය හදනවා කියන පුළුවන් ප්‍රමාණය එතකොට පිටිස්පිරිත් කියන ඒ වගේ ප්‍රේත දූත ආත්මවල අපිට බාධා කරනවා. ඔතන සම්මතෙන්ද? හරි? හරි. අමරුත් කියන ස්වභාවයක නියමකට විසු සම්බන්ධයි. හරිද? නියමකට සම්බන්ධකම තියෙන්නේ කෙනෙක් මාර්ගයකට. මාර්ගයයි. මාර්ගය හොයාට වෙනවා. ඒ තේනාව එයා එයා පිටතෝලෙදී හරි දුන්නේකක් තේනවා. මම බල බෙසෙත් යනවා. අපි අපි අර හදාගන්න නෙවෙයි නේ. අපි JEP කරල්ලක් ඇති කරන්නේ විජේවීර මහත්තයා හදාගත්ත කට්ටිය. අන්න ඒ වගේ. හරි. අන්න ඒ වගේ. අර හදාගත්ත මාරු මිනිසකෙන් කෙනෙක්ගෙන් ඔබට කරුණාවක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ ආවුරුදුන පියාගුණවක ධාර්මයක් වෙන වෙලාවට එයා කවදාවත් ඔබට කරුණ කරන්නේ. එයා පුළුවන් ඔබට උදව් කරන්න. ඇයි? ඒ නිපාසුත් කරන්නේ නෑ. අරමින්නට වරවන්න දිව්‍ය ලෝකෙ විදුපුත්‍රේ. එයාත් එතනට ගිහිල්ලා තියෙන අපේ දින්වලින් නෙවෙයි. එයා කරගත්ත තීරණය. නමුත් එතනට ගිහින් එයාගේ මයින්ඩ් එක තේරුණා. ඒ තේරුනේ මොකද්ද? මෙච්චර වෙලදී මොන මොකලද මේ මොකක්ද කියන්නේ? ඔන්න ඔකට මම එයා. ඒ මාර්ගයේ වැරදි මත තියෙන මිනිස්සුදා. ඉතින් එතනට තමයි පුදුම තරහක් තියෙන බුදුහාමුදුරුවෝ. ඔබ යම් මතයකට ආවනම් අපේ නිකන් ඉඳන් ඔබ ඉවර තියෙනම් ඔබ ශ්‍රී ලංකාව නම් මේ ශ්‍රී ලංකාව මොනවද ඔබ ඔබට මේක වැරද්දක් නෙමෙයි. තමයි මේ මතේ. ඔයිට වඩා බැඳි මතලාවී පුද්ගලෙක් තමයි. ඒක නිසා ඔබ නිවන් දකින්න යම් දෙයක් කරනවා. ඒකටවත් එක දිවි සම්මත තමයි. ඔබට කරන්න පුළුවන් උත්තරම දේවල් කරන්න. නමුත් අර අමනුෂ්‍ය කියන කොට සූත්‍ර දෙකේ දෙත් ගන්න. උන් ඕකට වෙන්නේ. උන්ට තියෙන ධම්මාන්තර කරා. ඒක ඔබ නිවන් නෙමෙයි මොන දේ කරන්නේ කියන්නේ උන් ඉන්නවා ඉන්නවා ඒකට ඇටච් කරනවා. ඒක ආරවලා කියන්නේ. ඒක. ඒ වගේ අවස්ථාවක් ගෙවල් අවස්ථාවේදී දැන් කාරණාවකදී පාඩක කරපු බේරෙන බව පක්කම බාරයි. මේක පාඩක කරනවා. දැන් අපි පියක් කරන්න හෝ යම් දෙයක් කරන්න ගිහිල්ලා ඔව් අර පැත්තේ බලන දුන්නු ඒවා පාඩක. එපා කියලා. ඒ කියන්නේ පාඩක කරනවා. හරි. ඒක නාගෙන යනවා. ඔව්. ඒක තමයි වෙන්නේ. ඒකකොට අපි අතන්නේ බලන්නේ මේකයි. ඔත ඕකට විතරක් නෙමෙයි. හරිද එහෙම බලවේගයක් තියෙනවා නම් එතනද විතරක් නෙමෙයි අපි කරන හැම වැඩේම කඩාකප්පල් කරන්න ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා ඔය ඒගොල්ලන්ට ඕනේ අපේ ජීවිත අසාර්ථක කරන්න ඇයි ඔබ එයාගේ ජීවිතේ යම් කාලයක අසාර්ථක කරපු නිසා අවබෝධ කරගන්න මෙතන යන්නේ තනිකර ගන්න දෙනවා අද මේ ඔබට තේකක් දෙන්න මේ මනුස්සයාට හිතුනේ මේක දෙන්න මිනිසුන්ට හිතුනේ ඇයි පෙර කරපු ගනුදෙනුවක් ඔබ මේ මනුස්සෙන්ට තේකක් දීපු නිසා වැස්තරවල මෙතන තේ කරගෙන මෙහෙ මෙහෙ තේ කරගෙන හිටින්න පුළුවන් ඔබ කියලා නෑ පාවකට දෙයක් ඔබට හිමි හිමිකමක් තියෙන්න ඕනේ අද මේ බණ අහන්න ඔබට හිමිකමක් තියෙන්න ඕනේ ඔබ යම් අවතියක කෙනෙකුට බණ අහන්න බලන්නක නිසා කෙනෙකුට බණ අහන්න කලක්ෂක නිසා ඔබට යන්නේ තිනස්නේ එතකොට ඒ කෙනා ඒ අමනුෂ්‍යයා ඔබට කරදර කරන්නේ ඇයි ඔබ කරදර කරන්න එකම හේතුව තමයි ඔබ එදා ඒ මනුස්සයන කරපු කරදර. ඔබ දැනුවත් හෝ නොදැනුවත් මිනිස්සු කී දෙනෙකුට අයවතක් කරගත්තද මේ ජීවිත කාලේ. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් අනිත් ව්‍යාපාරිකයන්ට පොඩි අදාළවන්නත් ඔබ කරන්නේ. ඔබගේ ව්‍යාපාර දිනුනවා කියලා කියන්නේ තව කෙනෙකුගේ ව්‍යාපාරය වැටෙනවනේ. ඒ මිනිස්සුන්ට කල්ලා තියෙනවනේ. එතනින් සේවකයන්ට කල්ලා තියෙනවනේ. කොච්චර දේවල් වෙනවද? ඔබ නේද? ඒක ඔබ නොදැනුවත්ව කරන දේ. නමුත් අරයා කරන්නේ මයිනේ නෙමෙයි. තෝ මට කරපු දේ නිසා යන්න මට මේ මගේ ළමයින්ට මෙන්නේ තෝ මොකක් කියන්නේ තෝවත් කරනවා ඔතන ළමයින්වත් කරනවා කියන මැරෙන මිනිස්සු නේද? සාප කර කර මැරෙනවා. ඊට පස්සේ උන් පොමුද පස්සේ උන්ද වෙනකොත් නෑ. ඕනලන්ට කවදාද කරන්න බලාගෙන ඉන්නවා. අන්න ඒක නිසා තමයි අපි මොකද කරන්නේ ඕනේ? අපි වටේ තියෙන මේ විද්‍යුත් චුම්බක බලන්න බැන කරගන්න. ඒක අපේ අපි කරන සිංවලින් ඒ දේ ශක්තිමත් වෙනවා. අන්න ඊළඟ අපි කරන මෛත්‍රිය. අපි තරහක් හිතුවත් ගෙදර ඒ තරහ එයාට ආහාරයක් වෙනවා. එයා ශක්තිමත් වෙනවා. අමනුෂ්‍යය ඉන්න හැම ගෙදරකම දෙන්න දෙවල් වන්ද වෙනවා. ඇයි? ඒ අමනුෂ්‍යය කරන්නේ මනින ප්‍රකටුවට පයින්නවා මුලින්. තියෙන මඤ්ඤප්පතිය කනවා. ඉවරුණාට පස්සේ මඤ්ඤප්ප වවාගෙන කනවා. කොහොම වවාගෙන කන්නේ? අර දෙන්නව රණ්ඩු කරනවා. වෙලකට හස්බන්ඩ් නිරවරි කියව වයිෆ් පබ්බෙන් ඉන්න. දැනුවත් වෙනවාට කියපු ගමන් 60 දානවා මේ එක ධර්ම. වෛරස්තරම මේ කියන පටන් ගන්න. ඊට පස්සේ දෙන්න ද්වේෂ සහගත වචන ද්වේෂ සහගත සිතුවිලි නිකුත් කරන්න පටන් ගන්නවා. සමහර වෛර හතර කිහිපයක් කියන්නේ. දෙන්න ඉන්නේ මුත්තකින් විතරක්. මත විතර අසාධාරණ. තෝ වගේ උපදින නුවරකවත් සඳින්නවද? ඒ විදිහට ඉන්නවා. ඇතුලේ. ඒ විදිහට ඒ ඔක්කොම තිරණ වශයෙන් සිදු වෙනවා. ඒවා තමයි යාගේ ආකාරය. ඔබ කරේ මෛත්‍රිය. ඔබ මෛත්‍රිය කරන්න කරන්නේ ඒ යාට විසයි. එයාට ආහාර නැහැ. ආහාර නැති නම් මොකද වෙන්නේ? සිර වේලා සතියලා. ඒ නිසා අනිත්‍යකව අවබෝධ කරගෙන ඇයි ආවමස් ඉන්නේ කියලා. ඇයි ආවමස් අපිට කරදරයක්. අපි දාන්න කෙලිම අනුස්සයෙකට නෙවෙයි. නම් අපි අවබෝධ කරගන්න ඕනේ නෙමෙයි. අමනුස්සයෙකුට නෙමෙයි අපි වරද දාන්නේ. අපි බලන්න ඕනේ ඇයි උන් අපිට කරදර කරන්නේ. ඇයි අපි මෙච්චර දෙයක් අපි උන්ට කොච්චර දේවල් අපි ගෙවල් ජීවිතේ ගිහින් කියන්නේ. හිතන ගමන් අපි කී දෙනෙකුට අම්මලා නැති කරන්නේ. මේ සම්පූර්ණ අද මාන්තුරෝ ඉඳගෙන ඉන්න මුතුරට. මම මම කියන එක. නේද? මේ ආත්ම සංසාරය තිස්සේ අපි කරගත්ත පාප කර්ම මිච්ඡය කියලා කියන්න පුළුවන්. අපි දන්නේ නැහැ. කළා හෝ නොකළා. නොකළා කියන්නේ දැන් මේ ආත්මෙත් අපි මේ මිත්‍ර බෞද්ධ වෙලත් නේද? විස්තර කතා කරලා දවල්මයක් දරාගෙන අසාධාරණ කම ඕන තරම් මිනිස්සුන්ට කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ දේශ කර්මඵල ඔව් කොච්චරද වාසංකාරයේ පවෙන්නේ. එතකොට ඒක ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඒක නිසා ඒ අපි හිතන්නා නේද? හරි. ඒක නිසා තමයි අපි මෛත්‍රී කරන්නේ. අපි තින් දෙද්දි මේක 91 කල්පෙකින් ඉන්න මේ තින් කරන ඉවරද? මේ ධර්මය ශ්‍රවණය කරලා ඉවරත් මහා කුසල කල්ප. අපි ඒකට අනුමෝදන් කරනවා. අනුමෝදන් කරලා ගරිච්ච අම්මට තාත්තට විතරක් නෙමෙයි. අනුව කල්පයකට මෙලා ඉන්න හැම කෙනෙකුටම මේ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. එතකොට මේ අනුව කල්පයකට මෙලා ඉන්න මාගෙන් අසාධාරණයකට පත්වේ. සම මට උදව් උපකාරක සියලුම ඥාති මිත්‍රාදී මේ පින් අයිති වේ. ඒ පින් අයිති වීමෙන් ඔබ යම් කිසි වෛරී චේතනාවක් මං කෙනෙහි තියෙනවා. ඒ වෛරී චේතනාව නැති වෙනවා. ඔබ උතුම් වූ නිවන සම්පේවා. ඔන්නේ ප්‍රාර්ථනාවක් කරන අපි යමද කරන්නේ. ප්‍රාර්ථනාවක් කරන්නේ. ඒ තේරෙන්නේ ආත්මය වෙන්නේ ඉන්නවා. නොතකින් කාලකරණි ගෑනේ. ඔබ ඉන්න කොටස් කරදරේ. දැන් ඔබ කරදරේ. ඔබ නැත් ඒ ආත්‍යම්ම අපිට දීපු පොඩි සංගරා ඒ ආත්‍යම්ම අපේ නිදි කරෝපේ ඒ එකක්වත් මතකෙට එන්නේ නැහැ. මම දුර්දනය. කෙලින්ම දුර්දනය. ඒකක්වත් මතක නෑ. කෙලින්ම යන්නේ කට්ටයි ගාව. මොන මල කරුමේ ඇවිල්ලා කටරි මහත්තයෝ. ඔන්න ඔය දඟලන. නෑ නෑ අපි කවදාවත් බලන්නේ නෑනේ. ඔය දැන් මේ මිනිස්සු කොහොමද කියනවා මොනවද? positive thinking වල නියම පොත් I am sorry. Yes, I am wrong, I am sorry. ඔබ මුලින්ම කියන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. හිතන්නේ කියලා ඒ විදිහට. ඇයි අද මෙයා මට තිහියෙන් හරින්නේ? ඒ ඔයාලා ඉන්නේ මකරලා ඉන්නේ. යා ඒ මකරලා ඉන්නේ හිතේ. ඉන්නේ ඉතල බලන්න මේක සම්නිකර ගැඹුරිනවා. ඒ හිතර ඇයි කියන්නේ? ඇයි හිතර බලන්නේ? මේ මෙච්චර කොහොම ඉන්නද මේ මනස මකරු ගිහිල්ලා ඉන්නේ. සංසාරේ කරමු මේක. ලොකු වරදෙනවා. මෙයාට හිතර ඒක නෝත්තන්නේ. මෙයා මෛත්‍රී සාධක චේතනාව ඉන්න කල් දෙකේ ඉන්නේ. ඒකෙන් අයින් වෙච්ච ගම මෙයාට අර අතීතයේ දිවිච්ච එක සැලනවා කියනවා. අල්ලගලා කොහොම හරි මට මේ එතකොට මම රහතන් වහන්සේ කෙනෙක් වෙලා හිටියා. ඒත් මේ අල්ලගනවා. බලන්න ඔබ කොච්චර ඔබට කොච්චර අපාදානයක්ද කියලා ඉතිහාසයක ඔබට අපාදානනේ ඉතිහාසයක අපාදානනේ මේ ආත්මේ මේ මොකද රහතන් වහන්සේ කෙනෙක් මාර්ග කෙනෙක් මාර්ග ඉතිහාස කරකාදීගත වෙන්නේ ඒක නිසා වෛරය කියන කන්දම දවසද සිම්ම එකෙකුට වෛරය තරහ හිතන්න එපා හරි ඔබට අපාය කරන කෙනෙක් මේ ලෝකේ ඉන්න පුළුවන් හරි ඔබ අපහාස කරපු නිසායි අද සාන්තෝනේ අර දෙවියන්වත් බලන බුදුන් ගන්නවා. මෙයාලේ කියන්නේ අර දෙවි බුදු වදාරින්නේ උන්ටවත් නෑ ඈ මෙච්චර දෙන අපිට ඒකට කපිදු කරන එක අගේ කරන රේන්ද්‍රෝ වේ කියන්නේ. කියන්නේ ඕකනේ කරන්නේ කියලා. එහෙම නෙමෙයි ඉස්සන්න ඕනේ. අනේ දෙවියෝ බුදුන් වහන්සේ ඉන්න ඉන්න යන්තම් මෙහෙමවත් තියෙනවා. නැත්නම් මං කළා තියෙන පව් කරනවා හැටියට. මම උලක් උඩ නේලා ඉන්න ඕනේ. අන්න එහෙම හිතන එක තමයි ඇත්ත. ඇත්ත ඇත්ත කියන්නේ නැති. ඔබට යම් කෙනෙක් කතා කරනවා නම් ඔබ මුලින්ම කියන්න I am wrong I am sorry යාට නෙමෙයි ඔබට කියන්න I am wrong I am sorry ඒක නිසා තමයි ඔබ යාට මෛත්‍රී කරන්නේ මගේ අතින් මෙච්ච වැරද්දට අද ඔබ සංසාරයක් ගානේ ඇවිල්ලා මට මේ විදිහට කරනවා මම ඔබ ගැන කිසිම බින්දු මාත්‍රිකවක් තරහ කියලා කෙනෙක් ඉන්න පුළුවන් බොහොම කේන්තියකට පත් වෙනවා ඔබ සංසාරයත් එක්ක මිනිසුන් ඔයකත් පත් කරපු නිසා අද ඔබට එන්න නැති. ඒක නිසා අද ඔබව කේන්තියට පත් කරන කිසිම පුද්ගලයෙක් ගැන ඔබ කේන්ති කියන්නේ පාවුවක කරනවා. ඔබයි පටන් ගන්න. එනම් වැරද්ද කාර්යය. පොඩි කාලයට ගියා. හරි. අද ගේවා. ඒක හදියා පටන් ගත්තේ. ඒ වැරද්ද කාටද කියන්නේ? පටන් ගත්තේ. පොඩි කාලේ වැරද්ද ගිහින් පටන් ගත්තා ලොකුනාව අරුත් එක්ක නේද? නෑ ඒත් පටන් ගත්තේ. මොකයි පටන් ගත්තේ? ඒක නිසා ඔබයි ඉවර කරේ. කවුරුහරි ඔබේ කියලා ගිනි තියෙනවා. හිතන්න. මොකොත් එපා. නිවන්න හිතන්න. පරිණුලින් වාදිලා හිතන්න. ඒ ඒ බුදුමත තියෙන්නේ මහායාන. ඒක සබාලක මේ අපේ සබාලකයන් වහන්සේ දේශනා කරපු කිසිම සූත්‍රයක නැහැ. හරිද? මෙහෙමයි කරන්නේ. ඔබ අවස්ථාව වෙන්න. නමුත් ඔබට අයිතියක් නැහැ තව කෙනෙකුට ගලුවන්න. මෛත්‍රී කළා කරවාගෙන ඉන්න. ඔබ එතනින් අයින්නේ. නැත්නම් ඔබට වෙන්නේ තවත් පාපයකට අවුල් වෙන නේද? අවුල් වෙන. මේ මදිද මේ කරගත්තද? ඈ? ධර්මයේ හැසිරෙන්නේ කෙනා ධර්මයේ රසලසුර වෙනවා කියන්නේ ඒක වාසනාවෙන් දුරු මගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියන්නේ. ඔව්. ඔයාලට කොහොමද කියන්නේ? දෙවිදියකට ගමු. ඔබ දෙවිදියකට ගත්තා. එකක් තමයි වැරදිදී. ඔබ ධර්මානු ධර්ම ප්‍රතිපත්ති පුරන කෙනෙක් නම් මිනිස්සු ඔබව ඒ ආකාරයෙන් හඳුනගන්නවා. ඒ ආකාරයෙන් ඔබ හඳුනගත්තාම ඔබට වර්ගිත කෙනෙක් අභූත චෝදනා එල්ල කරනවා නම් ඔබ මේ අඳුරේ සිටින කිසිම කෙනෙක් ඒ දේ විශ්වාස කරන්නේ අද මාව අතුරු කරන මේකේ උදවිය සහ යම් යම් කියලා. මොකද කවුරු වැරෙන්න කිව්වොත් මම අඩියක් ගාලා කානුවක වැරෙලා ඉන්නවා කියලා. බයත් අය කන්න අය අතුල අය පිළිගන්නවා. දැන් ගිහිල්ලා බලන්න මොකද කියනවා. හරිද? එහෙම එකක් තියෙනවා. ඒක එක පැත්ත. ඒ සතරයන් වහන්සේ කිව්වේ ඒ පැත්ත ගැන නෙමෙයි. සතරයන් වහන්සේ කිව්වේ ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ විසින් රකින්නවා කවුරු ඉස්සරහද? මාර්යා ඉස්සරහද? ධර්මයේ හැසිරෙන කෙනා කියන්නේ මොකද? ඒකම තමයි අනිත් පැත්තේ කියන්නේ මොකද්ද? පියාගන්නේ නිදබිමේ ඉන්න වතුපුරුල්ලව උබුස්සට බැහැගෙන යන්න බෑ. මොකද්ද පියාගන්නේ නිදබිම? සතර සතිපට්ඨාන. යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානයේ විහරණය කරනවා නම් මාර්යාට හෝ අනිත් ක්ලේශ මාර්ගයෙන් හෝ තමන්ව ග්‍රහණයට ගන්න බෑ. අන්න ධර්මයේ හැදිරෙන්න. ධර්මයේ විසින් රකින්න. ඕවා අපි අහන්නේ. අපි අහලා තියෙන අරගෙන ඉතන ධර්මයේ හැදිරෙන්න ධර්මයේ විසින් රකින්න. ඒක අර ලෞකික අර්ථයෙන් ගන්න පුළුවන්. නමුත් තථාගතයන් වහන්සේ කියන්නේ ඕක නෙමෙයි. ඒක සමාන කරන අවිගත්තු අවිගින් නැති. ඒ අනිත් පැත්තේ. හරි. ඒකවල අතරදී එන්න ඕනේ එකම දේ තමයි තථාගතයන් වහන්සේ කිව්වේ මොකක්ද කියලා අවබෝධ කරගන්න. ඒක කියන්නේ ඔබ මොනවා කිව්වත් ඔබ අහලා තියෙන විදිය නෙවෙයි. හරි කාණුකූලයි නේද මම කියන්නේ. ඔබට තර්කය තර්කය ගන්නම ඔබට තේරුම් ගන්න පුළුවන් කියන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ තර්කානුකූල යම් ප්‍රමාණයක. මුල හරියන්නේ එතනින් එහාට තර්කයක් කරනවා. අපායක් තියනවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒකට තර්කයක් නෑ. ඒ නිසා තමයි සද්ධා මූලික ධර්මයක්. ඒකට තර්කයක් කරනවා ඔබටත් ඇති වෙනවද පුළුවන්. විදස් පාඩ වෙනවද ඔබට. ඊට පස්සේ තර්ක කරන්න පුළුවන්. මේ ඔබ වහන්සේ කිව්වට ඒක නෑ මම බැලුවේ නෑ. ඈ අන්න තර්ක කරන්න පුළුවන්. නැත්නම් ඔබට විදස් පාඩ වෙන්න නැත්නම් සද්ධා මූලිකයි. මේ තථාගත ධර්මයේ සද්ධා මූලිකයි. සද්ධා මූලික කරන්නේ. සද්ධා කියන්නේ තථාගතයන් වහන්සේ සත්‍ය බව. ඔබ කියනවා නේද? බුදු කෙනෙක් කෙනෙක් මෙලොව පහළ නැහැ. එතන ගියාර ධර්මයක් තියෙනවද? විචාරින් කියන්නේ එතන ගියාර ධර්මයක් තියෙනවද? නෑ කතා කරනවා නම් මූලික ධර්මයේ සත්‍යයෙන් වන්නේ නම් මෙලොව පාදුනා කියන කවුරුත් පිළිගන්නේ නැත්නම් උන්වගේ විවරණවල ධර්මයේ නිවන මූලිකයි කියලා කවුරුත් දන්නේ. ඒක සත්‍යවමද? අපල තියෙන තනිකරවරද? මොකද ධර්මයේ හැසිරෙන පුද්ගලයාව ධර්මයේ විසින් දකිනවා. මෞලික සහ ලෝකෝත්තර දෙකයි. ආ ලෝකෝ අහන්න ප්‍රශ්නෝපහාරදී ඔබට මනාවක ඇත්ත ධර්මයේ ඉන්න කඩ ගන්න පුළුවන්. que බෑනේ කවදාවත් කියන්න. මොකද බුදුහාමුදුරුවෝ උදාහරණකින් කියනවා. ඒක විශ්වලාංගලම කාලා බුදුහාමුදුරුවෝ අර කොච්චරනම් ඉපදිලාද? බුදුහාමුදුරුවෝ කියනවා ඔබ සීලපාලි සත්‍යයක් කියලා. කිරිමන සත්‍යයක් කියලා. මව් කිරි දීපු ස්වාර ගන්න. මේ දීපු ප්‍රමාණය මේ සප්ත මහා සාගර ජලයකට වඩා වැඩි. මේ මේ සාගර හතේ තියෙන වතුර ප්‍රමාණයයි දරුවෙක් බොන කිරි ප්‍රමාණය අතර විවේචන කරනවා. දරුවෙක් කිරිලිකල් හයක්වත් බොයි අඩුව කරන්නේ අම්මගේ කොච්චරක් තියෙනවා සත්තුම ආවාහන ලැබිලත් තමයි කියන අපි කොච්චර කාලෙ ඉපදිගෙන ඔය ඉපදිච්ච දවස් ඉඳලා කරගත්ත පාප ධර්ම තියෙනවා එකක් තමයි අපරාපරිය වේදනීය කර්ම ඔය විශ්ව නීතිය කියලා කියන්නේ කර්මය වෙන මොකුත් නැතන ඔය කර්මය හරියාකාරව අඳුනගන්න බැරි වෙච්ච කෙනා අද අපිටවත් නැහැ නේද ඒක බුදුන් වහන්සේට විතරයි නිතේ වෙන්නේ අපිට අපිට තේරෙන්නේ කර්මයේ කර්මය කියන එක ගැන හරියට පැහැදිලි කිරීමක් කරලා රහතන් වහන්සේටත් ඒක බුදුන් වහන්සේට විතරක් විශේෂ ඥානය. හරි? එතකොට ඉතින් උන්වහන්සේට විතරක් විශේෂ ඥානය රහතන් වහන්සේ කෙනෙකුට නැති ඥානය. ඔය අඥානෙම කොහෙන්ද තේරුම් ගන්න? ඒක නිසා ඒගොල්ලෝ දාගත්ත එක්කෙනෙක් කවුද? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ කැමැත්තට තමයි වෙන්නේ. හරි. මම නම් කියන්නේ වැරදි. කමක් නෑ. මොනවා කරන්නේ? අර හෙලර් උගුලා පොළේ දෙන්නට වඩා දෙවියන් වහන්සේගේ කැමැත්ත කරනවා. ඒක ඒක නේද? අපිට අපිට දැන් තේරුම් ගන්න බැරිවෙච්ච ගමන ඒක මොකක්ද? අතවල අපේ ගෝකම අපිට තේරුම් ගන්න බැරුව අපි ඉතල රූට් එකට ලයින් ඉන්නේ. හරිද නේද? අපිට තේරෙන්නේ නැහැ අපිට ඉන්නේ ගෝකම කරන්නේ මේකම කියන්නේ. එතකොට විශ්ව නීතිය කියලා කියන්නේ මොකද කර්මය? මොකද කියන කර්මය. එතකොට අපරාපණීය වේදනීය කර්ම කියලා කියන්නේ එදා පටන් නිවන් දක්වා ධාති දක්වා පරිසම් දෙන්න පුළුවන්. ඒකද මම හැමතිස්සම කියන්නේ හරක් මරණ එක දිහා බලලා අපේ මිනිස්සු කියනවා හරි පෙනේද මොකද මුන් යන්න වාහන ඕනේ. මුන්ට පරිසම් දෙන්නේ නැහැ මේක හිතනවා ඒ ආත්මෙම පරිසම් දෙනවා තමයි ලොකුම පාපරන්න කියලා. නේද? ඒ ආත්මෙ පරිසම් දෙන්නේ තුන් කියනවා. ඒවට කියන්නේ මොකද? චිත්ත <coughs> ධර්ම වේදනේ එකයි. දිත්ත ධම්ම වේදනේ දිත්ත ධම්ම වේදනේ කර්ම සිද්ධ වෙන්නේ මොන ජවනේ අපි ධර්ම හය වෙනි ධර්ම අන්තිම ධර්ම කල පළවෙනි ධර්ම පළවෙනි කියන තුන්වෙනි කියන ධර්ම වලින් තමයි මොකද ඒවා ශක්තිමත් දැන් පළවෙනි ධර්මයෙන් සිද්ධ වෙන ඒවා තමයි දැන් ඒව ගැන ඉස්සර ඉතින් නිසා ඒක අපි කරමු හරිද හරි දැන් පළවෙනි ඒක ශක්තිමත් නෑ ඒ පාප ධර්ම ඒක නිසා මේ ආත්ම පරිසම් වෙන්න පුළුවන් කරක් මරනවා කියන එක සුළු බලපාත කරන්නේ නෑ තේවලාව මහත්තයා බෝම්බට ගුඩු වුණා අපේ කෙනෙක් කියනවා. ඔය සිත් තමයි මේ කර්ම පරිලංගු වෙන්නේ. ඇත්තටම නෑ කිව්වොතනේ. සිත් තමයි මේ කර්ම නෙමෙයි ඒවා. ඒවා මොනවද? අපරාපර වේදනීය කර්ම. අරලෝ කෝටි ගණන් මරලාන්නේ. මම වස්තු ප්‍රයා කතා කරනවා නෙමෙයි. ඒක බලන්න. ඒ වගේ මේක සම්බන්ධයෙන් අනිස්පාර්ශනේ නායක ප්‍රොතන තමයි යන්නේ. ඒක වස්තුයක් ගැන කතා කරනවා නෙමෙයි. එතකොට මොකද වෙන්නේ? ඒ අපරාපරිය වේදනේ ඒවා විතරම වේදනේ කරම නෙමෙයි ඒ වාස්තු බලන බෝම්බ එක නැවලා මරලා තමයි කෝඩියක් මේ චෝක කරගෙන ඉන්නේ කෝඩිය චෝක කරගෙන ඉන්නේ බෝම්බට හවුනේ අර මිනිස්සුන්ගේ මරකවල නෙමෙයි ඒවට හම්බෙයි කවදද කරන්නේ නිවන් දක්නා ಜಾති දක්වා ඔය කාරණා පරිගන් දෙන්න පුළුවන් ඒවට කියනවා අපරාපරිය වේදනේ කරම ඔව් අනිවාර්යෙන් හැබැයි මේකයි පාපවර්ම කොටස් තියෙනවා එකක් තමයි ඉස්සලම වේදනීය එක. ඒ කියන්නේ ඒක මේ ආත්මේ පරිසම් වෙනවා. ඒක අහන්න පුළුවන්. ඒක ඒක වැඩි පවර එකක් නෑ. ඒ කියන්නේ සංසාරේ අරන් යන තරම් පවර එකක් නෑ. මොකද ඒක සිද්ධුනේ පළවෙනි ජවනේ. මේ ආත්මේ පරිසම් දෙන්න බැරුණ අවශ්‍යයි. ඊළඟට රූප වේදනීය කර්ම. ඒ කියන්නේ ඊළඟ ආත්මේ පරිසම්. ඒ දෙවෙනි ජවනේ සිද්ධ වෙනවා. ඊළඟ ආත්මේ පරිසම්පී ගන්න බැරි වුණොත් උපපදේශනීය කර්මයක් ආයෙ තුන්වෙනි එකට යන්නේ. ඒකත් අවශ්‍යයි. ඒක ධර්මම පාප මොකක්ද? පාප කර්ම සෙට් එක මොකක්ද? අපරාපරිවර්තනීය කර්ම. හරි කරපු දවසේ ඉඳලා මුලන් දකින්න දක්වා ඒ જાතිය දක්වා පොරියලා හරි පරිසම්පී වෙනවා. ඒක කොහොමද? ආ මතකයි. හරිගෙන යනවා ඒක. මේක නේද? එතකොට මේ ආවක් මරණයට අපි කුමරණය කරනවා අපි කිව්වොත් දැන් ඒක න අවබෝධතාවක පස්සේ අපි කවදාවත් කියන්නේ අපි හොඳටම දන්නවා මේ මේ ආත්ම නම් හොඳට නිවිය නිවි වැඩි උමාවක් නැහැ. මරණය මොකද? කෙලින්ම අදියට කියන්නේ. ඒක නිසා දෙකින් කියන්නේ ඉස්සරහට. මේකේ මේ පොඩ පොඩ ප්‍රතිසන්දියගෙන යයි. මේ හරක් මරණ කෙනෙක් බොහොම සන්තෝෂයෙන් මැරුන්නේ නැහැ නේ අපි අපි දන්න නියම කරන. මොකද කවුරුනවත් මේ ජීවිතේ ප්‍රාණමක ප්‍රාණඝාතයෙන් එකම් කරන්නේ. ඔව් මම මම ජීවිතේ ඔබට තේරුම් ගන්න. තව දෙයක් තියෙනවා. නමුත් බුද්ධියෙන් වැඩි සත්‍යයක් මම මොකද මේ පාඩේ වැඩි. තම අරගෙන විවසන තේරුම් ගන්න යන හා වෙන ප්‍රමාණයෙන් තේරුම් ගන්න. ඒක මේ ලෝකෙදී කොහොමද මිනිස්සුන්ට බලපාන්නේ? ඒක කවුරුත් උත්සාහවන්ත ජයගන්නේ කියන එක නිවන් දකින්න උත්සාහ කරන ජයගන්න එක තමයි කරදුරක් එකම දේ අනිත් දේවල් ඔබ ඉපදෙනකොට මෙන්න මේව ආගෙන ඉඳී කියන්නේ ඔබ උත්සාහ කරාට ඔබ කරපු දේ අනුව විතරක් හම්බෙන්නේ විතරක් කරපු විතරක් ගන්න බෑ නමුත් නිවන් දැකීම ඔබ උත්සාහ කරලා මේ අදින බලන්න පුළුවන් ඒක ඔබතුම කොහොමද ඉන්නේ යකට දොරක් තියෙනවා ඔබට තියෙන ශක්ති ප්‍රමාණයෙන් ඔබට පුළුවන් ඔබ තල්ලු කරන්න අරින්න සමහර වෙලාවට ඔබ අද ඔබ කනවා මස් ප්‍රාර්ථන කාල ශක්තිය අරගෙන ඉන්නවා කරනවා බෑ අරගෙන ඔබ ඉඳලා වාර්තා දෙකක් කරනවා අරගෙන බලනවා බෑ තුනක් කරලා ඉන්න බලන්න ඔබට මැක්සිමම් කන්න පුළුවන් පහයි ඔබ පස්වෙනි එකක් කෑවා ඒත් අරින්න බෑ ඒ කියන්නේ බෑ ඒ හැරෙන්න සමහර වෙලාවට ඔබ පළවෙනි එක කනකොට නොකා ඉඳලා ගිහිල්ලා අරින්න බලනවා බෑ නමුත් පළවෙනි එක කාලා ගිහිල්ලා අරගෙන හැරෙන්න පුළුවන් ඒක නිසා බබා කෙතු වේවා බොරු එහෙනම් මේ ලෝකෙට තින්පව් කියන දර්ශනයෙන් අවශ්‍ය හඳවන කියන එක මම කියනවා හඳවන ඔය උතර තියෙන හඳවන හඳවන කියන එක පොඩි කාලයක් හදලා හඳවන ගැන කියන දේ හරි කිසි දෙයක් නොකර ඉන්නේ ඒ කියන්නේ ඉන් කරන්නේ නැව කවු කරන්නේ නැහැ ඉපදිච්ච කේමම ඒමම ඉන්නවා නමුත් ඔබ තින් කළොත් ඒවා වෙනස් වෙනවා කවුරුත් ඒ වගේම එතකොට ඔතනදී ඔය කරන කර්මවල ඒ කියන්නේ කියන්නේ මේක හරියට අවබෝධ කරගන්න මම ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්න ගන්න උන්වහන්සේලා ගුරු ආවුදුලන් ඉගෙන ගන්නද උන්වහන්සේ ඔය කියන ගිරවලු ඒක අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ මෙතන තියෙනවා ආහාරයක් අන්තර්ගත වෙනවා ඒකට කියනවා අනන්තරික සමලන්තරික ප්‍රත්‍ය අනන්තරික සමලන්තරික ප්‍රත්‍ය එකතු වෙලා තමයි අපිට මේ පින්කම් කියන්නේ තියෙන්නේ. මේවා හොඳට අවබෝධ කරගන්න. මේ ඔබ ජීවිතේට අහලත් නෑ ආනෙකුත් නෑ ඉස්සරහ. මේ කප්පේ තමයි යටපත් කරන ඉවර. මේ විදිහට මතු කරගන්න එක තමයි කරන්න ඕනේ. මම ඒක මෙහි ඉන්න දැන් දුක්පිට ව්‍යාපාරික මහත්මයෙක් කතා කරගෙන යනවා. අපේ වහරගහනවලට ඔෆ්සෙට් මැජින් එකක් කරන්නේ. ඒකට සියලුම දෙවියන්ගේ මම ඒක ඉල්ලනවා. මට ඒක කරගන්න අවස්ථාවක් දෙන්න කියලා. මොකද ඒගොල්ලෝ එක දෙයක් සාර්ථක වුණොත් මම නෑලියන්ට මාරයක් වෙන්න කියලා තියෙනවා. ඔෆ්සෙට් මැජින් එකක් පූජා කරනවා. මොකද මගේ ලොකු උවමනාවක් තියෙනවා ඒ දේ කරගන්න. ඒකට තනිකර මේන්ටනන් ඒගොල්ලෝ ගන්න කරන්නේ. මොකද මම ඒගොල්ලන්ගේ පුරේ විතර මගේ වශයෙන් ඉන්නවා සමහර අවස්ථාවල හොඳම ධර්මවලදී. ඒ වගේ දෙයක්. මේ ධර්මයේ වඩා පිටවන්නේ. මේ ධර්ම ධර්මයේ ප්‍රචාරය කරන්න වෙන මොකුත් එපා ආරක් නිදාස් කරන එක පැත්තකට දාන්න. අර කවුරුද මතක වෙන මොනවත් නෙමෙයි. තරහ වෙන්න තමයි මම එහෙම කිව්වත්. මම රූට් කියලා හිතන්න එපා. නෑ හරක උපදින්නේ මාසට. ඔබ මැරිලා හරකෙක් කියලා ඉපදුවොත් ඔබ උපදින්නෙත් මාසට. හරකෙක් වෙන්න එපා. එතකොට හරි. හරේ කාලෙමන වැඩ කරන්න එපා. සමාධි වීල හරපද්ධතිය කාලා දාන වැඩ කරන්න එපා. එහෙම කාලා දැම්මොත් එහෙම ඔබට වෙන්නේ හරකෙක් කියලා ඉපදිලා ලේන්නේ කිරෙන්නේ මැසෙන්නේ නෑ කියවන්න. ඔබ හරකෙක් කියලා ඉපදුනොත් ඔබට මරණය උරුමයි. ඒ මත්තික තව හේතුක කන්නේ උරුමයි. කිරිතික බොන්න උරුමයි. හොඳ නේද? මේ හරක නිදහස් කරන එක ගැන නෙවෙයි. මේ වෙන හරක් වෙන්න ඉන්න මිනිස්සුන් නිදහස් කරගන්න ධර්මයේ ප්‍රචාරය කරනවා. පුළුවන් තරම් හරි ධර්මයේ ප්‍රචාරය කරලා ඔබට පුදුම පිනක් සිද්ධ වෙනවා. ඔබ හරියට මේ ධර්මය අවබෝධ කරලා අද ලංකා දීපේ පුරාවට හැමදාම හැම පොයකම හැමදාම පතර දෙදී බුදුබණ ගහලා. ඒ වෙනවද? හරක් වෙන්නේ නේද අවස්ථාව. ඔබ සෝවාන් ඵලයට පත් වුණොත් හරක් කෝටියක් නිදහස් කළා වගේ. එයි. ඔබ හරකෙක් වෙලා උපදින්න තිබිච්ච හැම වාරයක්ම නැවතුණා නේද? ඒ හතරපයින් නේද? ආජීව සංයෝගය කියන්නේ. ඒක නිසා පුළුවන් තරම් ධර්මයෙන් ප්‍රචාරය කරලා ධර්මයෙන් ප්‍රචාරය කරනවා. ඔබට පුදුම පිනක්. ඒක සම්මදානම් ධම්මදානම් දිනාති කිව්වේ ඒකයි. කාටරි අපේ ධාර්මයේ ජීවිත ධාර්මයේ දිනවල තම ධර්ම ධාර්මයේ උතුම් කිව්වේ. හරකෙක් නිදහස් කරනට වඩා උතුම් ඒ අනුදායෙන් අපිට ධර්මයේ ප්‍රචාරය කරන්න පුළුවන්. සූත් කියලා හිතන්න එපා. ඇත්තම කියන්නේ. කරු දැම්මොත් ඒක ඒ ගොඩක් මයිදී කියන්නේ තියෙනවා මොකක්ද දෙයක් අපිට අවශ්‍යතාවයක් තියෙනවා මේ කියන තියෙන ආසාව අත්හල දැම්මට පස්සේ ඒක තමයි සිදු කරන සමුද ලැබෙනවා කියලා මම බුදුදහමේ අහලා තියෙනවා ඒක ඒක කරනකොට ගමනෝ කර්ම මුතුවාගමේදී ඔය හැම දෙයකම මුංචි මුංචි වෙනස්කම් මම දකිනවා ඔබට නිවන් දකින්න උරුමයි ඒකයි මම කියාගෙන ඉන්නේ අනන්තරික සමනන්තරික සත්‍ය මෙන්න මේක ඉගෙන ගන්න හොඳයි අලංතරික සමලංතරික ප්‍රත්‍ය දෙක ගැන හොඳට ඉගෙන ගන්න. ඒතර පහරයි. අලංතරික කියලා කියන්නේ අන් අන්තරි. අන් කියන්නේ ආහාරය. ආහාරය අන්තර්ගත වෙනවා. ඒ ආහාරය තමයි ඔබ කරපු පාපය දැන් ඔබට ප්‍රතිසන්ද වෙනවා. ඕකට සමනල් පරිග ප්‍රත්‍යයකතු. ඒ තමයි සමාන අන්තරික. ඒහා බැඳිච්ච කරුණාකාරව ඔබට ප්‍රතිසන්ද වෙනවා. නෝනාන්තරික තමයි ආනන්තරික භාව ධර්ම කියලා කියන්නේ. ඒ කියන්නේ ආහාර අදඟු නැහැ. දෙලින්ම දුක්. කොහෙද? අපාය. ආයි කිසි කතන්දරයක් නැහැ. තක් ගාලා අපාය. එතකොට දැන් අනන්තරික පස්ස අපි ඔබ බල්ලෙක්ව දියේ ගින්නවල නැලුවා. දැන් ඔබ ඔන්න දැන් ආහාරයක් ඔබට සකස් වුණා. ආහාරයක් කියන්නේ ඔන්න දැන් ඔබට ඒක පරිසම් වෙන්න සකස් කරලා තියෙනවා. දැන් ඔබට වෙන්නේ ඔබ යනවා මුහුදේ ඒක ඔබට මුහුදට යන්න දැන් ඔන්න අනිත් කරුණු කාරණාත් එක තියෙනවා. යාළුවෝ කියන කතා කරනවා මේ අපි යන්න ට්‍රිප් එක. අපි යන්නේ මාරි සමුදාවේ ලොක්කේ. අපි යන්නේ මොට්ටුවක් නම්. අර රසියා. මේ අර ඔක්කොම සමලන්තරික රත් ටික ඔයාට එකතු වෙනවා එතන. ආහාර ටික ඔක්කොම එකතු වෙනවා. මොකටද? අන්න අරකට යන්න. ඔය විදියට තමයි ඔබ යන්නේ. ඔබ එතනට ගියලා ඒ ඒ බෝට්ටුව මුහුදපත් එක. ඔබ විනාඩියකට පස්සේ. හැබැයි ඔබ එයක් කරන්න පුළුවන්. මේවා ආනන්දරික පැත්තෙන් දෙන්න ආනන්දරික පැත්තෙන් මොකද්ද දැන් ඔබ නේද යන්න දැන් ඔන්න යන්න නැති ජීවා වැඩෙන්න දැන් ඔබට දැන් සාර්ථක වෙලා තියෙනවා නමුත් ඔබ මෙයාත්මේ හෝ යාත්මේ කරපු හෝ සම්භාරේ කරපු යම් කිසි පිනකට එක කුත්තේ කයිම කියනවා අපේ විතර මනස් තියෙනවා නේද නැත්තම් කියනවා අපි දලදාවන් ජීවත් වෙනවා දැන් ඔබට නෑ කියන්න බැරි මට්ටමක් පුතා වෙනවා නැත්නම් අම්මා හොස්පිටල් එකට ඇදහිටලා. ඒකත් හොරි වෙන්න පුළුවන් දැන් මොකද මේ අනන්තරික පස්සේ සෙට් වෙලා තියෙන්නේ. නමුත් සමානතරික පස්සේ මොකද උනේ? ඔබේ අර ගමන වාර වෙනවා. දැන් ඔබ ඉන්නේ පොතදීම. එහෙනම් දැන් අරක පරිසම් දෙන්න පුළුවන්. අරක පරිසම් දෙන්න දැන් බෑ. හැබැයි නැති වුණානේ. ඒක ගියා. වෙන එකක් කාමුද? අන්න ඒකයි කියන්නේ. ඔබට මේ ආත්මෙදී ඔබ කරන පින් වලින් මෙච්චර කාලේ පරිසම් දෙන්න එන ඒවා නවත්ත ගන්න පුළුවන්. යම් ප්‍රමාණයකට ඒකයි යටට කරවගේ තමයි යම් ප්‍රමාණයකට ඔබ බලනකින් අර දක්වා ශක්තිමත් නම් ඔබට ගොඩ ගන්න පුළුවන් නැත්නම් ඔබට ගොඩ ගන්න බැහැ ඔබ ඒක කරන්න ඕනේ අද කිව්වාගේ බලගත් පාප කර්ම නෙමෙයි න කර්ම බලය නෙමෙයි න මූලික මට්ටමේ තියෙන්නේ ඒ කියන්නේ විද්‍යුදම්ම වේදිනිය හරි අපරාපර වේදිනිය හරි වගේ නම් කොහොම හරි පින් කර යටපත් කරගත්තොත් ඊළඟ භාවයේ කියන්නේ නවතිනවා එහෙනම් මේ විපදම රෝධනීය කාර්යයක් එහෙම එහෙම කළා නවත්ත ගන්න පුළුවන් උනොත් එතනින් ඒකට ඒක ආවොත් උපපද්දයක මේ කාර්යෙත් එහෙමයි. හැබැයි අපරාධ වේදේ මේ කාර්යයක් ඉතින් යන කොල්ලේ හරි. ඉතින් ඒ හැම දෙයක්ම නවත්ත ගන්න පුළුවන් තරම් තියෙනවා කොහෙද? නිකන් නිකන් නේද ගම ඔක්කොම හොරති. නිවන් දැකීම කපේ කපෝ ඉතිරිලා තිබුණා. ඒක ඔක්කොම හොරති. නැත්තම් මේ කවුද? නෑ. අතෝ නිවාස වාසන්න මේ රියාපු මිනිස්සු මම හිතන්නේ එක 3000 ගහක් මරන්නේ. ඔය ඇහිරිලා මාළය හදාගෙන මුලින් මුලින් කවුරු ටික ගබ්බේවල කුණු වෙලා ගියා. මේක මාළයක් හදලා ගන්න. හරිද මේ කර්මපරේ බලවත් ඉන්න ඒ ආසනින් ඊළඟාත්මෙන් පස්සේ තමයි පළදෙන්න තිබ්බේ. ඔව් ඒ ආස නිවන් දෙක පින්නේ තමයි නේද? හැබැයි ඒ වෙලාවේ අම්මා මරන්නේ. ඒක ආනන්දරේ වාතවල මෙච්චර ආයි සමනන්තර කියලා කියන්නේ ඒකට. කෙලින්ම ආරේ ඔබ සම්දර වෙලා තියෙන බුත් ඒක දැනගන්න පරිසරවලට වැඩි. ඒකම කියලා කියලා. එතකොට මහා මහා මහා පුණ්‍ය කර්මයක් කරන උත්සමේ. ඒක පැත්තකින්. නැත්තම් බුදු හැරකට තේරෙන්නේ. ඔබ ඕකෙන්ද මාව තෝරන. බුදු හැර. ඒගොල්ලෝ ගමයි ඉන්නකට බල ගියේ මම අහන්නේ. අපි වෙලාට නැහැ. ඉතින් පොඩි දිනක් බුදු හැරකට තේන්න ඕනේ. තේන්න තියෙනවා කියන්නේ. ඒක පොඩි ගාන ඉඳලා දෙන්නත් ඒක නේ නේද? ප්‍රත්‍ය වෙන්න පුළුවන් කෙනෙක්. බෞද්ධයෙක් කියලා මෙහෙමයි. බෞද්ධයෙක් කියලා ඉපදුනේ නැහැ කියමුකෝ. ඒ උපදින්න තියෙන ලම්බායිතාවය අඩු. ඒක කියන්නේ බෞද්ධත්වයේ තියෙනවනේ. බෞද්ධත්වයේ නැත්නම් නැහැනේ. එතකොට උපදී ඒ එයා අර අර මත්තමේ ඉන්න කෙනෙක්. ඒ කියන්නේ පන්තිල් පද පහක් දන්නේ නැතුව ඉන්න පුළුවන්. නමුත් ඒවා කඩන්න නැතුව ඉන්න කෙනෙක්. වගේ සදස් වෙනකම්. මොකද එයාට තියෙන ආර්ය කාන්ත සීලය. අනිත් ආර්ය මාර්ගික ආපු හැමකෙනෙක්ම නිවන් දැකීමෙන් ආරම්භයෙන් ගමන් කරනවා. ඒක බුද්ධ කාර්ය අවසන් වෙන්නේ නැහැ නේද? එහෙම කියන්න ආවද මේ මොකද අනාගාමී සූත්‍රය අපේ බුදුහාමුදුරන්ගෙන් මනාවලා කියන්නේ බුද්ධ කාර්ය අවසන් වෙන්නේ නැහැ කියලා කියනවා නේද? නෑ ඒක ඇති මත නමුත් අපි දන්න දේවල් තියෙනවා වාරකාමන ජාතකෝසාපන්න ඈ එතකොට දැන් මේ වෙනාගම වෙන ඉතිරිලා වෙන්න බැරි නෑ සම්මායිතාව හරියන්නේ නමුත් එයා බෞද්ධත්වයේ ප්‍රගුණ කරන කෙනෙක් එයාට වෙනාගමක ඉපදිලා ඒ වෙනාගම ඉපදිලා හේතු නෑ ඒක ඒවල හැබැයි ඉපදුනත් එයාට නිත්‍ය විහාරයේ නිත්‍ය වෘත්තික එක්ක ඉන්න බැහැ. මොකද එයා දෙලින්ම මේ දෙලින්ම අක්කාය දිට්ඨි විචිකිච්ඡා දීලපත පරාමාස කියලා රසංගයේ ධර්ම වලින් තුනක්ම කෙලින්ම අයින් කරලා දාපු කෙනෙක්. ඉතින් ඒ නිසා යාට වෙනාගමක උපදින්න හේතුවක් නැහැ. ඒ ඉපදුනත් එයා ආපහු එන්නවලු මෙතන. එයා රබල්පටි අතල තියාගත්තා වගේ තමයි. අනිත් දේ කියලා දැනගත්තා නම් දෙලි කෙනෙක්. නම්නේ. මොකද ඒගොල්ලන්ගේ ආයතකයි. දැන් නිවලෝකේ දිවරින්න පුළුවන්. දීපංගර මුතුස්සකලෙන් මතාලා දින්නට කියන්නේ. බ්‍රහ්මවරු ඉන්න පුළුවන්. ඒකේ දන්නවනේ මේ පුද්ගලයා තමයි මේ වැරළ මේ මේ දැන් මේ ඉන්නේ. ඒතන ඒකේ කරා බලගන්නත් පුළුවන්. මෙයා තමයි හවුලේ පුද්ගලයා එයා පුතේ එයා සමාධියට පත් කරනකොට සමාධිය මෙයාට දැනගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් එහෙම ඉන්න බෑ. ආ ඊර මාති කරේ ඒක දීපතාවල මම දැනගන්න අත්දැකීම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් තිබුණා. සද්දේ ලෝකේ තියෙනවා. ඒක දාන දුන්නත් සද්දේ ලෝකේ. ඒක සාතුරු මහරජා විතර සද්දේ පිට වසවත් පිට වෙනකන් හතක් ප්‍රමාණයෙන් දුන්නා. ඒකෙන් දාපු යොදුන් 710යි. යොදුන් 704යි. ඒ වගේ ඒව දාන නිසා ඒ කියන්නේ මේ 710 වල එක එකකින් එක එකකින් සුදු දන විතර කොට දුර ප්‍රමාණය අනිත් පැත්තෙන් දාන නිසා අවශ්‍ය ප්‍රමාණය. ඒක මම මතකද පළවෙනිම ඒ සාතුරු මහරජා විතර අනුස්ස වර්ෂවලින් ලක්ෂ 90ක් විතර වගේ අවශ්‍යයි. අර කේ කර්ම විද්‍යාවල දිනන මේ ලක්ෂණ විස්තර කරනවා. ඉතින් ඒක අතර දුරවන දේශනා කරලා තියෙනවා. වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් මොකද අතන මට මට කියන්න බෑ විච්ච වශයෙන් වේදනාවක් කරලා තියෙනවා. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට කියන්න පුළුවන් නෙමෙයි. ඒක කොහොමද ඒක වල කරන කෝඩ් වලට ජීවිත ලාභකරන්නේ මේක දිලාදිම. ඒක බලමයි. ඔතන මෙහෙම ඔතන මෙහෙම එකක් තියෙනවා දැන්. බුදුහාමුදුරුවෝ ලක්ෂය කියන එක දන්නේ. එහෙම දෙයක් ගැන බුදුහාමුදුරුවෝ කියන නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරන පාංශන ක්‍රමයක් ඇති. ඉතින් ඔය අංකන ක්‍රමය යම් යම් විදිහට ගෙස් කරලා දැන් අසංඛ්‍ය කියන එකට බිඳු 120 120 නේද? 120 කියලා වගේ කියනවා. ඇත්තටම නිවන් නැතිම බිඳු මාත්‍රයක් අතු වුණා කියන්නේ ඒක නිසා හා කියලා බිඳිනවා. මේ නේද පුර වැලි ගලන අතරේ දිනනවා. ඒක ඒක ඒක ඒක සත්‍ය දත්තේ පැහැදිලි බුදුහාමුදුරුවෝ කියෙන්න සූත්‍රය කියනවා. දෙවිවරු ගැන වැඩිපුරම කිව්ව අර්ථ වෙනවා දෙවිවරු සතුරු. දෙවිවරු ඒගොල්ලෝ කොච්චර කියනවා. අර අපේ මිනිස්සු කියන්නේ දෙයියනේ පළක් නෑ කියලා. හාමුදුරුවනේ මොනකක් අනුගාමක දෙලිම දෙවිවරු ගාමක නෑනේ. මොකම කරන්නේ ඇටි දෙවිවරු කරේ තමයි. ඒ අපහේ හරි. වැඩි සෞඛ්‍ය දාන්න. ඒක අහන්න ප්‍රශ්න අහන්න මම කියන්නේ මේ මේ පැන්වල තියෙන ප්‍රශ්න අරගෙන ඉන්න ඇයි ඒවා කතා කරනවා ඉතින් ඒකෙන් ඔබට ඔබගේ ධර්ම ඥානය වැඩි වෙනවා තේම අල්ලාහට ඒ ධර්ම ඥානය ලබා ගන්න මාස්තු රුකුලක් වෙනවා ඒක මහා පිනක් අහන්න නේද බලන්නත් අහන්න දැන් ජේතවනාරාම ජේතවනාරාම ජේතවනාරාම යාකට පිටේ මුදුර කරලා සුදුසු සුදුසු මම මම සුදුසු කරලා මම හොරයි සුදුසු කරලා මම ඇත්තට යාවතේ උන්නේ මම හිතන්නේ මගලා ගැන විද්‍යාව කිව්ව කර්ම ඵල ඉඳගෙන තියාගෙන නෑ ඒක තමයි දැන් කිව්වේ දැන් ඒක කිව්වේ ඒකනේ බුදුහාමුදුරු කියීම කිව්වේ හරි මම මෙයාට මම කියන්නේ දියක් අද ඔයා ඌර බලලා මේ මේ අපාය යන්නේ මෙතන තියෙන්නේ මම මෙයාට බල කියන්නේ කියන මුගේ තියෙන මිත්‍යා දෘෂ්ටියේ තරමට මේ මතක් බලලා ධර්මයටත් විග්‍රහ කළා මුන් මේ වර්තනයේ තියෙන අපායට යනවා. ඒ කන්දහරි. ඒක නිසා තමයි මම කියන්නේ. අනිත් එක තමයි බුදු ඇසට අහු වෙන්නේ. පොඩි දිනක් කරලා තියෙනවා. අන්න ඒවට තියෙන ඕන. ඒ අනුකම්පාව. ඕගොල්ලෝ හිතන්නේ. ඕගොල්ලෝ හිතන්නේ බුදුහාමුදුරුවෝ නම් මේකින් දැනගෙන ඉතිහලන් දේවදත්ත ගලක් පෙරලන්න හදනවා කියලා. බුදුහාමුදුරුවෝ එතනින් වදී. කවදාවත් නැහැ. ඇයි? බයිකද? නෑ දේවදත්ත කෙරේ තියනු කරන. ඇයි? බුදුහාමුදුරුවෝ කරන් කර්මය ගැන දර දවස් දෙකක් නෑ. නේද? බලන්න පොඩි තරම් පොඩි තරම් අසාධාරණද කියලා මේ කරුණ එක පැත්තකින් ගත්තා. බුදුහාමුදුරෝ ඔය කියන්නේ අර බොහෝම ඈත අවුරුදු කෝටි ගානකට එහා හරි තමයි මන්දිර ගල් පරවතකින් කරනවා මරපු අවස්ථාවක් තියෙනවා. හරි. දැන් ඒකට කුණ කෑවේ කොහොමද? ඒක කරලා මොන තරම් අසාධාරණද කියලා ඒක ඒකයි මම කියන්නේ පරිස්සම් වෙන්න. ඔබ ඉස්සරහට ඇවිල්ලා ඔබට කට ගන්න මිනිහගෙන් පරිස්සම් වෙන්න. ඔබගේ අත මෙහෙම වෙයි. ගහන්න එපා. ඇයි? උගේ කර්මයක් ගෙවා ගන්න ඔකෝ කර්ම සාගරයකට දාන්න හදන්නේ. හරිද? ඕකයි ඇත්ත. මිනිසුන්ට මේ ඇත්ත තේරෙන්නේ නැහැ. නිකන් හිතන්න බුදුහාමුදුරුවෝ තේරෙද? බුදුහාමුදුරුවෝ මේ ආත්ම කෝටි ගානකින් එහාදී කරපු පාප කර්ම එක වගේ කියන්නේ කවුද? දැන් කොහොමද? අර හරි. සබදාමයේ මතකයන්. සබදාමයේ මතකයන්. ඒකයි මම කියන්නේ ඔබට කිසිම අයිතියක් තව කෙනෙකුට නින්දා තව කෙනෙකුට අපහාස තව කෙනෙකුට ගහ විඳා තව කෙනෙක් කියන වෛරය ඔබට කිසිම අයිතියක් ඔබ ඒකෙන් කරන්නේ සබදාමේ බද කියලා වෙනවා ඔබ කතාවක් කියන මේක අපි කියලා දෙන්න මේක සිය වතා අදත්‍ය එළුව මේ වතා හතගෙන විසාපාමෝ කාසාදුවේ හිටියා ඒ ආචාර්ය පරම්පරාවෙන් සාකච්ඡා කරන විදිහට තමයි එක්තරා දිනයක එළුවේදී දෙන්න කපනවා හැමෝම එකතු වෙලා. ශිෂ්‍ය පිරිස රස කරගෙන ඒ එළුවගෙන් දෙන්න කපනවා. සකල දෙවියන් පූජා කරනවා. මේ කතාව. එක විපාකාම ප්‍රාචාරවලේ ශිෂ්‍ය පිරිස රස කරගෙන එළුවගෙන් දෙන්න දල්විදී උඩින් තියලා මේ කඩේ උස්සල කොට එළුවා හිනා වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අඬන්න පටන් මෙයා කඩුව පැත්තකට දාලා එළුවයි නෝවලු ඇයි උඹ හිනා මම මරන්න නියම් මට අස්ති නියම් නේ එදලා කිව්වා මේක ආත්ම 500කට එහාදී මා උඹ වගේ දිසාපාලෝකාචාරය ඔය කුල පිරිස එදත් මම එළුවෙක්නි දෙන්න කැපුවා ඒ කරගත්ත පාප කර්මෙත් මං ආත්ම 499 එළුවෙක් වෙලා ඉපදිනා බෙලි කැපුම් කෑවා එකට 500 අනුපාතේ මේ මගේ 500 මේකෙන් පස්සේ මං ඉඳා ඒක නිසා මට සතුටුයි. එහෙම ගන්නේ. උපත වෙන්නේ. මේ කරුණු තේරුම් ගන්න. සිතාපාම කාචාරවල. එළුවා නිදහස් කළා. එළුවා නිදහස් කළා. එළුවා විතරේ තලකමින් යනකොට අකුණක් ගැලව ගල් පර්වතයකට. දාලා ගල් පතුරක් ගැලවිලා ඉන්න සක්කාල බෙල්ල කැපුණ එළුවා. එළුවා නිදහස් කවුරුත් ප්‍රශ්නයක් නෑ. ඇයි? සබා දහම තමයි වදකයා වෙන්නේ. මම ඔබට කියන්නේ සබා දහමේ වදකයා වෙන්න එපා. සබා දහමට දෙන්නේ ඉවර කරන්න. ඇයි ඔබ මේ තව එකක් පටන් ගන්නෙ? මේ ඇති නෙමේ ගෙනාවු දිගවසත් ඕක. ඈ අපිට ඔබට වෛරස්කාර තීරණයක් හද ඔබට වෛරස්කාර තීරණයක්. ඔබ වෙන හිත හිත ඔබට වෛර කරනවා. ඉරිසියා කරනවා. ඔබ වෙන විකාශ මේ මෙලෝ රෝග නැති විරා තියෙන්නේ. ඔබ මරන්න දැක්කේ නෑ. නේද? පෙනෙන නොපෙනෙන කොච්චර දැන් අය කනුදෙනු කනුදෙනු ඔබ එකතු වෙලා කරපු කනුදෙනු. දැන් ඔබ මොකද කරන්නේ? ඔය ස්ටේට් එක මෙතන නෝත් ඒ ඔබ සතුරු කරයි. ඔබට ඒවා කරන හැම දෙයක්ම එයාට දබල් වෙලා වදින්නේ දැන් ඔබ තථාගත ශ්‍රාවක කරන්නේ. දැන් මේ ඒවා කරන්නේ කාටද? ඉස්සර කලේ ගෝප්පේකට. ඉස්සර කලේ පෞකාරයකට. ඒ දැන් කරන්නේ කාටද? තථාගත ශ්‍රාවක දරුවෙකුට. තථාගත ශ්‍රාවක දල්ලේ යම් කිසි කෙනෙක් යම් කිසි අහිතක් කළොත් එයාට පිළිෙන කවුමද මිත්‍යා උත්සේල කරලා වෙන්නේ. දස සිද්ධ වෙලා ඒ නිසා ධර්මයේ නොදන්නා කරුණ මහා පාප කර්ම රැස් කරගන්න. ඉතින් ඔබාද ධර්මයේ දන්නවා. ඒක නිසා සෝදා ධර්මයේ වද කියලා අපිට කේන්ති යනවා. නේද? ඊයක අපේ යනවා. ඒ මොනවා කියුවා. අපේ ගිහිල්ලා ආයි ගන්න. නෑ. මම අත ඔබ බේරෙනවා. ඒ උඹ කෙරෙහි අනුකම්පාවෙන් නෙමෙයි. මල්ගේ වෙයි අනුකම්පා. මේ සියල්ල එකේ මට දවස් ගන්න ඕනේ. මොනිද? බලන්න ධර්මයේ දන්නවන. දැන් වැටෙන්නේ. ධර්මයේ පැතිරුණා. ධර්මයේ ඉතිං කරුණු කාරණා තේරුම් ගන්න ඉන්නේ. පුරින්න. ඒක විනාශ අවස්ථාවේ අපේ ඇතර මම කියන්නේ මම කියන්නේ ඕක ලිවට කවුද නෙමෙයි මම කියන්නේ හරි මම මම කියන දේ උත්තරයක් දෙන්න ජයන ළමයි 100ක් ඉන්නවා ඔබ විරිණා නෑ ඔබ ඉන්නවා තව පිරිවෙලාවේ ගැලිලා අර ගෑන ළමයි 100 විතර ඔබට ගන්න හොඳ කණේපා. ඉවසන් ඉන්නට අමාරු උත ගහන්න එක තමයි. එහෙනම් වීර්යය වීර්යය කියන්නේ අමාරු දෙයක් කරන්න කියනද නෙමෙයි. වීර්යය කියන්නේ අමාරු දෙයක් කරන්න කියනද නෙමෙයි. අමාරු. එහෙනම් ඔබ වීර්යය කියන්නේ ගැහුවොත් ඉවසන් ඉන්නේ. ඒකයි මේ සමාජයේ වීර්යය නැහැ. වීර්යය කියන්නේ මුදල් ගන්න. ඔක්කොම බොරු නේද? ඔයාලා දැක්ක උන්ට කාලෙ මුතිලාව ලේස් කරවාගෙන. ඒක මාස දෙකක් කරේ. ඔතර ඉගෙන. අපේ සත්‍යහල්ති රජවරු කිව්වා මුල්ලෝකම ජයගෙන යුද්ධ කරනවා නැත්නම් අපේ පොතර ටිකක් තමයි පිට දමනය කරගෙන බෑ. පිට පාලනය කරගෙන පුළුවන් නම් විතර තමයි. ලොකෝ විද්ද දායක තමයි. මේ ගමන සමාජික පාලනය කරගෙන දමනය කරනවා. දැන් කොච්චර කළා බරක් ඔබම මුළු ලෝකෙම පාලනය කරන්න පුළුවන් වුණා. තමන්ගේ හිත පාලනය කරගන්න පුළුවන්. බෑ. ඒක කියන්නේ මහා මොකද්ද? පුරුෂ ධර්ම සාරති කියන්නේ පුරුෂ ධර්ම සාරති කියන්නේ පුරුෂයන් ගමන කිරීම නෙමෙයි. ඔයාලා අපි අපි බුදු ගුණ ටිකවත් අපි හරියට දන්නේ නැහැ. ඔබට වැරදි කියන්නේ. ඔබ ආපු විදිය. පුරුෂ ධර්ම සාරති ගුණය කියලා කියන්නේ මහා පුරුෂයන් ගමන කිරීමේ ගුණය නෙමෙයි. මහා පුරුෂයන් ගමන කරන්න තිය අනුමතරමේ තමයි මාත්‍යාව ගමන කරගන්න පුළුවන්. තේරුණාද? තේරුණාද? අධිකාරෝක වීදෙමිට යත්තනේ බුදුහාමුදුරට තිත්ත කුමාරයෙන් බයි බුදුහාමුදුරන් ඒ යත්තනේ බුදුහාමුදුරෝ කියන වික්ෂුන් වහන්සේ ඒ යන්නේ ඒ වීදෙමිම යත්තනේ තිත්ත කුමාරයෙන් බයි යන්නේ එම්ම ගමනේ කරා පින්දකෝ කර එහාට තුරමර ගමනේ කරා ඒක මහා මොකද බුදුදහම සරති කියන්නේ කියන්නේ ඒක නෙමෙයි තමන්ව ගමනේ කරගන්න ඕන කරක් ගත්තා දැන් ඕකට ඇටැක් කරන්න පුළුවන් කාටද මොන මොන මොන සූත්‍රයෙන් ඇදලා පුළුවන් ඕකට ඇටැක් කරන්න ඕක තමයි තමන්ගේ හිත නවරේ කරගන්න කරගන්න එයාටනේ මහා පුරුෂය කියන්නේ. මෙන්න කවුද මම දැන් නාලාගිරි කියන්නේ පුරුෂය. දැන් මහා දැන් පොඩි කාලේ කියන්නේ පුරුෂ ධම්මදාර්ථයේ ගුණය දැක්කන කතාව. නාලාගිරි කියන්නේ. එතකොට දැන් නාලාගිරි කියන්නේ පුරුෂය. ආලෝක තමයි ආලෝක. අපේ ආලෝක කියන්නේ පුරුෂයෙක් කියලා ඉතමම ඊට කප්පේ කියන්නේ. නේද? ඒ වගේ නේද? ඒකනේ මහා පුරුෂ මහා පුරුෂයෙක් කියලා කියන්නේ. තමන්ගේ හිත නම කරගත වීරයෙක්. මහා පුරුෂයෙක් කියන්නේ වීරයෙක්. ඒක ලොකුම මේ ලෝකෙට ලොකුම වීරකම මොකක්ද? තමන්ගේ හිත දමනය කරන්නේ. ඒ ඒ ඒ මහා පුරුෂය අතර මහා පුරුෂ ලොකුම එක්ක අනුත්තර වූ අනුත්තර වූ පුරුෂ ධර්මසාරති. අනුත්තර වූ පුරුෂ ධර්මසාරති. ඉතින් බාහිර බුදු ගුණයකවත් අපි බුදුන් වහන්සේ ආවද කියන්නේ. ඒක නිසා තමයි නිවන් දකින්න නම. හරියට මෙයා කල්පනා කුන්දරනේ ඇත්තම දැන් ඉලක්කදීම වැඩිම කරන්නේ පොඩි කරලා ඒක විකෘති කරන දෙන්නේ. හරි ඒකේ මතනේ දැන් අත්තනෝ මත. ඒ කියන අත්තනෝ මත. නේද සංඝ සමාජයම ශ්‍රී ලංකාව කියලා කියන දේ තමයි ඉතිරි මොකක්ද මිත්‍යා විස්තරේ නඩස් සමාජයේ තියෙන සමාජික උදාහරණ කිහිපයක් ගැටලු 100ක් දහස් වෙන මතක තියෙනවා. මේ එක මතයක් හරි තිබුණොත් ඒක ගන්න දෙන්න ඒවා නැති වෙනවා. ඔබ මෙන් වාගේ වෙනකොට අර මොකද කියනවා. ඔබටම තේරෙනවා මෙතන වසලක් මාර්ගය දැන් ජීවන් දැකීමට වාට කරනවා නම් මේකෙන් ජලවිලා නිවන් දකින්න කල කොහොමද දැනගන්නේ? අපි උදේ සාකච්ඡා කරනවා මම තමයි කියන්නේ මේ මම සාස්ත්‍රි නිවන් දකින්න මොකක්ද වෙනවද? සතරතුමාගේ අර කරුණේ නේද ඒක ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. ඒ වසවන්ති වරයෙන් රහතන් වහන්සේලාට වෙච්ච අලාභාන් හරි අඩුයි. මොකද එයා පැරදිම ඉවරයි. හරි හරි සියලු දියක්ම නෑ කියන්නේ නෑ නමුත් එයා පරිදිලා ඉන්නවා එයා පරිදිලා එයාට යන්න උනා එයා ලැජ්ජයි දැන් හතන් වහන්සේලා තීදා තී ලක්ෂ උදාහරණ තමයි ඔය එක රහතන් වහන්සේ කෙනෙකුට මාරය කරදර කරලා ඉන්නේ රහත් වෙන දර කරදර කරලා ඉන්නේ මම ආන්න වෙන්නේ නැහැ නේද ඒ අර බුදුහාමුදුරුවෝ මොකද ඒකනේ මූලික ඒ රහත් නෙවෙයි කියලා දැන් මම දරදුලා දැන් ඒ බුදුර බුදු කෙනෙක් ජීවමාන කාලේදී ආත ආපෝතර ළඟ නැහැ කිය. ඔව්. හොඳයි. දැන් බුදු වුණාට පස්සේ දැන් සංගය කිව්වා. බුදු වුණාට පස්සේ දැන් පෙරදුනා හැරෙන්න කිව්වා. ස්වාමීන් වහන්සේ ඔබ දෙන්න මම පෙරදුනා. හරි. දැන් ඔබේ කාරණාව ඔබ ඉස්ත කරගත්තා. ඉතින් දිනුවා බලන්න. ඔව් එතන කිව්වනේ දැන් ඉතින් දිනනවා බලන්න. හරි. එයාගේ මතේ දැන් තරවිලා දැන් ඉස්සර කිව්වේ එම්බර සිද්ධාර්ථ. මේ වර්ධාපනේ තොගෙනේ මගේ. ඒකමයි නරාගන්නේ. ඒ වෙලාවේ කියන ඉතිහාස ගන්තර කියන්නේ බොහෝ සාහිත්‍ය ගන්තර වදාන් වෙනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කිව්වලු එම්බර වසවර්ති මාරේ. මම සමති පෙරම් පුරලා බුද්ධ රාජ්‍යයටපත් වෙන්න යන්නේ. ඒ වෙලාවේ වර්ධාපනේ උඹට මෙන්න මතයි ඉන්නේ. කියලා සිවුරු කොට නැත් කළා මහ පොළොවට ඇවිල්ලා දික් කළා මේ මහීකාන්තාව මේ මහීකාන්තාව මේකට සාක්ෂි දරනවා කියපු දන ඒ මහීකාන්තාව තරමත්ත කුරට තරණ ගිලා කිව්වලු එම්මල වසවර්ති මාරේ වාගේ සිද්ධාර්ථ ගෞතමයන්න් වහන්සේ සමතේ ස්වරූප පුරලා ලෝකුරා බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ ඒකට මම සාක්ෂි දරනවා මේ මධ්‍යාගමේ උඹට නෙමෙයි මාගේ ස්වාමීන් වහන්සේටමයි කියලා ඒකල ප්‍රකාශ කරලා කියලා කියලා. අත්තරව නැහැ නේ. ආතරවල දේශනා කරලා. මොකද ඒක දැන් කවුරුත් විතර නෑ ප්‍රේම මාස්ටර්ගෙන් විකුණස් දෙන්න මොකද තේජුරු කෝ කයිවෙන් දෙන මාරයන්. ඔව් යන්නේ නැහැ. දැන් මොන දෙයක් කරනවා. හරි යන්නේ නැහැ. ඇයි යන්නේ නැහැ? යන්නේ ඕනේ මොකද? වහවර්ධ මාර ආයෙ නිවල පිට වෙන්නේ. ලොක්ෙක් වෙන්නේ. හරි. ටීටී කරලා දුන්නා ඒකට. මම මහා බලවත් කෙනෙක් එන්නේ. ඉතින් ඒ එතකොට එතනදි තමයි අර බුදුසාමුදුරට තමයි මෙන්න කරන්න ඕනේ. ඉතින් එතනදි කරතුනානේ. බුදුහාමුදුරු දින්නේ. ඒ එතකොට දැන් වල කොන්ට්‍රෝල්. දැන් කොන්ට්‍රෝල් එක යාප්පෙන් කියනවා. හරි නම් හරි. ඔබතුමා දැන් ඉන්න. දැන් එනන් නිවන් දැන් එනම් කිව්වා පාන්නකො. ඒ ගාන බුදුහාමුදුරු. කී තුන් වතාවක් ඇහුවා. තුන් වතාවක්. නෑ නෑ ඒ බුද්ධ කාලයේ තුන් වතාවක් මේ බුදුරේ ඉතරම ඔක්කොම බුදු වෙනවා. ඒක හිතා. බුදු වුණාට පස්සේ හරි දැන් බුදු වුණානේ. දැන් බිරියම්පා. ඒකයි බුදුහාමුදුරුවෝ වාරේ. මාගේ සාසනය සම්පූර්ණ වෙච්චදා. මාගේ ශ්‍රාවකයෝ මේ සාසනය පරිහරණදා. මම මේක කරගන්න. උඹ මේක හරියට. ඒ අතරතුර බුදුහාමුදුරුවන් තමයි ඔක්කොම ගන්නේ. ඈ? බුදුහාමුදුරුවෝ දාන්න වදින්නේ. තරහ දිනන බුදුහාමුදුරුවෝ. ප්‍රතිසම්බන්ධ නැතිව බුදුරන් ආවුදුරුවෝ. මට ඇතුළට රින්ගු. මුගලන් නෑ මුගලන් ආවුදුරුවෝත් පටන් ඇතුළට රින්ගු මුගලන් ආවුදුරුවෝ වලට රින්ගු. බුදුහාමරගේ බලතුරු දෙන්නත් මාරි ඒක වෙලා ඒ සම්බන්ධයක් තිබ්බා නැත්තම් නෑ මේ රාපිය මෙයාගේ මෙයාගේ ආ සීයා කෙනෙක් නෙවෙන්නේ මේ මාරේ සීයා කෙනෙක් තමයි උසී කියන මාරේ ඒ උසී කියන මාරේ තමයි නේද මොලේ නවුදු ඒක ආප්‍ර සාතු බුදුර ප්‍රශ්න ඒ ලේනා සම්බන්ධ දෙකෙන් නිසා තමයි ආවාගේ ඒ කියන්නේ ලේනා කියන්නේ ඇත්තටම අර පාරම්පරික ඒ එහෙම දෙයක් තිබෙන නිසා තමයි ඒ ගෙරම උනේ නැත්තම් ඒකම කරන්නත් බෑ. බුදුහාමරෙන් තමයි ඒක. ඊළඟ ගම්වල වැටියන්න ගිහින් ඔක්කොම වැහෙනවා කියන එකපාර. බුදුහාමුදුරුවෝ දාන්නවා කිව්වි ඔක්කොම වැහෙනවා. තියෙන. ඒක එක්කත් දෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. අන්තිමට බුදුහාමුදුරුවෝ ආපහු වැටිද්දි එළහන හා අන්තය ගන්නවද? දැන් වැරදුනා නේ. ඒක බුදුහාමුදුරුවෝ මාව මාව නිරගත්තම් බෝ. මොන හැලේ කියන්නේ? ආ බාබලෙන් මම ලැජ්ජාවට පත් වෙනවා බාබලෙන් මම මම මම මම නැති නබෝද ඉතින් කියනවා මාරු මට උඹගේ මිනිස්සුගේ තරම් එපා. මම ආවක බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයෝ වගේ ප්‍රීතිය වලමල ජීවත් වෙනවා. උඹේ ගාන දුකිය. වැරදි වශයෙන්. ඉතින් මොගලන්ව උදුරන්නේ කරන්නේ. හරියට සාහතරේ පරිතේ කවස්තාවවත් මානවමුනේ එහෙමද? එතකොට ඔබට නෙමෙයි වාහනේ කපනවා. එරින් මොකද? බුදුරන්. ඒ කියන්නේ සතුරාන සත්‍ය එන තැනට. ඔබ සතුරානට දේශනා කරන්න කියනවා. අවම ඔබට පොඩි ඇටැක් එකක් නෙවෙයි. ඒක නිසා නේද? අද හරි ධර්මයේ දේශනා කරන අවස්ථාවලුත් ප්‍රයත්නක් නැහැ. අර මිනිස්සුත් එක ඔතන මුලින්ම එන්නේ මාර බැහැන්නේ. මොකල් ගන්න අපාල ගන්න නෙමෙයි. මාර බැහැන්නේ. කපුල එක අල්ලර වෙලා කරනවා අපේ ආවන්දුවට. කොහොමද එන්නේ? අර ආවුරු හොඳට බල කියලා හරියට මිනිස්සු ගන්න අවබෝධ කරගෙන එනකොට ලොකු ප්‍රම ගන්න. කපුල එක අල්ලර වෙලා කරනවා. ඉතින් කපුල එක කියන්නේ ඉතින් ඕම වෙනවා. ඊට පස්සේ තාටිය ලඟ වෙනවා. මේ ආවුරු. මේ ආවුරු දැන් මේ ලෝකෙට රහතන් වහන්සේලා නමක් දෙනවා. මිනිස්සු කී දහස් අපායේ කියලා හිතනවා. නොතිස් සමයද කියන්නේ අපේ හාමුදුරුවෝ ඇත්ත කියන්නේ. කියලාද නැද්ද? කියනවා. දැන් ඉන්න බුදුහාමුදුරුවෝ මම කියනවා නෙමෙයි. මම කියනවා. මම යන්න කියනවා කුඹෝ කියන පොත. හදාගත්ත දිවි. අර අපේ කට්ටිය ඕක කොප්පේ දාන්න. මේවා තමයි ඇත්ත. ඕක බොරු. ඕවා කොප්පේ දාන්න. මේ මිනිස්සු ගොළු කන්නේ. ඒ අතර වාසය කියන විදිහට ලයින් වාසය වගේ දේශනා කළොත් එහෙම මොකද වෙන්නේ? උන්නේ බොරු කරන්නේ කියලා දේශනා. කිස්සේ. දරවදින්න සමන්ගේ මත වෙනස් කරන්නේ නැහැ ඔය කිසිම කෙනෙක්. සාතන්වාද කෙනෙක් නෙවෙයි. එහෙනම් දීලා ඉරිදිය පාන්න. අනිවාර්ය ඉරිදියට බය වෙලා එයි. තමයි කියන්නේ ඉස්ලාම් මල්ටි භාවනාව සම්බන්ධව මේකට දෙකක් තියෙනවා. ඒ වගේම සිත් කාරණ කිසිම දෙයකට දෙයක් මොහොතේ කිසි දෙයක් මොහොතේ දෙන්න තියෙන දේ මොකක්ද මොහොතේ තමයි දුන්නේ හරි බව ප්‍රණාමයි ඒ හතරම නේ مکارتا موقع مو دور کر යන පාර ඒක අමතර වෙන බාධාවල් නැති කරන්න තමයි යනවා. දැන් බුද්ධානුස්සතිය කියන්නේ බුදුන් කෙනේ සත්‍යව ඇති කරගන්න කියනවා. ඔය උන්වහන්සේගේ වක්කාරය පිටට බැලුවොත් එහෙම ඊළඟට මිත්‍යා දෘෂ්ටි. යම් විදිහකට හිතනකොට නෑ බුදු වෙලා නෑ බුදු වෙලා. බුදු කියන කෙනෙක් නෑ. එහෙම හිතුවොත් දැන් මොකද වෙන්නේ? සංඥා ලබා ගන්න ඉන්න තමයි ඉන්නේ. එතකොට මරණාසති බාධාවේ සහවහම කරගන්න. මහවහම කරගන්න. මහවහම කරගන්න. ඒ මරණෝ මරණෝ මරණෝ කියන්නේ නෙමෙයි. මම මේ හුස්ම කරන් පල්ලයට දාන වෙලාවේ මම මැරෙයි ඉඳන්නේ ඉක්මනට භාවනා කරනවා මම ඉක්මනට නිවන් දකින්නවා ඔන්නෝනේ නෑ මෙහෙමයි ඒකේ තියෙන අදියර දෙකක් එකක් තමයි දස්සනේන පහතබ්බ දස්සනේන පහතබ්බ කියන්නේ ඒ දස්සනේන පහතබ්බ ඉවර වෙනකොට තමයි ඔබ සෝවාන් වෙලා කිසිම කෙනෙකුට භාවනා කරන සෝවාන් වෙන්න බෑ ධර්මය අවබෝධයෙන් තමයි සෝවාන් වෙන්නේ ඒ අවබෝධ වෙච්ච ධර්මය එතනින් එහාට මෙනෙහි කිරීම තමයි භාවනාව කියන්නේ. ඔබ දකින්න භාවනාවයි බුදුහාමුදුරන්ගේ භාවනාවයි දෙක. අද අපි භාවනාව කියලා කියන්නේ කෙලින්ම හින්දුන්ගේ භාවනාව. මොකද? හිත එක කරගන්න කියන්නේ. හොඳනේ. භාවනාව කියන්නේ හිත එක කරගැනීම. හොඳනේ. ඒක තමයි අපිට උගන්වන්නේ. ඒ කොහොමද? ඔබ එක දෙයකට හිත එක කරගත්තොත් ඔබ කොහොමද දෙයක් මෙනෙහි කරන්නේ? මෙතන තියෙන ඉලක්කම් 10ක්. ඔබ දෙවෙනි ඉලක්කමට හිත හිත එකඟ කරලා තියෙනවා. දැන් අපිට තුන්වෙනි ඉලක්කම් තේයි දරුවා. ඔබ දෙවෙනි ඉලක්කම හිත එකඟ කරලා තියෙනවා. හිත එකඟ කිරීමක් නැහැ. ඒ හිත එකඟ කරන්නේ හින්දු. හරි. නැටි ගුලියක් හදාගෙන නැටි ගුලියට හිත එකඟ කරගෙන පතරි පතරි පතරි පතරි පතරි පතරි කියලා රූපාවචර දෙයක් දැක්වද? රූපයකට හිතේ මොකද? ඒක එයා ඒ දෙයන්නේ එයාගේ රූප තමයි ඒක තමයි එයාගේ දෙයක්. එයාට කාමයක් නැහැ. එයාට 100 කියත් එයාට ප්‍රශ්නයක් නැහැ. කාම යටපත් කරලා තියෙනයි. අරකට හිත යොමු කරලා තියෙනවා. ඔව් එහෙම නිවන් දකින්නකොට ඉස්සෙල්ලා කරගෙන නිවන් දකින්න බෑ. ඔය ඔක්කොම හින්දු නිවාසුව. මොනවද? කෙලෙස් අයින් කරන්න. කෙලෙස් අයින් කරන්න මේක දැනගන්න ඕන මොකද්ද? නයිසීලයේ වතන් හොතු අත්තර තීනිපදා සම්බුද්ධේල ප්‍රකාශිත. පසාගතයන් වහන්සේ ලෝකෙට දීමේ සීලය කෙනවත් නැතක් කෙනවත් දීනවා කරන්නේ නෙමෙයි. අකුරු වටයි පරිදුන මොකද? අනිත්‍ය දුක්ඛ අනත්ත ඔන්න ඕක තේරුම් ගන්න ඉස්සෙල්ලා සදාකට වන්නේ ලෝකෙට කිහිල්ල ඔන්න ඕක අනිත්‍ය දුක්ඛ අනාත්ත ගැන ලෝකෙට දේශනා කරනවා එතකොට ඔබ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන තුන හරියට තේරුම් ගත්තදාට ඔබ තේරෙනවා දැන් ඔබ එතකොට මොකද වෙන්නේ ඔබට සම්මා දිට්ඨිය පහළ වෙනවා මේ වෙලාවට ඔය සම්මා සතරාර්ය සත්‍යේ එන හතරේ මාර්ගය ඒවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අයිතිය ලැබෙන්නේ කාටද සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනාට ඉතින් එහා මෙහා ඉන්නක සත්‍ය අසුරාට සත්‍යෙන් වැඩක් නෑ. අනිත්‍ය දුක්ඛ අනාත්මා ඉන්නෝ. ඒ ආවට පස්සේ තමයි ඕකාරයට අවබෝධ වුණාම සම්මා දිට්ඨිය තියෙනවා. මොකද්ද සම්පූර්ණ? වස්තුගත වස්තුනේ නෑ නෑ නෑ. ඔය කොහොම එකිනෙකාගේ මත. මම මම තියෙන දෙයක් එක තර්ක කරන්න. ඔය ඔයාලට කියන්නේ ඒකයි. බුදුදහම කලිකරන තර්කානුකූලයි. මම මේ කියන්නේ බොරු කියන ඔකට තර්ක කරන්න පුළුවන්. හැබැයි තර්කෙන් දිනන්න නෙමෙයි අවබෝධ කරගන්න තර්ක කරන්න ඕන. සං කියලා කියන්නේ ඇත්තටම එකපැත්තෙන් ඉන්නත් මමත් වෙන්න පුළුවන්. සං කියලා කියන්නේ මොකද ඉතිදීපදී මෙරි මෙරි යන්න එකතු වෙන එකතු වෙන සංඛ්‍යා. අපි මේ බවදගෙන ඉතිදීපදී මෙරි මෙරි යන්න සකස් එකතුවක් මොනවද කියනවනේ. ඔන්න එකතුවට තමයි සංඛ්‍යා. සංසාර, සංගීත, සංසර්ග. නේද? සංසෝතනේ හැබැයි ඔය ඔක්කොම සං කියන එක කොච්චර කියනවද බං සිංහල භාෂාවේ සංවේදනාව සංසිඳීම සංසෝතය නේද ඈ පරියෝගය කියන්නේ ඔක්කොම සං එතකොට සං මා මා කියන්නේ නැති කරනවා මා මේ බාල සමානම කියන්නේ මේ බාල සමානනේ මා මා ඉන්නේ එතකොට මා කියන්නේ නැති වෙනවා එතකොට සං මා ඉතිරිදී මෙරි මෙරි යන සකස් වෙන මේ එකතුව නැති කිරීම පිළිබඳ ඇති වෙන දෘෂ්ටියට තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට සම්මාදිට්ඨිය කියන්නේ නිකන්ම නිකන් ඉන්න පද්ද දුක්ජනෙන් ගැතියිද? නෑ. ඒක ඉන්නේ සෝතාපන්න ඵලයේ දස්සනේන පහතබ්බ. දහම් දර්ශනේ ඒක නැති කරගන්න. ඊට පස්සේ බාලග්‍රාමයේ පහතබ්බ ඊළඟට එනවා. බාලග්‍රාමයේ මොකද? ධාර්මයේ තමයි වෙනම හිතන්නේ. ඒ ආරයතේ මාගේ බාලග්‍රාමයේ ආරත් මෙලි මෙලි කරන්න මෙලි කරන අවබෝධ කරන්න ආරත්සංග මාර්ගයේ භාවනා කරන්න ආරත්සංග මාර්ගයේ භාවනා කරන්න ආරත්සංග මාර්ගයේ කියන විශේෂ දර්ශනය ඔබ විදර්ශනාවක් ඔබ සමතේ විදර්ශනාවල් කියන දෙකක් සමතේ ඉඳලා හිත එකතු කරගන්න ඒකත් එක අවස්ථාවක ඔබට උදව් වෙන්න පුළුවන් ඔබගේ හිත හැමදාම දුවන එකක් නෑ හරිද? ඕක ධර්මයට යොමු කරලා තියාගන්න අර විදර්ශනාවක් වඩන්න මේ මොකද සමතයක් වඩන්න පුළුවන්. ඔව්. හදවත මෙතන තියෙන විදර්ශනාව. විදේශ දර්ශනය. කොහොමද විදේශ දර්ශනය? අනිත්‍ය ශරීරයේ දකින්න විදිහට නෙමෙයි අපි දකින්නේ. අනිත්‍ය බුදුහාමුදුරුවෝ කියන්නේ සාමාන්‍ය කෙනෙකුත් කෙනෙක් දකින්න මේක සම්පූර්ණයෙන්ම ඔපෝසිට් තමයි කවුරු දකින්නේද? කබාලක සාවක දරුවේ ජීවිතේ හෝ යම් දෙයක් කරන දකින්න. අන්න ඒක විශේෂ දර්ශනය. මේ අයගෙන කොච්චර සුබදායි සිතුවිල්ලද මේකෙන් තියෙන්නේ කන්නේ මන්නේ මේකට හවනවා නාවනවා මේක සම් මේක සුවඳ ගල්නවා නේද මේක දානවා නේද මේක පහත ලබලා දෙනවා නේද ඔය කරලා දෙනවා මේක තමයි බෝම්බයක් තියෙන ඒ වගේ කරේම මේක නේද අනිති මුතු මේක තරම් දුවන්නේ මොකද කරන්නේ මේක මේක මේක තරම් දුවන්නේ දුෂ්කරයි නේද ඔය නේද මරණ ජීවිතේ මේක නේද විශේෂ දර්ශනය. ඒ විශේෂ දර්ශනේ උන්වහන්සේ කුසද්දන්නේ නෑ. සෝතාපන්න ඵලයට පත් වෙච්ච. එයා තමයි ලෝකේ විශේෂ දර්ශනේ ඉල්ලා තින්නේ. බුද්ධ ධර්මයේ සත්‍ය බුද්ධ දේශනා ප්‍රත්‍යයෙන් දකින්නේ අපිට. ඔව් ඒක අත්හරින්න. ඔව් ඊළඟට අපූර්ති නරකයි කියන සාමාන්‍ය මනුස්සයෙක් දකින්නේ. නේද? මේ විදර්ශනාවෙන් බලන කෙනාට අභූති නරක විදියට වෙන එක ඒක. යථාර්ථය විදියට. මේක තමයි සත්‍ය. මේ උදින් දාන සුවඳ වස්තු ආහාර වල අවසාන පදයේ මේකයි. ඉතින් මේ මේ ආහාරයත් එක්ක මම ගැටිලා බක්කුණා. අන්න බලන්න විශේෂ වූ දර්ශනය. වෙන වෙන විශේෂ වූ බේදයක් නැහැ. ඒක තමයි මිනිසුන්ට තේරෙන්නේ. විදර්ශනා භාවනාව කියන කිව්වම මිනිස්සු හිතනවා මේ මහා ලොකු දෙයක්. නැති නෙමෙයි. අපි ආත්ම දෙන්නේ මම ගමනකට යනවා මේ විදර්ශනාව සමාදන්නේ. ඒ මොකක්ද කියන්නේ ඒක කරන්නේ විදර්ශනාව ගන්නවා කියන්නේ. කුස්මේරට ගන්නවා පහරට ගන්නවා එල්ලට ගන්නවා පහරට ගන්නවා කියන එකක් කරයි. මුරුවට ආනාපාන සතිය කියන්නේ ඒක නෙමෙයි ආනාපාන සතිය කියන්නේ. මොකද අපි ආනාපාන සතිය කියන්නේ මොකක්ද කියලා දන්නවද කියලා හරි? අපි ආනාපාන සතිය කියලා හිතන්නේ මොකක්ද? කුස්මේරට ගන්නවා පහරට ගන්නවා කියන එක. ඒක නෙමෙයි ආනාපාන සතිය කියන්නේ. Hindu යනවා පහරට තියෙනවා. උදේට ගැනීම පාලන ගැනීම කියන්නේ. සිංහුන් යාවා පන්සතියක් ඔය. සසරට යනවාද යාවා පන්සතිය ඕක නෙමෙයි. ඔතනකට විතරකවක් තියෙනවා. උත්සීල්ට ගන්න පාලන ගන්න කියන එක හිතේ වර්තනයක් තියෙනවා. ආල පාල කියන්නේ ඒක නෙමෙයි. ආල කියන්නේ ගැනීම පාල කියන්නේ පිටගිරීම. ගැනීම පිටගිරීම රූත්ම නෑ. ලේසියෙන් අල්ල ගන්න. ගැනීම පිටගිරීම ගැනීම පිටගිරීම මොකද්ද ගන්න මොකද්ද පිටගන්න මොකද්ද ගන්න මොකද්ද පිටගන්න රූත්ම. හරි. දැන් නෑ රූත්ම ගන්නට ගන්න. රූත්ම ගන්න පිටගන්න. රූත්ම ගන්න පිටගන්න. හරි. කොහොමද කරනවා හිතාගෙන ඉන්නේ. ඉතින් කෑමක් ගන්න ඉන්නේ. ගැනීම පිටකිරීම ගැනීම පිටකිරීම ගැනීම කවුරුන් මේ කරන්න පුළුවන් නේද? ඔව්ද? ඒකත් ගැනීම පිටකිරීම. සංකලන දෙකක් තියෙනවා. ඒක රාහක රාහක පස්සේ මේක මතේ පස්සේ. මේ ඉතලම දෙක නැගන්නේ. හරි? මම කියන්නේ මම මේ අභිප්‍රමෝදයන් තිත්තල අන්තරිස්ථාමික රික්කතිය. ඔව්ද? නේද? නේද අභිප්‍රමෝදයන් තිත්තල පස්ස තිස්ථාමික රික්කතිය. ඒක කරන්නේ නැති විදිහට ඉන්න අපිට. උදේ රජයේ දිහා වේලාවකට ගොඩක් නැත්නම්. ඕක නෙමෙයි ගන්න වර්ණ. අවබෝධ කරගන්න. මොනවද ගන්න? නියෝන ආදාරම් දෙක ගන්න. නැති දෙසිට. උදාහරණ උදාහරණ අදාළ දෙය ගන්න නැති දෙයකට ගන්න. කැඩෙන දෙයක් කැඩෙත්. කැඩෙන දේවල් කැඩිලා යනවා. පිට කරා. බිඳර හැම දෙයක් බිඳෙත්. බිඳින්න බිඳින්න උරුම කරගෙන ඇවිල්ලා තියෙනවා යම් පොරස. මේවා කැඩෙන්න උරුම වෙලා අපේනවා. ඒවා කැඩෙනවා. මේ බිඳෙන්න උරුම වෙලා අපේනවා. ඒවා පිඳෙනවා. නැහෙන දේ නැහෙත අපි නැහෙන්න ආසයි නැහෙන දේ නැහෙත අතර මිදුනම නිවන් දකිත අතහැරීම මිදීම නිවන අන්න ගන්න අලව පිට කරන්න එක්කත් අන්න ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස අන්න එතකොට නම් ඔබට විශේෂ උදර්ශනයක් පහළ වෙනව නේද නිකන් හිතලා නම සියලු පාප ඒකම නෙමෙයි පාප කෙරෙමින් දේව බුදුරුම වේදනා සම්බ පාමස් අතරන සියලු පාපයන් මත් කරන්නද සත්වාර කරන්න කුසලස්ස උපසම්පදා සියලු කුසල කර්ම ආස්වාද කරන්න සතිත්ස පරියෝ දපනන් ඒ තුළ සිත හොමින් නමනය කරගන්න ඒ සම්බුද්ධාන ශාසන ඒක තමයි සියලු බුදුරුන්ගේ අනුශාසන ඒ හැම එකක්ම එකිනෙකට බැඳිලා තියෙන්නේ අදාපේ කියන්නේ මොකද්ද කුස්ම ගන්නවා මොකද්ද කියන්නේ ඉතාලොන්ද දික්කු අරන්නේ ගතෝ අර ඔක්කොම ඔය අතෝ අසුඥාන ගතෝ සිහිනති බලන් ගන්න අපිට උදේ කායම් පරිදා කරුණික සම්බන්ධ ඉස්සත් තෙස්සා සෝමතෝ වස්තුති සතෝ පස්තුති ඕ වැරදි නෑ ඔය පෙළ දහම පෙළ දහම හැමම තියෙනවා ඕක සිංහලට වරද ගන්න ඉන්න තමයි කරද්ද ගත්තේ ඕකේ ගැඹුරු අර්ථය තේරුම් ගන්න තෝ උදින් තියෙන ලෞකික අර්ථය තේරුම් ගන්න ඒ ලෞකික අර්ථය තුල තියෙන අනිකර මුලාව ඕන දේවල් කරන්න තමයි ඉතින් ඒක කරගත්තම ඒක දෙන්න පුළුවන් ඒක කොයි විදිහකටම ඇති වෙන්නේ ඉතින් කරන පස්සම් තමයි අපි හිත පුරුදු වෙලා කන්න බොන්න නමුත් ඒක නිදෙන්න වෙනකොට එක්කෙනෙක් කියලා කරන්න එපා ඒ කියන්නේ අරෝගේ මාරවිල සාකච්ඡා ඒ ඒක තමයි කියලා මාර වස්තු මාර වලින් ඇඟේ ඉන්න කට්ටිය තමයි ආවල් ඒක පුත්තු මාර ඒක එහෙම කියලා කරනවා ආ ඔතේ ඒක අර ඇතුලේ නෙමෙයි මොකද අපි ආසයිනේ මේක දමනය කරගන්නේ අපි කරගන්නේ ඒ ඉත දමනය කරගන්නේ දැන් මේක අපිට අලුත් මාර්ග අවශ්‍ය නැහැ මාර්ගයක් තියෙනවා මම ඒකයි කිව්වේ ඔබට තියෙන මාර්ගය යන්න ඒ මාර්ගය තියෙන්න කොහොමද දැන් ඔබ කොහොම යන්නාම කෙනෙක් නම් ඒ මාර්ගය තියෙන්න ඒ මාර්ගය දිගේ යන්න එතකොට අනිවාර්යෙන් ඔබ යන්නේ කොහොමද මොකද මේ මාර්ගය කමල දෙනවා දීලා තියෙනවා ඒක උත්තරනේ ඔබ ආවිලට මේ මාර්ගෙ දිගේ ගියොත් ඔබ ඒකාන්තයෙන්ම කොළඹ යනවා ඒ මාර්ගයේ ගියොත් ඔයගොල්ලෝ යන්නේ. එතනට එන්න ඉස්සෙල්ලාම සෝතාපන්න වෙන්න ඕනේ. නැත්නම් අර මාර්ගයේ එන්නේ කියන්නේ. ඒ ඔක්කොම එකට බැඳලා තියෙනවා. ඔය ඒක නේද? ඒ ඇඟේ ඉන්න කෙනාව ඉවර වුණා කියලා ඔබ නිවර්ණ කළානේ. නේද? ඒකට ක්‍රමය තමයි දැන් කියන්නේ ඇඟේ ඉන්න කෙනා ඉවර කරන්නේ. ඇඟේ ඉන්න ඔවා මම හතරවලනේ. නේද? පංච මාර්ගය කියන්නේ නේද? මේ පිටින් ඉන්න එකනේ. නෑ නෙමෙයි. ඔය ඔය ඔය ඔක්කොම ඉන්ද්‍රියන් ඔය දෙකම නෙමෙයි මෙතන වෙන කාර්යය. කවුද වෙන කාර්යය? හිත. හිත හිත තියෙනවා දෙකේම නෙමෙයි. දුරන් ගමන් ඒක තරම් අපේ නිරන් දුහාසයක්. බොහෝම දුර ගමන් යනවා. ඒක කාර්යය ඇද වෙනවා. තනියෙන් ඉන්නේ. අපේ නිරන් දුහාසයක්. ශරීරයක් නෑකයක්. හැබැයි ඉන්නේ මේ දුහාවක්. කොහෙන් ඉන්නවද කියලා දන්නේ. සිත් උපදින තැන් හයක් තියෙනවා. බලන්න. සිත් උපදින තැන් හයක් තියෙනවා. සිත පවතින තැන් කොහෙද කියලා දන්නේ නැහැ. උපදින තැන් හයක් තියෙනවා. මොනවද? අස කන, නාසය, දිව, ශරීරය, මනස. ඔය හය තමයි සිත උපදින්නේ. ඉන්නේ කොහෙද කියන එක අපි දන්නේ. ඔළුව නෙමෙයි මේක මොකද ඔය මුලින්ම සිත තමයි වැඩකාරය. ඔන්න ඔයාලා තමයි මේක කරන්නේ. එයා මතකත්තට පස්සේ ඉස්සයි බඩේ පපුවයි ඔක්කොම අපි කියන විදිහට වැඩ කරගෙන යනවා. මොන මොන ප්‍රශ්න මොන මොන මාතෘකාව දන්නේ මම දන්නේ නැහැ. ඔබට තමයි ඒක දැනගන්න පුළුවන්. පුළුවන්. කෙනෙක් කියන කෙනෙක් කියන නතර නතර අන්තිමට අනු නලයකටවත් එකක් හරි කියන්න පුළුවන් නේද? මේක අනාගාමී ඵලයෙන් පස්සේ ඔබට ජීවිතෙන් ඇති වැඩගත්කම නැහැ. ඒක ඔබ මොව මේ මාර්ගය තුල යනකොට ඔබට ඉබේම මාර්ග මාර්ග අවබෝධ වෙනවා. ඒ මාර්ගය අනාගාමී ඵලයට පස්සෙන් පස්සේ එතනින් එහාට ජීවිතෙන් ඇති වැඩක් නැහැ. මොකද වැඩක් නැහැ. ඒ කියන්නේ ඔබට කෑම මට මට කියන්න තේරෙන්නේ නැහැ. ඒක තමයි මම කියන්නේ. ඒක අපිට විශ්වාස කරන්න බෑ. ඒ කියන්නේ දැන් ඒ සංහා ඒකට තියෙන කාමයට තියෙන සංහාව තියෙනවා. එහෙම දෙන්නේ කාමයේ තියෙන සංහාව තියෙනවා. ඇත්තම සංහාව නැත්තම් මේ ලෝකයක් නෑ අපිට. සංහාව නැත්තම් සංහාව සංහාව මත තමයි ලෝකෙදී. බැඳිලා තියෙන්නේ. සංහාව නැත්තම් මොකුත් නෑ. අනාගාමී බත් කනවා. නේ අපි බත් කනට අමතරව තව දෙයක් වෙනවනේ. අපි නොදැන අපි නොදැනවත් ඕක ආසයි නේ. ආසයි. දුර ගෑනේ. දැන් දුරමයි. ඒ නෙළු වැඩි නේ. ඔය ඔය ටික දැනිනව නේද? අර රහතන් වහන්සේට ඔක දැනිනවා. අර පුණ්‍යන්තයට දැනෙන්නේ නැහැ. ඒ ඔය දැනෙන ප්‍රමාණය අපිට තේරුම් ගන්න බෑ. ඔව්. හොඳට මමත්වය කියන්නේ මොකද්ද? මමයේ මාර්ගයේ කියන හැඟීම කියනවා නේද? මම කියන හැඟීම කියන්නේ සත්පුද්ගලයෙක් කියන හැඟීම ඇත්තටම නැති වෙන අරහත් වෙනවා. ඔව්. ඒක තවත් ගෞරවක දෙයක් පස්සේ මොනවද කියන්නේ හරිද කියලා. ඒක නම් වහන්සේ තාමත් ඒක දුක් කරගෙන යනවා. මම මම ඒ කාන්තාව කරේ තියාගෙන ගියේ ඔය ග්‍රාමයක උඩේ තියාගෙන යනවා. ඒ වගේ තමයි ඉන්දේ කියන්නේ අර පොරේ නේද ඔය ටික ඇවිල්ලා. දැන් පරිසම් පාදේ නැත්නම් මෙහෙ විතරම දැන් ඇසයි රූපය. මෙතකට රූපය. ඇසයි රූපය දෙක එකතු වෙච්ච ගම. අර උපදින. එතන ඔෆිසල් එකේ මේක උපදිනවද? නෑ. විඥානය කියන්නේ ආගන්තුක කියන උපදිලිස් වෙන උපදිලිස්. ඒ කියන්නේ ආගන්තුක උපක්ලේශයන්ගෙන් කීටි වෙච්ච හිතකට කියනවා විඥානය. විඥානයක් හැදෙන්නේ හිතට. චිත්ත මනෝ මානසං හදයන් පන්නන මනෝ මනායතන මනෝ විඥාන විඥාන සම්බු. ඔය ටික ඔන්න ටික වෙනවා. ඉතින් චිත්ත කියන්නේ රහතන් වහන්සේ කියන චිත්තක චිත්ත. පාරුද්ද චිත්ත. සබාවර චිත්ත. ඒ සබාවර චිත්ත විඥානයකට අපි ඉතින් හේකට තියෙන්නේ නැති. දැන් අපිට තියෙන ඔක්කොම Mira. ආගන්තුකයට උපකිලිට ආගන්තුක උපක්ලේශණයෙන් නිතරම කිලිටෙන හිතක් තමයි විඥානය කියන්නේ. එතකොට ඇසයි රූපයයි. ඔය ඇසයි රූපය ඔය දෙක එකතු වුණා නම් මේ ලෝක කිසිම කෙනෙකුට නවත්තන්න බෑ හිතක් පහළ වෙන්නේ. ඒ කියන්නේ විඥානය පහළ වෙන්නේ. බුදුහාමුදුරන් සබාවෙන් ආතන් වාස්නේ වල විඥානය නෙමෙයි පහළ වෙන්නේ හිතක්. එතකොට ඇතයි රූපයයි අපි කියන ඇතයි රූපයයි සත්‍ය විඥානය පහළ වෙනවා. ඒ සත්‍ය විඥානය පහළ වෙච්ච ගමන් එතනින් ඊළඟට පහළ වෙන සංඥාව අඳුර ගන්නවා. ඔබ කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. බුදුහාමුදුරුවෝ කියන හැමදාම අතාරක එන දෙනක් වගේ. ගොඩගෙන ඉන්නත් බෑ. වතුර ඉන්නත් බෑ. ගොඩගෙන ඉතිව සත්‍ය කරනවා වතුරට දැස්සින් වාඩු කරනවා. දෙවිලෙන විදිය ඇත්තම නෑ. ඇතයි විඥානය ඇතයි ඇතයි රූපයයි සත්‍ය විඥානය එකතු වෙච්ච ගමන් අඳුර ගන්නවා. සංඥාව. ඒ සංඥාව වේදනාව. සංඥාව ගන්නවා වේදනාව. මේක හොඳ හොඳේ නරකය මේ හොඳ නම් ආසාව ඇති වෙනවා නරක නම් තරහ ඇති වෙනවා ඒ වේදනාවේ පස්සේ මොකද වෙන්නේ තණ්හා වේදනාව නම් ගෙවෙන්න තණ්හා බුදුහම බුදුහමගේ ওই ටික ඔක්කොම වෙනවා වේදනාවක් වෙනවා ඒක උපේක්ෂා වේදනාවක් වේදනාව තුනයිනේ සැප වේදනා දුක් වේදනා වේදනාව ගැන දැනීමට වීමක් දැනවීම වේදනාව යම් කිසි වීමක් දැනවනවා ඒක සැප වේදනාවක් වෙන්න පුළුවන් දුක් වේදනාවක් වෙන්න පුළුවන් උපේක්ෂාව දරාගෙන නැතුණා. ඒකට සදාගතන වාදයක හෝ සහතන් මාර්ගයක් දීම උපේක්ෂාව වෙනවා. හැබැයි එතනින් එතන අතර වෙනවා. අපිට උපේක්ෂාව වෙනවා කියලා කියනවා. පාර ලස්සන ගෑල්ලන් එක්ක කෙනෙක්ව වෙනවා නැත්නම් අපිට සුඛ වේදනා. හොරිගෙන දරාගත්ත මොනවා විරූපී වෙච්ච කෙනෙක් යනවා නැත්නම් දුක් වේදනාවක් තියෙනවා. සාමාන්‍ය කෙනෙක් යනවා නැත්නම් උපේක්ෂාවක් තියෙනවා. ඒකවල ඔක්කොම අපිට තියෙන මොකක්ද? ඒකත් සම්මාන. ඒ තන්හි හාවෙනවා. තණ්හාව කියන්නේ මොකද්ද? පැවිදි හාවේ යායන් සංහා පොනෝ භවිකා නන්දිරාග ලාගතා සත්‍ර සත්‍රාභිනන්දනේ සංඝ සංඝාගෙන බුදුහාමුදුර කිව්වේ යායන් සංහා පොනෝ භවිකා මේ පුනර්භවය ඇති මේ සංහාව පුනර්භවය ඇති කරන ඒ ඒ තැන්හි ඇලෙන්නා වූ නන්දිරාග ලාගතා රාගේ සංතරපණය කරන්නා වූ පුනර්භවයෙන් ප්‍රධාන ටොපික් එක තමයි සංඝ සංඝා වූ තුමාලා බලන්නේ ඒ සංඥා සංඥා පත්‍ය බව. සංඥා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය බව. සංඥාව කර කරනවා උපාදානේ නෑ උපාදානය කියන්නේ උපාදානේ ඒකත් එක්ක යාම. හරියට තේරුම් ගන්න ඕනේ. එකක් තිබ්බ කියන්නේ නෑ. සංඥාව කියන්නේ එකක්. ඉතින් ඕක තියනවා නම් තියලා නැත්නම් නෑ. සමහර දේවල් සංඥා නෑ නම් සමහර ඔබතුමා කියන්නේ මේ ඇහි සංඥාව නෑ නමුත් කනේ සංඥාව තියෙනවා. ඔව් ඒ සංඥාව තමයි. ඒ සංඥාව තමයි. හ්ම්. ඔව් ධර්ම කියන්නේ කොහොමද? බොහොම හොඳ ප්‍රශ්නයක් නේ. අද ඔබතුමාට බොහොම හොඳ ඉදිරියක් හදලා ගන්නවා. මොකද මිනිස්සු නෑ ඒ කියන්නේ ඕගොල්ලෝ දන්න දෙයට යහන් ඇත්තම හරියම ඇස්විචි. මොකද දන්න දෙය යහන්නේ ඔය දන්න දෙය හරියට දැනගත්තා කියන්නේ. ධර්ම කියන්නේ. බුදුහාමුදුරුවෝ ධර්ම ගැන කියන්නේ බුදුහාමුදුරුවෝ. එන්න ධර්ම නෙවෙයි. ධර්ම ගැන උතුම් කියන අර්ථය. කවුද මේකට ධර්ම? ධම්මාති ධම්ම. ධම්මවට ධම්ම. උතුම් වලට උතුම් වෙන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. එතකොට සතර බ්‍රහ්ම විහරණ කියන එක අපි ආලා තියෙන එක නේද බම්මුමෙන්. ඒ බුදුහාමුදුරුවෝනේ ඉස්සෙල්ලා. කාටද බුදුහාමුදුරන්ගේ කැඩිලා ආපු ධර්මය. අර කාට බුදුහාමුදුරන්ගේ ධර්මය මොකද මේ? ඒවෝ ඇවිල්ලා වේදේට එකතු. වේද ගන්ධක් කියලා තියෙන මේවා වේද ගන්ධවල බොරු නෙමෙයි කියන්නේ. අර ලෞකික. කොහෙන් ඇවිල්ලා තියෙන්නේ? කාට බුදුහාමුදුරන්ගේ ධර්මය තියෙන්නේ. හැබැයි ලෞකික. ඇයි ලෝකෝත්තරට යටපත් වෙනවා. දැන් අපි එක යටපත් වෙන්නේ. ඉතින් අපි බුදුහාමුදුරන්ගේ දේවල් ඔක්කොම යටපත් වෙන්නේ දැන් හතරමං විහරණේ ලක්වදන්නේ. ඒකට හේතුවක් තියෙනවානේ. ඒකට හේතුව තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ ලෞකික අර්ථය නැතිවෙච්ච ගම එතන ඉතුරු වෙන්නේ නේද? ඒ වේදේ කියන එක ඇතුළේ තියෙන ඉතින්නේ. වේදේ කියන එක ඇතුළේ තියෙන පාස්ම බුදුහාමුදුරන්ගේ ධර්මය තමයි. නමුත් ඒක මොනවා අදගත්තද? ඒ කියන්නේ ලෞකික අර්ථය තියෙන්නේ ලෝකෝත්තර අර්ථයට මතක. හරි? එතකොට ඒකතර බම්ම කියන්නේ බුදුහාමුදුරගේ දේශනාවලින් මතකද? නිවන් දකින්න. ධම්මත්වයට පත් උතුම් ත්වයට පත් වෙන කවුද උතුම් ත්වය? සතරලකන වහන්සේ රහතන් වහන්සේලා බුද්ධය කියන තැන තමයි බ්‍රහ්ම කියන ගන්න ඉන්නේ. බුදුරමාමින පොංගලක් කියනවා සම්මාදම් බුද්ධ පච්චේක බුද්ධ අරහත් බුද්ධ. බුද්ධ කියලා කියන්නේ භවයේ උතුරට ආපු උත්තමය. බුද්ධ කියනාට තේරෙන්නේ මොකක්ද? භවයේ උතුරා නමපු කියන අර්ථය. වෙන කිසිම අර්ථයක් හොදෙන්නේ නැහැ. භවයේ උතුරලා දාපු අර්ථය. ඒක සතරවම විදිහට මොකද්ද? මෙත්තා, මෛත්‍රිය. කොහොමද මෛත්‍රිය කරන්නේ? ඈ ඔබට රූපත් වේවා ඔබ රටත්වා ඔබ රට විඳිත්වා ඔබ ගන්න ලැබත්වා එහෙමද නෑ ගන්න ලැබුවා මිනිස්සු දෙන්නේ ගන්න ලැබුවා අනාගත මිනිස්සු දෙන්නේ නෑ අලකට දෙන්නේ නාවෙන්නේ ඔබට දෙන්නේ නේද ලයිට් බාන ඔබ ගන්න කරත්තා ගියත් යනවා නෑ ඒක නෙමෙයි ඒතර බුදුහාමුදුරුවෝ මෙත්තා වැඩි කොහොමද යමන්නේ මමද සියලු ලෝක සියලු සත්‍ය සංසාර දාහයෙන් මිදෙත්තා නේද සංසාර අඳුරෙන් මිදෙත්වා සංසාර දැම්මෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම දුකෙන් සුඛිතතර වෙත්වා මොකද මොලේ මොකද මුඛ්‍ය පරමාර්ථය නේද ඒකට වෙත්වා ඊට කරුණා මොකද කරුණා කරුණාව කියලා කියන්නේ මොකද්ද තව කෙනෙක් කෙරේ හිතේ තියෙන කරුණේ අනුකම්පා නේද ඒකට අනුකම්පාව කොහොමද තියෙන්නේ අනේ මේ සත්‍යය මේ දුක් විඳිනවා මේ සංසාර දාහයෙන් සැරිතේ දුක් විඳිනවා අනේ නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා ඔව්ද ඊළඟට මුදිතාව. මුදිතාව කියලා කියන්නේ මොකක්ද? තව කෙනෙක්ගේ සතුට දැකලා අපි නඩුවට පත් වෙනවා. ඒකෝර අපි මෞල් වල ගිහින් අපේ විඳින්න නඩුවට පත් වුණොත් මේ බුදුහාමුදුරු කියපු මුදිතාවද? ඈ? අර වගේ කර කරටි කැඩෙන්නේ දාලා කන ආප්පු දෙන්න ගිහිලා උදේ කළා. ඒ රබුදේ නෙමෙයි. රබුදේ නෙමෙයි. උගලතර කරලා රබුදතර දුන්නත් අපේ අර දෙයකට සතුට වෙනවා. ඈ නේද? එන එතන මුදිතාව කියලා බුදුහාමුදුරු කියේ මොකද? නිවන් දකින උත්තරේ දිහා බලලා ඒකට හිතනවා අනේ කොච්චර දෙයක් දන්නේ මම නිවන් දකින්න ඕනේ මමත් නිවන් දකින්න මෙතුමා සෝවාන් වෙන්නේ නැහැ ඔබ සෝවාන් ඵලයටපත් වෙනවා මමත් සෝවාන් ඵලයටපත් වෙනවා. අපි හැමෝම මේ සංසාර දායෙන් නිදහස් වෙමු. උපේක්ෂාව. උපේක්ෂාව කියන්නේ නැතිවත්. ඕක හතර බබු කියන්නේ. ඒතර ඔය හතර බබු කියන්නේ ධම්ම ලෝකේ තියෙන නිවනට දෙන්නේ. නේද? ඒක බුදුහාමුදුරු මේ ධම්ම ලෝකේ කතා කරන්නේ නැහැ හතර. අපි ඉතින් ගන්න හැම අතරම කියනවා එහෙනම් අපිට සම්මුල පියාණගෙන ඉතින් සම්බුද්ධ වෙරදී ඔය මේ මේ මේ ගෙදර ඇදිලා මොකද දේවල් අපි මේ ඇදෙන්නේ ප්‍රේක්ෂාව පොඩ්ඩක් විගහන්න අර ඒ උපේක්ෂාව කියන්නේ නේද ඉතින් ඉතින් තියෙන නද නද නද මාන මොකද නද අර ගන්න මේකත් මොකද නරක ඔව් එකක් නැත්නම් මේ තත්ත්වය තියෙන මොකද නැදිහක් නැවෙන්නේ එකක් මොකද ආවල කරන්න කරන්නේ. අනිත්‍යම ගත්තා. අත්දකින්න බඳන්නේ. ඔය දෙකම නැතුව මැදිහත් බව. මැදිහත් බව. හැම දෙයකම තියෙන මැදිහත් බව. අන්තර්ජාලය නෝරීම. රාජ්‍යස්තු සාමරි අපි ප්‍රශ්නයක් ගෙනවලත් මැදිහත් බලයෙන් ප්‍රතිරෝධ දෙක්කම මේක තේමෙන්න පුළුවන්. ඔව් ලෞකික අර්ථයෙන් නම් මේක තමයි සාමාන්‍ය මිනිස්සු ඉතින් ලෞකික අර්ථයෙන් ඒක තමයි. ඒ නිසා ඔෆිස් එකේ තියෙන ප්‍රශ්න. ඒකට විතර ප්‍රශ්න. නෑ බෑග් සෞඛ්‍ය දිස්ත්‍රික්කවල කතා කරේ අන්තිමට යන්න ප්‍රකාශ කරනකොට මැදිහත් වෙනවා. ඒතකොට අතල අතල එන්නේ කෙලින්ම අවුරුද්දකට එන්නේ නැතු. හරි එතකොට කොහෙද? උපේක්ෂාව කියන කියන්නේ මොකද්ද? මැදිහත් බව. සිතේ තියෙන මැදිහත් බව. ඒතකොට සිතේ මැදිහත් බව කියන්නේ අර්ථගාමී නොවීම. මොකක්ද අර්ථ අර්ථ ලක්ෂණ කියන්නේ? හරිද? ඔය ප්‍රොබ්ලම් එකේ කියන්නේ මොකක්ද අපි මේ කතා කරන්නේ නේද? නේද? ඔය දෙකයි මොකද? ඔය දෙකයි නෑ නේද බලන්න. අනුකරම අනුපදාන මධ්‍යම අපටිපදා සතාගතේම අපි සම්බුද්ධා චක්කු කර්මී ඥාන කර්මී උපසමය අභිඥය සම්බෝධය නිබ්බාන නේ ඒක නෝලද ඈ අර අර්ථෙත් නෑ මේ අර්ථෙත් නෑ ඔය අන්ත දෙකම ලබන්නේ සතාගතයන් වහන්සේගෙන් මධ්‍යම ප්‍රතිපදාව නම් ස්වාමී ගමන මොකක්ද මොකක්ද මධ්‍යම ප්‍රතිපදාව ආරේඛායක මාර්ගය ආරේඛායක මාර්ගය දැන් දැන් ඔය උපේක්ෂාවෙන් එන්නේ කෙලින්ම කොයිදද නිවනට යන්නේ දුක් දැලා අරස්තන මාර්ගයට යන්නේ අර පිට ප්‍රයෝගන කරගෙන යනවා ප්‍රේක්ෂාවෙන් ගෙදෙන්නේ යන්නේ නිවනට මොකද ඒ අන්තෙත් නෑ මේ අන්තෙත් නෑ මධ්‍යම ප්‍රතිපදාව ඒවත් චතුරාර්ය සත්‍යයන මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිටපන්න මම කොච්චර ගැඹුරුද කියලා අදාළ හිතන්නේ බ්‍රහ්මස්ත්‍ය ගැන හැබැයි හරිද ඔය ඔය කතාව තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ නමුත් අර කතාව දැන් සමාජයේ කියන කතාව ධර්මයේ කියන්න පුළුවන් ඇති සමහරවිට නැත්නම් අපි මේ try කරන්නේ ධර්මය වෙන්නේ. හරි ධර්මය අපි <laughs> ඒක හොඳට තේරුම් ගන්න අවබෝධ කරගන්න ඕනේ. මොකද කියන්නේ ඒකයි. ඔබට බම්බේ කියනවා තේරෙන්නේ නැද්ද? තේරෙනවා. හොඳටම තේරෙනවා. සතාවක ධර්මය හොඳටම තේරෙනවා. කියන්නේ මේ තුලයි. කියන්නේ මේ තුල අවබෝධ වෙන්නේ. නෑ ගැඹුරුවත් කරන්න බැරි දේවල් නේ. අමාරුම. බැරි දේවල්. Thank you. කරන්න කියලා බලන්න ඒක ප්‍රතිවිරුද්ධ විදිහට කටයුතු කරනවා. ඒක කියනවා කරන්න අකමැති දේ කියන්නේ පාන. ඒක කරන්න කැමති පාන. වත් කරනවා මේක කියන අපි වත් කරනකොට පාන. මම උදාහරණයක් කිව්වේ. ඒක අපිට ආන කරන්නේ. ඔව් මොන ඒක මේ නෑ. එහෙනම් කොහොමද නියම නියම ප්‍රශ්න. ඒක බොහෝම ගැඹුරු ප්‍රශ්න. මෙහි අහන්නේ. සමහරවල් ඕගොල්ලෝ දන්නේ නැතුව ඉතින් මේක කොච්චර ගැඹුරුද කියලා අහුවට. නමුත් ඒක ඇතුළේ තියෙන බොහොම ගැඹීර අර්ථයක්. ඒ තමයි ඔබ ඒ කියන්නේ ඇලීමයි ගැටීමයි යන ඔබ කතා කරන්නේ. මේ අන්ත දෙකට යන්න එපා. ඔබ කතා කරන්නේ ඇලීමයි ගැටීමයි ගැන. ඔබ බස් කරන ආසයි ඇලීම ඔබ පාන් ගන්න ආසලෑ. එහෙම හිතත් එක්ක ගැටෙනවා. නෑ. හිතට දෙන්න ආහාර. මොකද්ද? හිතට හරි ආහාර දෙන්න. ඒක තමයි කරන්නේ. ඒ කියන්නේ බස් පාන් නෙමෙයි. මොකද අර දෙන්න තථාගත ධර්මයේ දෙන්න හිත. ඒ ධර්මයෙන් පෝෂණය කරවන්න ඔය හිත. අනිත්‍ය ස්වභාවය හිතන්න මේ ලෝකෙදී. එතනින් පටන් ගන්න. මොකද අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා උදාහරණ කිව්වොම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මොකද්ද උදාහරණ දෙන්නේ? අනිත්‍යයි දුකයි අනාත්මයි. නේද? බලන්න. ඔබ ගන්න ධර්මය. ඔබ ධර්මය මොකද්ද? ආවුද්‍රෝ කියන ධර්මය. ආවුද්‍රෝ කියන්නේ මොකද්ද? ගුණ ආවුද්‍රෝ කියන ධර්මය. ඒ ගුරුහාඳුරෝ කියන්නේ මොකද? ඒ ගුරුහාඳුරෝ කියනවා. ඒතකොට පළවෙනි ගුරුහාඳුරෝ වැරදුනා නම් ඒ ඒ වැරදම ඒ කවුරුත් හිතන්නේ නැහැ උතනින් එහාට. ඒකත් අපි කතා කරමු. මේක ගැන මම දන්න ඕක දැන් දැන් ඒක සියවතාවක් කතා කරලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඕක මුල ඕක සාවෝද වෙන්න තුනම අපිට මොකක් සාවෝද වෙන්නේ මොකක්ද අනිත්‍ය කියන්නේ? අනිත්‍ය කියලා කියන්නේ අනිත්‍යයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ අපිට උගන්වන්නේ මෙහෙමයි. අනිත්‍ය. අනිත්‍ය. ඔව් නිත්‍ය නැහැ කියන එක. නමුත් අනිත්‍ය කියන්නේ අනිත්‍ය කියන වචනේ නෙමෙයි. අනිත්‍ය පාළි වචනේ. ඉච්ඡ නැහැ. ඉච්ඡාව කියන්නේ මොකක්ද? ඉච්ඡා බංගත්වය කියන්නේ මොකක්ද? තමන් කැමැත්තෙන් හිතපු දෙයක් නොලැබීම තමයි ඉච්ඡා බංගත්වය කියන්නේ. එතකොට ඉච්ඡ කියන්නේ කැමැත්තට අනිච්ච කියලා කියන්නේ අනිච්ච කැමැති ලෙස නැතිවීම. තමන් කැමැති ලෙස නැතිවීම. බුදුහාඳුරු කියන යම් තැනක යදනිච්ඡං සංදුක්ඛ යමක් අනිත්‍ය නම් ඒක දුකයි පිළිගන්නවා දැන් අපි ගමු ඔබ දැනගෙන හිටපු අර්ථේ අනිත්‍ය ස්ථිර නැහැ යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියන එක මේකෙන් කියන්නේ ඔය බලන්න ඔබ කියන එක හරි ඇයි අම්මා ස්ථිර නැත්නම් අපිට දුකයි ඔය බලන්න ඒ අම්මා අස්ථිර වුණා ඒ අම්මා මැරුණා නේද අපිට දුකයි ඒක හරි ප්‍රකාශ කරලා මම මොකද තේරුම් ගන්නේ තමයි එහෙනම් බුදුහාමුදුරුවෝ කියන තරමේ දෙකක් කියනවාද ඒක එහෙනම් අර්ථය වැරදිලා අනිත්‍ය කියලා කියන්නේ මොකක්ද අනිත්‍ය තමන් කැමති ලෙස නැති ඉපදිච්ච දවසේ ඉඳලා අද මේ දක්වා ඔබ දුකටපත් වුණා නම් ඒ දුකටපත් වුණේ තමන්ට කැමති ලෙස නැතිවීමෙන් නෙමෙයි හැම දෙයක්ම එකිනෙක වශයෙන් විග්‍රහ කළා දරුවා ඉස්සතට දුනා ඔබට දුකයි නෙමෙයි ඔබ කැමැත්ත නෙමෙයි උනේ. කැමැති වෙලයිදී පාස් වෙනවා. අම්ම කරුණා. දුකයි. හරි. කැමැති ලෙස නැතිවෙනවා. ප්‍රමාද ජීවත් වුණා. ඒ දුකයි. හරි. පෙරදමේ තන වෙදී. හරි. ඒක තමයි. එතකොට එන පළවෙනි තැනම වරද්දගත්තා නෙමෙයි. අනිත් කියන්නේ කැමැති ලෙස නැති. අර මේ ලෝකේ තියෙන කිසිම දෙයක් කැමැති ලෙස පවතින්නේ නැහැ. ඔන්න ඕක අවබෝධ කරගන්න ඕනේ. එතකොට අතෑරෙන ගොඩක් දේවල් තියෙනවා. හරියටම අවබෝධ වුණාම. අන්න එතකොට හිතෙනවා කැඩෙන්න දේ කැඩෙන්න. මගේ වසංගයේ කිසි දෙයක් පවස්සන්න බෑ. මේ කැඩෙන දේවල් කැඩෙන්න. එතකොට මේකට තියෙන ආසාව අඩු වෙනවා. මේකට තියෙන ආසාව නැති කරන්නේ නැහැ. ඒක බුදුදහම නෙමෙයි. ආස්ථාව නැති කිරීම බුදුදහම නෙමෙයි. ඒක පන්දිදාම. දැන් හදාගත්තා. සියලු ආකාරයෙන් වලදී වෙන නියම ලබන්නේ ඉතින් ආත්ම වලින් අනේ ආවුරුදේ හැමදේම කරේක මං කොහොමද කරුවා අතාරින්නේ කියලා හත් දෙන්නේ බුදුහාමුදුරුවෝ කොහෙද ගියුනේ එහෙම තීරදේ අතහැරලා දාන මාර්ගයට වරෙව් කියලා මාර්ගයට වරෙව් ඊට පස්සේ තීරදේ අතහැරෙන්නේ තීරදේ අතහැරීම කියන රහතන් වහන්සේගේ තියෙන ගුණයක් මේ හද්ද පුතත් ගැන මිනියෝ ඉස්සත් ගැන ළමයෙකුට ඒලව ප්‍රේමරක් පෙන්නලා කියන කරහපොත කරේ ඒලව දකින්නකොට තුවා අත ඒක නෙවෙයි නේද අතාරින්නේ කියලා ඔබට පුළුවන් අතාරින්න මේ ගොඩනගපු දේ. නෑ. හැබැයි ඔබ ධර්මයේ අවබෝධ වෙනකොට ඔබට තේරෙනවා ඔබ මේ ගොඩනගපු දේ නෑ කියලා. ඔබ ඉතේම අතාරිනවා. ධර්මයේ විදිහින් ධර්මයේ පවතිනවා. නිබ්බාන පරතරට යාමවදා ධර්මයේ විදිහින් ධර්මයේ පුරවනවා. අපිට තියෙන අවස්ථාව දෙකම කරන්නේ. කිසිසි ඔටෝමැටික් නෙවෙයි. මේ ලෝකේ හැම දෙයක්ම ඔටෝමැටික් නෙවෙයි. ආන් හොඳදී අතරන නරක දේ කරන ගත්තොත් ටික කාලයක් යනකොට විද්‍යාව දෙකක් ගන්නවා. අපි දැන් කියන මේ දේ තමයි ඕන මේ දේකට විරුද්ධ දේ කරනවා. ඊට පස්සේ හිතනවා මේකේ පැත්තක් නේ මේක මැද තමයි. මේකත් දුරු මේකත් දුරු මේකත් දුරු කියලා හිතනවා. ඒක තමයි ලෝකිය. ඔය එකක්වත් ගැටියු දෙන්නේ. ඔය හිතම දෙන්න ඕනේ අර මත්තර කරගන්න නෙමෙයි. අර දෙම ගන්න. මේ කිසිම දෙයක් මේ ලෝකේ පවතින කිසිම දෙයක් මගේ වශයෙන් පවත්වන්න බෑ. අන්න ඒක හිතට කාවැදුනහම හිත දන්නවා මේක මගේ වගේ පවත්න්න බෑ කැඩෙන දේ කැඩෙත හොඳ සමකාන කැඩෙන දේ කැඩෙත දිනෙන හැමදේ දිනෙත් මතහැරිය ඊළඟට නැහෙන දේ නැහෙත දරුවා හස්බන්ඩ් වයි අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලි නෑ නමස්සේ නව ඔක්කොම ඈ නැහෙන දේ මෙදී වෙනවා නැහෙන දේ නැහැ ඒක මුලින්ම කතා කරනකොට අපිට කැම්පරේදී නැදම් සමන්ද හිතනවා සමන්ද සමන්ව නැහැ කියලා ඇත්තටම අපිට නෑ අපිට බෑ අපි වාසිලා මේක මේක මේක මේක පොඩි දෙයක් මේක කමරලේ නිකන් ඒක ඇතුළම කතා කරනකොට ඔව් ඒක අවුලට කරන සිස්ටම් අමතරම් දෙන්නව අනිත්‍ය නිකම්ම කඩන දේවල් කරනවා බින්න දේවල් බින්න දේවල් නිකම්ම අවබෝධ වෙනවා මේ මූලිකම තමයි සමන්ත කියන්නේ ඒක මුඛ්‍ය පරමාර්ථයක් තියෙනවා නුවණ. මාර්ගයක් තියෙනවා දේශනා කරපු. කොතනින් සමර්ථ අවස්ථාවෙන් පටන් ගත්තා. ඇතුළෙන් පටන් ගත්තා පිටදී හැපරුවා. මනස සහ ඇඟ මහන්සි කියලා. අපි ඒකත් ඉස්සර කරගෙන යනවා. අතකොට සමර්ථකාර පුස්තක ධර්මයෙන් කරන පුස්තක. හරි. ඉස්සර විදිහට කරන්නේ පස්සේ. ඒ එතනදී මේ දෙකේ දෙන්නේ මොකක් මොනවද සංගත ඒ ගැන අපි කතා කරමු. මොකද ගන්න තියෙනවා මේකේ කන්නේම නැහැ. ඒක තමයි ප්‍රතිපත්තිය. නමුත් ඇංගල හරිත මනසික රාවකේ මේක අපට කියලා අරක මේ වෙනකොට ඒ උදාහරණ ලොකු දේවල් වෙන පුළුවන්. ඒක ඒ වගේ නම් මේ රමණය කරලා පුදුම කොහොමද සම්පූර්ණ පාලනය කරන්නේ කියන කාම උත් දමනය වෙනවා. ඒක හරිදී ආයි සාමාන්‍ය සත්‍ය ආරෝපණය කරලා සම්පූර්ණ වෙනවා. අපි දැන් දුවන දුර දුර මොකද හරි. ඒක තමයි තියෙන්නේ තරහරය සාමාන්‍යයෙන් නමුත් සාමාන්‍යයෙන් ඕනෙ ඒක ඉතින් අර ගන්න විතරයි. ඒකත් ඒ වගේ සංකල්ප කොහොමද විතර සාමාන්‍ය කරගන්න ප්‍රැක්ටිස් ඒක තමයි ඒක තමයි ප්‍රැක්ටිස් කියන්නේ අර වෙන්නේ මොකක්ද අර වෙලාවට කවුරු මේක යටපත් අනුසේ වශයෙන් නැහැ අනුසේ තියනවා නා මොකද අම්ලියට නිකුරු තියනවා ඒක අපි මෙහෙම කළා මොකද දැන් අනිත් පැත්තට හිතන්න ගත්තේ ওই කාර්යය මේ පැත්තට හිතන්න ගත්තේ ওই කාර්යය දැන් මේ පැත්තට හිතන්න ගත්තේ අපි ඉඳලා මේ දැන් ඉඳලා හරියට හිතන්න ගත්තා අරක අවුරුදු ගණන් <laughs> අරක කොයි කාලෙත් නැන්නේ අවුරුදු 30යි පොරක් කරගෙන නෝදා කරන්නේ නැහැ මොන අවුරුදු 30ක් ඉස්පාස් <laughs> ආත්ම සංසාරයක් තිස්සේ මේ ලෝකෙට කවදාරි දවසක මොකක්ද එදා ඉඳලා ප්‍රැක්ටිස් කරේ මොකක්ද නිත්‍යයි සුඛයි ආත්මයි නිත්‍යයි සුඛයි ආත්මයි ඕක තමයි ප්‍රැක්ටිස් කරේ ඒක දැන් මුද්දේ කියලා නෝ හ්ම් ඕක කියන සෝන් සෝන් ලයිට් මොල් වෙයි ඕක තමයි ඒක ලයිට් එක ෆන් නේද? නමුත් ඇත්ත එක නෙමෙයි. ඒගොල්ලෝ දන්නේ ඒක අපිත් ඕක තමයි හිතාගෙන ආවේ. මෙච්චර කරා. අද තමයි තේරෙන්නේ. මේ සිස්ටයක් අපේ වගේ පවත්වන්න බෑ. මේ හැම වස්තුවක්ම අපි වගේ පවත්වන්න බැරි නිසා දුකටමයි අපිව පත් කරන්නේ. මේ හරි. මම මේ ප්‍රශ්නයක් අහන්න. එක පුතෙක් ඉන්නවා. පුතු දෙන්නෙක් ඉන්නවා ඔබට. එක පුතෙක් ඉන්නවා ඔබ හැම තිස්සෙම සංසෝධනයටපත් කරනවා. එක පුතෙක් ඉන්නවා හැම තිස්සෙම ඔබ දුකටපත් කරනවා. ඔය පුතු දෙන්නා මැරෙනවා. කවුරු මැරෙද්දී ඔබට වැඩි පුරුදුයි. අවන්තෝ කියන ඔය බොරුවට කියලාම අපි දෙන්නවා දෙන්නවා දෙන්නවා අපේ පුතාවල දෙන්නවා බොරුවට කියන්න පුළුවන් නේද ඇත්ත කරනවා මොකද ලෝකේ මේ අපරාධ ඈ අර කාලේ නම් ඉතින් මැරිලා ගියේ හොඳයි මේ මේ මේ නිමින් අපි ඇවිල්ලා මේ අපේ බලවල වලට පෙළගරි කියන්නේ ඈ අනේ උපාසකයෙක් වගේ හිටපු කොල්ලා මැරුණා කියන්නේ කියනවා එහෙනම් ඔබ හරියට අවබෝධ කරගත්තා මේ ලෝකේ පවතින කිසිම දෙයක් මගේ වශයෙන් පවත්න්නේ නැහැ මාව දුකටම ඉපත් කරන්නේ එන මේ දේවල් සාරද? අසාරද? ඔබ නිරන්තරයෙන් දුකටපත් කරන දේවල් ඔබේ ජීවිතේ සාරත්වය කියනවද අසාරත්වය කියනවද? අසාරත්වය. ඒක තමයි ත්‍රිලක්ෂණය. මේ වස්තුවේ ත්‍රිලක්ෂණය මොකක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ වස්තුවේ ත්‍රිලක්ෂණය මොකක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන මොකක්ද නෙමෙයි. වෙන මොකක්ද? ත්‍රිලක්ෂණය. හැම ලෝකේ පවතින දේව බමුන්ගේ ඉඳලා හැම භෞතික වස්තුවක්ම හැම දෙයක්ම ගත්තාම ඕක තමයි ත්‍රිලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්ම මොකද්ද? මගේ වතනේ කිසිදා පවත්වන්න. ඒක නිසා දුකමයි කියන්නේ හැමදේම. ඒක නිසා මේ දේවල් අසාරයි. අනාත්මයි. පරිබෝධ. අනාත්මයි. කොහේද බුදුහාමුදුරුවෝ කියන්නේ අනාත්ම කියලා? බුදුහාමුදුරුවෝ ආත්මවාදී අනාත්මවාදී ඒක නෑ. ආත්මවාදී කියන්නේ කවුද? සාස්ත්‍රවාදී. බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා. අනාත්මවාදී කියන්නේ උච්ඡේදවාදී. ඒක ප්‍රතික්ෂේප නේද මම විද්‍යාවට කිව්වේ නෑ මේක ආත්මවාදී කිව්වේ අනාත්මවාදී අත අනාත්මවාදී කියලා බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ අනිත්‍ය දුකයි අනාත්මයි කොන්න හදාගන්න තමයි පොතන කියන්නේ අපාරයි හරි අනාත්මයි නෙමෙයි අපාරයි පොතන හැම දෙයකටම දා අම්මට තාත්තට ප්‍රභාකරන්ට මේ විල්ලාන් ඔක්කොම දන්න ගෙදර ඉන්න බල්ල දාලා බලන්න ඕකෝන්නේ දාලා බලන්න තේරුණාද? මේ ලෝකේ පවතින හැම හැම හැම වස්තුවකම පොදු ලක්ෂණය නිර්ලක්ෂණය කියලා දේශනා කරනවා. ඒක අනිත්‍ය දුක්ඛලත් නෝ කියන්නේ. අයිසන්තාවකට පාවම තියෙන්නේ. තේරුණාද? මේ මේ මොකද නිතරම හදපු පිරමීඩ් තාම නැද්ද? තියෙනවා. කොහොම? ඔබට මේ බුදුපද දාන්න පුළුවන්. ඔය කියන්නේ නෑ අපේ බුදුපද දාන්න පුළුවන්. අපිට මොනවද මේ ප්‍රශ්නේ නෑ. ඒක දුක නෙමෙයි. අල්පෝනේ. අර විචිලා මම මේ වැස්සට මේ වෙන ඇමරිලා මොනෝනි කල් මේ වෙන හවුස් වෙනවා අපිට ඕනේ පවතින්නේ නැහැ අසරයි ඔව් දුන්නයි ඒක දුකේ පාරවෙන්නේ කියන්නේ සාකෝ මම හරියට ඔන්න විදියට හිතන්න හැම මේ ලෝකේ පවතින හැම තමන්ගේ දරුවෝ ගැන තමන්ගේ ඒ එතකොට මේ මොනවද තියෙනවා අතින් යන්නගෙන හිතේ නැතරේ එතකොට ඒකයි බුදුසසුන මේ බොහොම සරලව කිව්වොත් බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද අතින් අල්ලගෙන හිතේ නැතරේ වෙලා පාරලා මේ හිතට අතද කරන්නේ. දැන් අන්තර කරන්නේ නැහැ හිතට අතද. අත. හිත මොකද කරන්නේ? දුක් කියන එක දුක කියන්නේ. දුකම කරන්නේ ඒක කරන්නේ. කරන හැම දෙයක්ම කරන්නේ. හිතෙන් <laughs> හදාගන්න. ඒකද වෙන්නේ හිතෙන් දුක් වෙන්නේ. දැන් අපි අම්මා ඉන්නවා. දැන් රහතන් වහන්සේ අම්මට අම්මට මේ සම්බන්ධ දෙන්නේ නැහැ. දෙනවා. ඒ හැම දෙයක්ම කරනවා. උන්වහන්සේ ඉතින් අරගෙන නැහැ. අතින් අල්ලන්න ඕනේ. ඒක ආදරේ තේරුම් ගන්න පුළුවන්. ආදරේ තියවන්න පුළුවන්. අම්ම කෙනෙක් කියනවා. ඔව්. හරි. ඒවත් කියන්නේ අපිට අපිට වාදනවාදන ආදරේ කියන්නේ පැත්තකට දාන්න ඕනේ. එහෙම ඇති වෙන්නේ නැහැ. අපිට ගන්න ආදරේ තියෙයි. ඉතින් අපි හිතෙන් අත්හැරලා තියන්නේ නේද? අපිට අය හිතෙන් කොහොමද අත්හරින්නේ? කැඩෙන දේ කැඩෙනවා, නැහෙන දේ නැහෙනවා, විඳින දේ විඳිනවා. අම්මා කියන්නේ කවුද? අනිත්‍ය වස්තුව. මේ ලෝකේ පවතින තවත් එක්තරා වස්තුවක් අම්ම කියන්නේ. අපිට මේක ප්‍රයෝජනේ පවත්වන්න බෑ. ජීවිතේ ඉන්නේ ඉතින් අතාරියෝ අර තුවගේ ආදරේ අඳුන. ඉතින් විතරයි තියෙන්නේ. ඒකේ පවුලේ ළමයින් අම්මලාට තියෙන ආදරේ නැති වෙනවා. තාත්තමට විතරක් ඔන්න නැහැ. ඔන්න කන්නේ. නෑ නෑ එහෙම නෑනේ. නෑ ඒක ඔන්න කන්න කියලා කිව්වා ආදරේ නැහැ. නෑ එහෙම නෙවෙයි. මේ මේ ඒක එතකොට ඒක බලපාන පෞද්ගලික යනකොට මම මම දිවන්න කියනවා. මගේ පුතා මේවල් කියලා අවස්ථාවක් නැත්තා. මම එයාලා හඳුනා මේවට ආවට පස්සේ තේරුම් ගන්නවා නේද? ඒ වගේ මම එයාට කරලා දැම්මොත් මම වන්දනාති ගාවන් කියනවා කියලා. එතනදී අර එයාගේ සාස්ත්‍රීය ආදරේ දැලීම නැතිව මම මෙයා මට ඕල් දෙක මතක් වෙන්නේ නෙවෙයි. ඒ නම් මම කරගෙන යන ඒක මොකද අපි අර විදිහට ඒක ඒගොල්ලෝ තේරෙන්න පුළුවන්. ඒක නොකෙලි කරන උපක්‍රමයක් හරි මොකක්ද? ඔව් මෙහෙමයි. ඕක ඕක මෙහෙම කියන්නේ. හරි. දැන් හරි. දැන් ඔබ හස්බන්ඩ්ට කන්න දෙනවා. ඔබ හිතලේ හස්බන්ඩ්ට දෙන්නවා. නේ? ඔබ හිතලේ හස්බන්ඩ්ට දෙනවා නම් සමහර වෙලාවට ඔබ හිතලේ හස්බන්ඩ්ට දෙනවා නම් හස්බන්ඩ් දුර ලංකාවට. ඔයද නේද? සමහර වෙලාවට හැම වෙලාවෙම නෙමෙයි. සමහර වෙලාවට දෙනවා නම් මේ මේ මේ මොකද සත්‍යමාලක් හදයි. නේද? සමහර වෙලාවට ලංකාවට දුර. ඔයද නේද? හිතන්නේ අපි හිතන දේ නෙමෙයි. අපි දන්නවා දැනෙන්නේ නැහැනේ. නමුත් අපි හිතෙන් අල්ලගෙන ඉන්නේ මේ මගේ හස්බ. මෙයා මට ඕනේ. මෙයා මදි. ඔන්න ඔය ටික හිතෙන් අල්ලගෙන සිටීම තමයි අපි හැමදාම දුකට ගේන්නේ. අපි මොකද කරන්නේ? ඇත්ත අවබෝධ කරගන්නවා හස්බන් ගැන. මොකද්ද? මේක අනිත්‍ය වූ දැන් හස්බන්ලට එන්නේ ඉස්සෙල්ලා ජීවි වස්තුන් කියන ඉස්සෙල්ලා අජීවි වස්තුන්ගෙන් පටන් ගන්නකො කාර් එක හරි ගෙදරක සෝෆා එක ටීවී එක ඕනෙන් පටන් ගන්නකො ඕක ප්‍රැක්ටිස් කරන්නේ හරි එතකොට පුතාලකින් පුතා දුවලගේ ලෝකෙ නැත්නම් ටීවී එකක් නැත්නම් අපි වැරදි වෙනවා. ඒක පුතා ලුටි කරන්නේ නැහැ. ඔබ අඬන්නේ නැහැ. ඔබ දුක් වෙන්නේ නැහැ. ඔබ දන්නවද? මොකද්ද? මේක දරුවෙකුට අපි පෝෂණය කරන්නේ කැමති ආදරයක් අපි පෝෂණය. ඒක දරුවට වැඩෙන්න ඒ ආදරය නමුත් අපිට ඒ ආදරය දෙන්න පුළුවන් අපි ආදරය ආදරයෙන් පෝෂණය කරනවා වගේම අපි දන්න දෙකක් ඇතිද කවදාද මේක මට නෑ කියලා දන්නවා මේක ඉතිේ කරන්නේ අපට ආදරය අපට ආදරය දෙන්න බැරිද මේකත් තුම දෙන්න පුළුවන් නමුත් සමුගන්නවා සම්වික්ෂය ඇතුළ දන්නවා දන්නවා මම දන්නවා පෙන්වලා දන්නවා මේක දිනනවා ඒ නමුත් ඒකත් නමුත් එයාට අපි අඟවන්නේ කියන්නේ ඒක ඒක දැනෙන්නේ නැහැ කාටවත්. ඒක ඉන්දන වෙන කියලා නෑ. මොකද අපි ඒක ප්‍රැක්ටිස් කළාට ඒක තමයි අර ඉන්දන අවුකුනේ. ඔව් ඒක තමයි දෝතාපන්න පන්නේ දෙන්නේ. ඒක ඉන්නවා. ඔව් ඒක තමයි කොහොමද කරන්නේ? ඒ අර ඇලීම කියන එක එහෙම තමයි ඇත්තේ. දැන් මොනවද දුනත් බෑස්ටර් වෙයි. ඒක කිසිම දෙයක් කිසි ඇති වෙන්නේ නැහැ. ඔව් ඒක ලෑස්ට් වෙයි. ඒක මොකද අපි දන්නවා. ඕක මෙහෙමයි. ඕකනේ අනාදිමත් සංසාරේ ඉඳලා අපි නිත්‍යයි දුකයි ආත්මයි නිත්‍යයි දුකයි ආත්මයි කියලා හිතාගෙන ආපු දේ නෙමෙයි තියෙන්නේ. ඉතින් ඕක නැති කරගන්න එක දවසෙන් බෑ. අද ඔබට ඔබට දැනෙන සිතුවිලි මාත්‍රයක් ඇත්නම් ඔය සිතුවිලි මාත්‍රයෙන් ඔබට හිතන්නවත් බෑ අද මොනවායි මම මේ කියන්න හදන්නේ. නමුත් ඔබ මේ මාර්ගයට ඇවිල්ලා මේවා ප්‍රැක්ටිස් කරන්න ගත්තාම ඔබට ටික ටික හිතේ ඇත්ත තමයි කියන්නේ. ඇත්ත තමයි කියන්නේ. මම කොහොමද දෙයක් නෑ. අම්මා නැහෙන වස්තුවක්. ඒක නැහෙනවා. මේ දරුවෝ නැහෙන වස්තුව මේව නැහෙනවා. මේව මට ලවත්තන්න බෑ. මම මේක හැල්ලුවටක් නෑ. මේව මට දුක දෙන දේවල්. දරුවෝ 100ක් හදන එක නිවන් දකින්න ලොකු නිවන් දකින්න එක ඔය දරුවට ඔබට දෙන්න පුළුවන් ලොකුම දේ පුළුවන් නම් නිවන නේද ඈ පත්තර ගෝරිය දුන්න කඩක් කියන්න මේක එන්නාගේ බල්ලෙක් කියලා දුන්නා. නිකන් හිතලා බලන්න. ඔය කිසි දෙයක වර්ධනමක් කියලා හිතුවා. අන්න අපි පුරෝගෙන යනවා. ඈ අපි ගොඩේ ගහ ගන්නවා. හරිද? ඉතින් අපි යන්න බල්ලෙක් කියනවා. කොහොම? මායාවක් නෙමෙයි. මායාවක්. අද පටන් ගන්නවා අපි ඉඳන් ආරවුල. මෙයා හිතමයි මගේ ඉඳලා මෙතන නැතතරක් වෙනවා අපි දෙන්න. මම දානවා නඩුව. අපි මෙන්නව ගන්නවා. නේද? ඒක මොකද මේ කර්ම කියන්නේ? කර්ම නියමයන් තියෙනවා. කර්මයා දැවිච්ච නියමයන් තියෙනවා මොනවද? ආනන්දතාවේ පාප කර්මයක් කරන එක අනිවාර්යෙන් අපාගත. කර්ම නියම. හරිද? හරි. ඊළඟට අපරාපරි මොකක්ද මේ? නිතරම වේදනේ කර්මයක් කරපුවායි. ඒ කර්ම වේයාත්මේ පරිසරනවා. ඔය තියෙන මොනවද කර්ම නියමද? ඔන්න ඔකට තමයි කර්ම නියමද. මිනා කර්මයට නෙමෙයි. ඒක ඍතු නියමයි කියන්නේ. අනිවාර්යෙන්ම සිත නේද කියන්නේ. කලින් ගම ඒකත් තියෙන ධර්ම නියම කියන්නේ. ධර්ම නියම. ධර්ම නියම කියන්නේ මොකද? ධර්මතා. ඥාන කෙනෙකුට පුදු වෙන්න. ඥාන කෙනෙකුට වාක්‍ය දිරාසෙ වෙන්න. ඥාන කෙනෙකුට මාර්ගය වෙන්න. ඥාන කෙනෙකුට යමරචුව වෙන්න. ධර්ම නියම කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් හත්පත් ආවන වඩා උපදින්නේ නැහැ. සමදාන් වෙච්ච කෙනෙක් එක වතාවකට මෙහෙ වෙන්නේ නැහැ. අනන්දාන් වෙච්ච කෙනෙක් එන්නේම නැහැ. මේ කාම ලෝකෙට. ප්‍රගති නිකාකාරයි තමයි. ඒ කියන්නේ ඉගෙන ගැනීම නිවන් දකින්න. අර අරහත් මහන්සිය කෙනෙක් අතින් ජීව මහත් සිද්ධ වෙන්නේ. සාධාරණ වෙන්නේ. සෝවාන් වෙච්ච පුද්ගලයෙක් අතින් ආලම්පරික පාප කර්මයක් සිද්ධ වෙන්නේ. ඔය ඔක්කොම ධර්ම නියම. බීජ නියම කියන්නේ. මනුස්සයෙක්ගේ මෞතුමදී කවදාක බල්ලෙක් උපදින්නේ. ඒක මොකක්ද? බීජ නියම. ඒ කර්මය නෙවෙයි. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ හැම දෙයක්ම කර්මය නෙවෙයි කියන්නේ ඒකයි. නමුත් කර්මය මූලිකයි. කම්මස්ස දායාදෝ කම්මස්ස යෝනි කම්ම බන්දු කම්ම පටකරන කර්මය උප්පත්ති යෝනි කියන්නේ මොකද්ද උප්පත්ති ස්ථාන කම්මස්ස යෝනි කර්ම උප්පත්ති ස්ථානයේ කර්මය කරගෙන කම්ම දායාදෝ කර්මය දායාද කරගෙන කම්ම බන්දු කර්මය යහලුවා කරගෙන කම්ම පරිසරණ කර්මය පිළිවර කරගෙන කර්මය නෝ අර නියම ධර්ම පහේ කියන්නේ ඕක ගැන නෙමෙයි ඒක පොතවරුද කිව්වේ හැමදේම සිද්ධ වෙන කර්මය නිසා නෙමෙයි මනුස්ස දුකකින් බල්ලෙක් උපදින්නත් කර්මෙ හින්ද නෙමෙයි. ඒක බීජ න්‍යාය. හැබැයි මනුස්ස දුකට එන්නේ කර්මෙ. එතන මනුස්සෙක් උපදින්නේ බීජ න්‍යාය. එතන උප හේතු න්‍යාය. හේතු න්‍යාය ආත්තික්වල ඉන්න. ඒ කියන්නේ ඔව් එක්ටිමෝල ඉන්න හරිය ඉන්න. උත්තර ද්‍රව්‍ය දක්ෂිණ ද්‍රව්‍ය හරිය ඉන්න. වලතුන්ගේ මයි ගොඩක් දිග. මොකද්ද? arruinate. නෑ රිතුනියාව. ඒ දෙන්නේ මොකද කියන්නේ? මේ රිතුනියාව රිතුනි පරලයන්ට හැදෙන්නේ. කළු අයගේ මෙලනින් වැඩි. සුදු අයගේ මස් වැඩි. මොනවද? කර්මනියාව. ඒවා රිතුනියාව. හැබැයි මනු එහෙ ඉපදුනේ. කර්මනියාව. අර හිතලේ ගෙහි ගෙහි ඉපදුනේ. කර්මනියාව. නමුත් ඒකට අදාළ විදිහට ශරීර සකස් වීම කර්මනියාව නෙමෙයි. ඒක රිතුනියාව. ඉතින් බලන්න. මේ දෙයක් ප්‍රයත්න කරනවද නවකාරී සදාපි ධර්මයේ නවකාරී පුදුනකට කර්මය පාලනය පුදුනවා. ඒ දෙලින්ම කර්මය. එතන ඒගොල්ලෝ හැදගෙන පරිගරු දාපේස් කරන මුතෙන් කරගෙන ලෝකයේ දිනවා. එයාට ඒක විදිහල වේදනාවක් නෝ නම් ත්‍යාග ඇතිකලා තියෙන්නේ මේ වගේ ඔව් ඔව් ඒක අර කර මේ ඒක ඔව් ඒ වගේ ඔව් ඒක ඒ වේදනාව දැනෙනවා ඒ වේදනාව අපි ලෞකික කර්මයක් කර්මයක් කරලා තියෙනවා. ඒක මෙයා කියන්නේ කරන්නේ. සීලවලින් සම්පූර්ණ දේශනා කරා ඒකට ප්‍රතිකාරමක් දෙන්න පුළුවන්. ඒවට අදුම රෝගී කියනවා. දවසින් දුන්නු දිග කරලා අදුම රෝගී කියන පිටකට නැත්නම් ඒකට උදව් කරන්න. නැත්නම් මොනවාරි පරිත්‍යාග කරනකොට ඔබල ඒ කර්මයම ඔබල දුරෝගයෙන් බේරෙන්න පුළුවන් අන්තිම කාලේ. ඒකෙන් සඳහන් නැති ඒ වගේ පුතුමා විශ්වාස කරන දේ මොනවද අපි මේ විතරාත්මක කරපු බේරෙන්න මේ ආත්මවල නිවන් දැකීමට අවසරව අනිත්‍යයෙන් බේරලා යන්න ඒ වගේ දේවල් උදව් වෙනවා. මෙහෙමයි. අපිට දත් කරන්න බැහැ. අනික වෙනවා කියනවා. වෙන්න පුළුවන්. හරි අපි කරගෙන තියෙන පොළොන් මේ ඔතනදී මෙහෙම දැන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි පෙර කරපු කර්ම තියෙනවා. ඔය ගහපල කියලා ඉන්නේ ඒවද? අපි ඒක තව වෙනදාට විස්තර කරගමු. ග්‍රහපල කියන්නේ මොනවද? ග්‍රහය කියන්නේ කවුද? ග්‍රහ ග්‍රහ මංගල කියන්නේ මොනවද? ඔය එකක්වත් බොරු නෙමෙයි. හැබැයි නස්සත්කාරී කියන ඒවා නෙමෙයි. සතාලක ධර්මයෙන් මම පහදලා දෙන්නම්. ග්‍රහය කියන්නේ කවුද? ග්‍රහ මණ්ඩල කියන්නේ මොනවද? ඒකම සුණාල් දෙන්න දඬුවම්. එහෙනම් වේදෙන් අපි මොනවද කරන්නේ? වේදේව දාන්න වෙනවා. පංචශීල ප්‍රතිපදාවේ හැසිරෙන්නම්ත ග්‍රහය අපල නොකරති. ග්‍රහය අපල නොකරති. ඔය තියෙන්නේ හින්දු මත. ඒගොල්ලෝ දෙවියන් හදාගත්ත මත. නමුත් එහෙම දෙවිවරු ඉන්නවා. ඒ ගැන අපි කතා කරමු මෙන්න මෙන්න මොකද තවසක් කතා කරන්නයි කියනවා. එතකොට ඔබ දන්නවා සරුදුරු අපලේ කියන්නේ මොකක්ද කියලා. ඒකෙන් බේරෙන්න ඔබ මොකද්ද කරන්නේ? කට්ටඩියක් ගාවට ගිහලා යන්තර දාලා බේරෙන්න බැරි බව ඔබට තේරෙයි. පූජාවක් කරන් දේවාල වටේ ගිහලා බේරෙන්න බැරි බව ඔබට තේරෙයි. ඒකට කරියුත්තේ මොකද්ද කියලා ඔබ තේරෙන්නේ. දැන් තමයි ලාංකික බුද්ධාස්තු ජෝතිෂ්‍ය ශාස්ත්‍ර යන්ත්‍රම කියන්නේ මොන්දගතව තමයි කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ළඟින්. බුදුරජාණන් වහන්සේ දුෂ්කරත්‍ය කරන ආවෘත සෙන්සු අපේ කාලේ. ඉතින් ඇත්තට ගුරුසර් තම තම හිතේ දේවල් කියන්නේ මෙහෙමනේ. සෙනඟුරු ගහය සෙනඟුරු මෙහෙමයි. හරි නෑ නිශ්චය එතන නෑ ඔතන කරන්නේ මෙහෙමනේ. දැන් කවදක්වත් බුදුහාමුදුරු දුෂ්කර ක්‍රියා කරපු කාලේ සිගුරු අපල කියන කියන්නේ නෑනේ. සිගුරු ගහය උත්තරයි කියලා කියන්නේ නෑ. මොකද උන්වල දුක් විඳපු අවස්ථාවනේ. ඉතින් ඔයගොල්ලෝ සිගුරු අපල කියලා කියන්නේ. මම පිළිගන්නේ නෑ. එහෙම පිළිගන්න ඕන නැද සිගුරු ගහය ඉන්නකොට. අපෝ ಹೌದು ನಿಮ್ಮ ಕಾಲಕ್ಕೆ ನೀವು ಸರ್ ಯಾರು నువ్వు గ్రహాయ ఒకటి కాదు వాళ్ళు కరెంట్ కానీ నువ్వు గ్రహాయ గ్రహాయ అని ఏ గ్రహాయ అధిపతి సేవకుడు దేవియ ఏమిగా నీకు ఇందో దేవియో ఏ దేవ మండలి సవదేవి ಗೊತ್ತಾಸಿ ನಕ್ಷೆ ಇನ್ನು ರಾಕ್ಷೆ ಇನ್ನು ಯಾವ ಕಾಲ ವಾಯು ಮೂರ್ತಿಗೆಲ್ಲ ತವಕರ್ತಿ ಹತ್ತಿ ಇನ್ನೋದು ඔය ඔක්කොම එක පිළිලා තමයි ඔයාට දෙන්නේ දඬුවම. ඔයා කරපු බරපතල වැරැද්දකට දඬුවමක් දෙන්නේ. මම දැන් කතාවට අමුලම දෙනුදුරු අපිට ගැන විතරක් කියන්නේ. ගල්වල ඉන්නවා. අපි බලන්න ඕනේ ඉතන දෙනුදුරු ග්‍රහයට එන්නේ ඉතන දෙනුදුරු ග්‍රහ සංකාර මොනවද? අපි පරිසම්පාදේ මම කියන්නේ හැම දේම පරිසම්පාදේ බලන්න පුළුවන්. නේද? ඒතකොට දෙනුදුරු ග්‍රහය වෙලා උපදින්නේ කවුද? දෙනුදුරු සංකාර මොනවද? මම කියන්නේ. ඔය ගල්වල ඉන්නව නේද? මිනිස්සු අනිත්‍ය අසාධාරණේ දැක්කම ඒකට ෆයිට් කරන. සල්ලි ගන්න ඕනේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ ෆයිට් කරනවා. ඒ දන්න තියෙනවා. ඔය ඒ දන්නේ අත්තට කපනවා පොඩි එකෙක්. දැන් යන්න පුළුවන් වයසක ඇතුළු පොඩි. නෑ. එතකොට මොකද වෙන්නේ? අරයට කේන්ති යනවද නැද්ද? අර වගේ කෙනෙකුට. අන්න එයාට තෙනුසුරු සංකාර වැඩන්නේ. එයා කියන මම උඹට කොල්ල මට ඔය අල්ල ගන්න බෑ. මට මට දුවන්න බෑ. මම උඹට කොයි දවසක හරි මං ඕගේ උඹට දඬුවම් දෙනවා. අන්න තෙනුසුරු සංකාර වැඩ. මරිලා ගිහලා තෙනුසුරු ග්‍රාමණ්ඩලයේ උපදිනවා. අර වෙල්ලක් සමහරට ලැබිලා ඊළඟ ආත්මෙ උපදිනවා. හරි. එතකොට දැන් මොකද වෙන්නේ? අර දන්නවද? එතකොට සබාධාමෙන් අරක පදිනම් දෙන්න පුළුවන් කාලයක් උදා වෙනවා. ඒවා තමයි ඔය හදන්නේ නස්සස්ලේ. හරියට නස්සස්ලේ හදනවනම් අපිට ඒවෙන් ගැලවෙන්න තව chance එකක් තියෙනවා. අපි දැරලා හරියන්නේ නැහැ. අවබෝධ කරගන්න. ගොඩක් හාමුදුරුවෝ බුදුදහම දන්නවා, විශ්ව නීතිය දන්නේ. ඒක නිසා මොකද වෙන්නේ? ඒවට බයිනවා. මම කියන්නේ ඒව බයින්න නෙමෙයි කියන්නේ. නක්ෂත්‍රයේ මේ ලෝකෙට ගෙනා බෝධිසත්වවරු. මනුස්සයෙකුට හදන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔය. ඍෂිවරයෙක් හැදුවේ. ඍෂිවරු කියන්නේ බෝධිසත්වවරු මේ ලෝකෙට ගියේ. ඊළඟට සම්පතක් දේශනා කරන උත්තරනේ. ලෞකිකත්වයේ දියුණු කරා. එතකොට ඒවා ඍෂිවරයෙක් හැදුවේ. අද ඔබ වවාගෙන කරන එක විනෝදයක්. එතකොට ඒකෙන් තීරණය කරන්න පුළුවන් අර ග්‍රහය. පෙරදුරු කියන ග්‍රහ දෙවියන් ඔබට දඬුවම් කරන කාලේ මොකද්ද කියන්නේ? අන්න තීරණය කරනවා. එතකොට දැන් මේ වගේ අපේ මොඩේ මොකද කරන්නේ? ඒක දැනගත්තා. නක්පත් යෝග වෙන්නේ එච්චරයි. ඒක දැනගන්න ඉඳලා. අද පටන් අවුරුදු දෙකක් වෙනතුරු. ඒ කියන්නේ ඔන්න දැන් දැනගන්න ඕනේ මම මෙහෙර විහාර කඩන්න ගන්නවා. ඒ බැලු මම්මාවක් කඩාවගෙන ගන්නවා. මිනිසුන්ගේ අතපය කඩලා ගන්නවා. මිනිසුන්ගේ යාළුවන්ට කියන දේවා. ඕන ওই දේවල් කරලා තමයි දැන් මේ සෙනසුරු අපට එන්නේ. right. දැන් මොකද කරන්නේ? දැන් අර මිනිස්සුන්ට හදවත ඇතුළෙන්ම ආපු දෙයක් නෙදී. උඹ මේක කැටුවා මම දන්නවා කියන්නේ. එතකොට මේ මිනිස්සයාට තර කුරුල්ලා ගිහිල්ලා කිව්වා අංක පොකක් කරලා දාන්න මම පවුම් පහක් දෙන්න. අර ඇදිලියනේ ඉතින්. ඒ යාට අද දැක්කේ නෑ. නේ ඒ නිසා ඔබ පූජාවක් කියලාගෙන වෙනුරු ගහවට වතු 1000ක් ගියා. ඒ විදිහේ ඔබ සමවදී. එහෙනම් ඔබ මොකද කරන්න ඕනේ? ඔබ කියන්න ඕනේ. ඔබ හොඳට ඔබ ඒ දඬු හදනවා. මං මාවත් හදනවා. අතපය ගැලිච්ච මිනිස්සුන්ට උදව් කරනවා. ඒ උදව් කරන්නේ පින් අර වෙනුරු දෙවියන් අනුමෝදන් කළා කියනවා. මම එදා මම වැරදි වැඩ කළා. අද මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. මම අද මේ කරන දේවල් වලින් ඔබ වහන්සේත් පින් අනුමෝදන් වෙලා මාව නිදහස් කරා. කොහොමද මේක තමන් තේරුම් ගන්නේ? තමන් තේරුම් ගන්න මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. ඒක නේ අපි හැමදේම හැමදේම පුළුවන් පුළුවන් හැමදේම කරන්නේ ඒක. පුළුවන් සාන්දවල කරන්න පුළුවන් මස්තරියක් කරනවා. ඒක අපි දෙවියන්ට කියන්න ඕනද? ඔව් අපි හිතේ අනුමෝදන් කරනවා. මොකද ඒකට අපි හිතන්නේ විසම්බන්ධ වෙන්න පුළුවන්. නෑ ඉතින් අනුවල දේව පින්තූර කියන්නේ මේ අසල වරුදු කියලා අපි ගමන්න. දැන් ගන්න පුළුවන් පරිදිත් විලාන ඥාන කියලා භූතේ ඉන්නේ. භූතින්ට පුළුවන් නේද? දෙවියන් නෑ. අපේ දෙවියන් මේ කියනවා නම් භූතේ ඉන්නවා. අපි ඉතල දෙවියන් කියන්නේ නේද? සාතර කියන්නේ මොනවද? හරි. එතකොට දැන් අර යන මොකද කියන්නේ? අපි කිව්වා. අන්න එතකොට යාළුවතුනේ සන්තෝෂ වුණා. එයා සන්තෝෂ වෙලා හරි මම ඔබට සමාව දෙන්න. පොළොව තන්තාව. නැත්තම් අපි මොකද කරන්නේ? යනවා කස්සටිය එකාවට ගිහිල්ලා දාගන්නවා මොකද සුර? ඒකත් හරි. හැබැයි තාවකාලික. ඒක හරියට ඔබ ඔබගේ කාස් එක හරි මුත ගහලා ගහලා ගහලා ගිහින් හොක්කිය පාදේ හරි වෙලා තියාගන්න. දැන් හොක්කිය පාදේ අර එනවා ගැන්සියක් කරන් ගහන්න. හොක්කිය පාදේ නින්ද මේ තේස්සේ දැත්තට බලාගෙන ඉන්න හොක්කිය පාදේ යන්නකම් ඒ හැම තත්පරේම තරහින් කෝලෙන් නෙමෙයි බලන්නේ. වැඩි වෙනවා. මෙයා යන වෙලාවක් බැලුවා දෙන්න දෙගුණ ගන්න ඒක. ඉවරයි. හරි. ඒ වගේම තමයි සෙනසුරු ලැබපු කෙනෙක් නැති වෙන්නත් පුළුවන්, දිනේ උපරිමයට යන්නත් පුළුවන්. දෙකක් තියෙන සෙනසුරුගේ. අන්න හරි. දැන් අපේ තමයි දැන් ඔන්න පාරේ පාරමාවෙ ඉන්න ඉන්නවා මේ වයසකෙක් පාර මාරු වෙන්න බැරුව හරි ඔබ කියන්නේ මොකද කරන්නේ යාව පාර පන්දනවා ඒකට මේ පාර පන්දනකොට දැන් බොහෝම සතුටයි අර අරයට බොහෝ දැන් අර අර මනුස්සයාමයි දැන් ඉන්නේ ඉතින් මේ මනුස්සයා දැන් බොහොම සතුටයි ඇයි මේ මනුස්සයා හොඳ දෙයක් කරනවා ඒකෝට එයා හිතා ගන්නවා පුතේ ඔබ හොඳ දෙයක් කළේ මම උඹට කවදා හරි මේක හොඳ දෙයක් කරනවා ඉතින් ඔය සංකාරණය වැඩගෙන ඉන්නේ. ඒතකොට අර පුද්ගලයාට සෙනුදුරු ගහ ආපු ගම මොකද වෙන්නේ? එයාගේ උතරුනම් වෙලා එයා නගිනවා දියුනේ උකට. ඒ දෙකම නියුවන් සෙනුදුරු ගහ. ඒක ඕක තමයි සෙනුදුරු ගහ අපලේ කියන්නේ. හරි මම. ඒක ඒව ලක්ෂණ අනුව වෙනස් වෙනවා. අසල් පුත්‍ර ඕන පුත්‍රෙක් එක්ක විදිහට ඒක බලන්න. ඒක ඔය ලක්ෂණ තියෙනවා මෙතන පටල ගන්න එපා. ඕක ඒක ජෝතිෂ. අපි ඒ ඒ ඔක්කොම ජෝතිෂ්‍ය කියන ලග්න නවාංශක ඔය ඔක්කොම අරගෙන අපි කරන්නේ කර්මයට වෙලාව හොයාගන්න. බුදුදහමේ තමයි කියන්නේ මෙතනක. ඉතින් එතකොට පෙරදුරු සායකයේ ඉන්න පූජාවක් කරන් මට ගිහිල්ලා වැඩක් නෑ. ඒ කියන්නේ අපිට සමාජ සමාජ මුලදී සෞඛ්‍ය ආවම උදේ සමාජ මුලදී ආවම හරුස්කොට දඩුවන් දෙන්න දඩුවන් දෙන්න පුළුවන් දෙන වෙලාවට දෙන්න පුළුවන් මොකක් හරි දෙයක් හැබැයි අරක තමයි හේතු ඔය හැම ගායකයෙම ඕක තමයි හේතු ඒ ග්‍රහ ඒ අනුව ඒ දින විපාක අනුකූල වෙනවා මොකද එයා සංසාර වඩන්නේ වෙන විදිහට නෑ අපි අරගෙන බුදුදහම ගැන ගන්නවන අපිට තීරණය කරන්න පුළුවන් මේක තමයි කියන්නේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න දුකින් නිදහස් වෙන්න පුළුවන් චතුරාර්ය සත්‍ය හරියට අවබෝධ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද දුක මේ වෙන දුක අවබෝධ කරගන්න එහෙමයි එක්තරා විදිහට ඔය ඇත්තක් ඇති සමාන වෙනවා සමාන ඇත්තක් නෙවෙයි අර ඔව් අර ප්‍රධාන දේවල් අපිට බුදුදහමෙන් පාප ගන්න ඕනේ. දැන් ඔය වෙලාවත් හරියටම අපි දන්නවා. ඕක බුදුදහමෙන් පාප ගන්න විදිහ. අර බුදුදහම කියලා කියන්නේ හැම එකකම අදාළ ධර්ම. මේ දෙවිවරුන් කියන කියන්නේ මේ මායකාක දෙවිවරු නෙමෙයි. ඒගොල්ලෝ කටින් ලොකු පටාස්තුන දෙන සම්බන්ධය. ඒක ලොකුනේ සහ මණ්ඩලවල. ඒවා විවෘත කරලා ගහ මණ්ඩල කියන්නේ මොකද? ගහ මණ්ඩලයේ ගහ දොරන්නේ. ඕසෝන් කියන්නේ ඒ ග්‍රහයන්ගෙන් එන කිරණ වලින් නැදෙන ආලෝක ලප තියෙනවා. ඒවලුම ආලෝක ලප තමයි මේ ගහ මණ්ඩලයක් කියලා කියන්නේ ආලෝක ලප. ඒ ආලෝක ලපේ විමාන වදාගෙන ඉන්න දේවල් තමයි ගහ දේවල්. ඒ සමහර ඒවා දෙවියන්ගේ දේවලුනා තියෙනවා සමානව තියෙනවා අර වාරිකෝලේ තියෙන මේ ඩොට් වලින් ඇදිච්ච දේවල් ඉතින් අපිට මොකද්ද කියලා හරියටම දින්නේ කරන්නේ බැරි සෝමාවතී වගේ තරගේම දෙයක් වෙනවන ඒක මේ අපි ධර්මස්ථායයට ගන්නත් පුළුවන් මොකද නාග ලෝකයේ ලොකු සම්බන්ධතාවයක් සෝමාවතී තියෙන නිසා මම මේවා සම්බන්ධ කරලා ආල්පාස කරලා නාග ලෝකේ සම්බන්ධ නාග ලෝකේ තියෙන සමරයේ දිනවල අපේ ඒක නේද අපේ සාතුන් සාතුන් මහරාජි කියන්නේ මොකද? සාතුන් කියන්නේ හතරට මහා කියන්නේ ලොකු රාජ්‍ය කියලා. රාජ්‍ය මහා රාජ්‍ය හතරක්. ඒ නිමෙද ලෝකෙ මොනවද? ගන්ධබ්බ, කුම්භාණ්ඩ, නාග, යක්ෂ. ඔය හතර ඉන්නේ කියන්නේ සාතුන් මහරාජි කියන්නේ. ඔය යක්ෂ කියලා කියන්නේ මේ පොළොවට ඉන්න මේ මල පෙරේතය නෙමෙයි. යක්ෂ රෝගේ මේ ලොක්කවද? මූවර්ගයේ ජනවාසිකනේ වෘත්තියේ වෘත්තියතාවය එයා වෘත්තියතාවනේ බලන්න මේ මේ අපි දන්නේ අපි පිරිත් මණ්ඩලයක් හදද්දී ඒ හදලා දැන් අපි පිරිත් මණ්ඩලයක් හදන්න මොනවද? රෙදි කොම්බලේ. ඒ නැත්නම් මොනවද? කොළවලේ. ඉන්ටර්නෙට් කොම්බලේ. බොක්කොලවලේ. ඇයි? බොක්කොලවල කියන්නේ කොළ. නේද? සාක. මේවා පිටවල తీරන වලින් විමාන හදාගන්න පුළුවන් දේවල්. රුසියේ පුවක් මල් කිලිපි අර ඔය පුවක් පුවක් පළසම් ඕනේ නම් ඒ විතර ඒවා විමාන හදාගන්න. ඉස්සර හදන්න. ඉස්සර ඉස්සම හදන්න බැරි කිසිම පිට වෙන්නේ නැහැ නේ. ඉතින් දෙවුරු වදින්නේ නැහැ ඒකාන්ත සිංහාසනයේ මේ සදානක ධර්මයේ දේශනා කරනවා නම් ආවාදනා කරන්නේ නැහැ. ඒගොල්ලන්ට වැඩිද කියන ඔන්නක ප්‍රසාර ධර්මයේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ වගේ දෙයක් කරනකොට ගෙවල් වල කොච්චර දිනක් ගෙවල් වල කොච්චර ආරක්ෂාවක් මෙතන වැතුමුල්ලස්සිරු එක අඩියක් තියෙන ගියා නම් මෙතන උඩින් ගියා නම් වැතුමුල්ලස්සිරු පොඩ්ඩක් වෙලා මේක ආගෙන ඉඳලා. මේකෙන් තමයි පුතේ බලයෙන් නෙවෙයි තියෙන්නේ. නේද? ඈ? මේ දෙවියන් වෙනද ආරක්ෂාව ඒ වගේ තියෙනවා. සාපේ බුදුමහත් දීපතාවයේ තියෙන ඒක නේද? කනදාන සීකරන්නේ. හරි. ඔව්. ඒක වේල කොටාට සුගතිතරක් සාමාන්‍යයෙන් රැඳින ඒ කියන්නේ මොනවාද මේ බලයවත් කියලා කියනවා දැන් විතර පරිත්‍යාගය නාමය ඒකල සංතරීම දිබ්බකප්පු දිබ්බසෝතේ වගේ ඒකේ නැත්නම් සාමාන්‍ය සරල මතනේ දේ සම්දරනවා ඒ අයට දිබ්බකප්පු ඥාන කියලා අවුතින් පාල කරගන්න දෙයක් නැහැ එයාගේ ස්වභාවය තමයි එයාට එයාට පේනවා යම් ප්‍රමාණයක් හරිද ඒ නිරවල දෙවි කෙනෙක්. මොන හොකි දින අල්පේ ශාස්ත්‍ර මහේ ශාස්ත්‍ර. දෙවන කොටසට එකක් තිබුණා. ඒගොල්ලෝ අල්පේ ශාස්ත්‍ර ශාස්ත්‍ර. ආරතරම් මහ බල සම්බන්ධ නැහැ. මොකද ඒගොල්ලෝ පොඩි දිනකින් මේවත් එතපත් වෙනවා. අරගොල්ලෝ මහේ ශාස්ත්‍ර දේවලු. මේ මහේ විසුන් දෙවියෝ කියන්නේ පත් දිනයි කියන්නේ මහේ ශාස්ත්‍ර දේවලු. ඒගොල්ලෝ මහා බල සම්පන්නයි. අතරේ ඒගොල්ලෝ මේ තථාගතයන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා අපි එකට කියවුවා. ඒගොල්ලෝ හරි බල සම්පන්නයි. ඒ නිවිදවලු. ඉතින් ඒකත් එහා ගියයි අනිත් අය. මේ වංගල කියන එක සාවදින් දේවල් නේද? ඉතින් පරිදින්නට වලවදින් දෙන්නේ කියන්නේ ඒක තමයි නේද? යක්කුන්ගේ ලොක්ක කවුද කියලා ඉතල කියන්නේ. මෙතනද? එයා තමයි ලක්ෂණම දෙන්නේ. එයාට ප්‍රේමස් දේශනාතරේ ආරණාති. එයා තමයි දේශනාතරේ ආරණාති. ආරණාති මුලින්ම දේව පාටිද. ඔය ආරණාති කියන්නේ මොකද? ඒක කියන්නේ ස්වාමීන් වහන්සේ මේ මේගොල්ලන් කරදර වෙනවා. මේ අපි ඉන්න අවස්ථා කරන්නේ වෙන පිටිපිටිනේ බාදුරු මාලිකාවන්ට කියන්න මේ කන ගලා කියන්න මෙන්න මේ කට්ටියද කියලා දෙනවත් දොළොස් දෙනෙක් කියලා ගන්න මෙන්න මේවා තමයි කතරගම කියන එක්කෙනෙක් කරු ඒකන අර අර අර කියන දේ යක්ෂ තේරාධිපතිව දොළොස් දෙනෙක් කියලා නන්නෙනවා හරිද ඒ ඒ මේ අයට අඳගාලා කියන්න අයන් යක්ෂෝ ආවිසති මේ අකා මත ආවේශ වෙනෝ අයල්යක් ඔය හිඳි මෙයා ගමන හිංසා කරනෝ කියලා කෑ ගහලා කියන්න කියනවා අර ගොල්ලන් දේවාලෙට කොහෙද නේද දේවාලෙ කියන්නේ සිනිමයි සිනිමයි භූතය කතරගම දේවාලේ භූතය නෑ කතරගම දේවාලේ නේද දෙවියෝ දේවාලේ නෑ දෙවියෝ ඉන්නවනේ කොහෙද දේව දික්ටි තමයි ඔය ඇති ඒකේ වදිනවා කියන්නේ වැදලා වැදලා දේව දෘෂ්ටි වදිනවා. දේව දෘෂ්ටිය වදිනවා. නේද? ඒ දෙවියන්ගේම එක මනෝ කායක වගේ දෙයක් තමයි වදින්නේ. දෙවිවරුන්ට පොළොව අඩිය තියන්න බෑ කතා කරන්න ඕනේ නැත්තම්. මේ පොළොව කම්පා කරනවා දෙවිවරු අඩිය තිබ්බොත් බලන්න. කතා කරන්න ඕනේ නම් අපිට කිසි විතරයි ඒගොල්ලන්ට පොළොව අඩිය තියන්න පුළුවන් දරුවෝ. ඒ තරම් බල සම්බන්ධ ගැටයක් දෙවරු කියලා කියන්නේ. අපි ඉතින් ඒ වේවරයන් අපි කිංගන් දිවවල යන්නේ ඒක දෙවරු නෑ කියන නිසා වෙනකොට ඒක රෙසිපිකට වෙන්න පුළුවන්. එකක් එයාගේ පුණ්‍ය විදියෙන් වෙන්න පුළුවන්. අනිත් එක එයාට උදව් කරනවා ඥාතියන්ගේ හෝ දෙවි කෙනාගේ පුණ්‍ය විදියෙන් වෙන්නත් පුළුවන්. දැන් දෙවි කෙනෙක් මුන්නේස්යෙන් අපිට ඉස්සරහට යන්න පුළුවන්. එහෙම පුළුවන්. එහෙම කරන්න බලන්න සිංකාරයක් වෙනකොට නේද? ඒ ඉස්සරහම කියලා කියන්නේ තමන්ට ඉස්තගාමි දෙවි. ඒ කියන්නේ තමන් තමන් ගැන බලන දෙවි කෙනෙක්. ඒක තමන්ගේ රාශිය ඉක්මන්න පුළුවන්. එහෙම කෙනෙක් ඉන්නවා තමන්. ඕනම කෙනෙකුට ඉන්නවා එහෙම කෙනෙක්. විශේෂ දෙවි. ආසිය මාමාගේ ශ්‍රාවණකාරය වෙන්න පුළුවන්. ඒකම ඉන්නවා. ඒකම නෙමෙයි ඉස්සරහ දෙවි කියලා කියනවා. බොහෝ දේවතාවෝ ඔව් ඒක දේවතාවයක් නෝ අය මලකරෙත් නෙමෙයි මැරිච්ච කෙනෙක් දේවතාවෙක් කියලා එන්න පුළුවන් සමහර ගුණාත්මක සමහර සංකීර්ණ මේ සමර්ථ ඒ රසමාරේ කියනවා ඔව් ඒකනේ අපි තින් කරනකොට තින් කරනකොට එයාගේ බලේ වැඩිනේ අපි තින් කරනකොට අපි එයාගේ එයාට තින් වෙනවා නේද එයාට බලේ වැඩි වෙනකොට එයාට පුළුවන් අපි ඕන දෙකින් ආරක්ෂා කරන්න තමයි liver තරයන් නම් කාටවත් බෑ ඒක සාමාන්‍යයි liver කියන එක පැත්තකට යන්න වෙනවා එයා මේ කටහඬ වෙනවා ඒකට උදාවෙන්න තරන්න. විවෘතිය තමන් යතේ. තම ධර්මයයි මමයි. ධර්මයයි මමයි. ඉතින් මම දැක්කම දසයෙන් එහෙම හිතනවා නේද? ඒතර මම අපේ කවුරුරි අපි විතර අපි ආරක්ෂා කරන ජීවී රාජ්‍ය කරකවලා ඉන්නවනේ අපි තුමුල්ලා අපේ කරන පිළ අනුමෝදන් කරන්න පුළුවන් මොනවද මොනවද ඒතර මේකේ තමයි ඉස්සරහට කරන්නේ අර මොනාර දැක්කොත් ඒ කියන්නේ සම්පූර්ණ මේ සාධන දෙකෙන් ඔව් බුදුරජාණන් වහන්සේ ඔව් ඒකේ කියන්නේ ඔව් ඒකින් අනුමෝදන් අනුමෝදන් වෙනවා කියන්නේ මොකක්ද? අනු මේක අනුව මොදනෙට පස්සේ අනුමෝදන් වෙනවා කියන්නේ මොදන වෙනවා කියන්නේ සතුටට කරනවා ඇක්සෙප්ට් කරනවා ඇක්සෙප්ට් කරනවා ඒක තමයි කියන්නේ දෙවියන්ගේ දේවල් බලන එක ඉන්නේ අපි ඉන්නවා ඒ බොරු කතාවක් දෙවි අංගවිකලන කරනවා කියන්නේ නේද? දෙවියන් මාර්ගඵල අනුමත කරගන්න බෑ. දෙවියන් දින් කරන්න බෑ. මෙයාගේ දිනෙන් ගන්න එයා දින කරගන්නේ. ඈ මේ විපත්තට පත්වෙන්නේ කොහොමද? දින් කළා. ඒ එතකොට එන ඉතින් යන දින් කරන්න බෑ නේද? දේවත්වයට පත්වීම පාපයනේ. දෙවියන් දින් දකින්නත් පුළුවන්. සම්පතවතු මුත්තේ දෙවියන් දරිතින්නේ අවස්කරන ප්‍රබාස්ත නේද දෙවියන් අපරදපත්ෙද්දී ඒ ප්‍රභාවය වැඩි වෙන පුළුවන් මොකද දෙවියෝ කියන්නේ මේ ඒ ඒ වගේ දෙයකින් සතුටටපත් වෙන කෙනෙක් නේ හරිනේ එතකොට යාළුවෝ දෙවියන්ගේ සතුට සතුටටපත් වීම නිසා දේවාද බය වැඩි වෙන්න පුළුවන් නමුත් මේ අපි සිංහීලා දෙවියෝ දේවත්වයටපත් වුණා එහෙම සරල අපි සමහරවිට කියලා නනවා ඔව් හරියට අපි ඒගොල්ලෝ කියනවා එහෙම එකක් නෑ මේක දෙන්නේ දේවත්වයට පස්සේ ඔබ දේවත්වයට පස්සේ මගේ කියන එක නෙමෙයි ඔබ කරන දේ ඒක ඔබ දේවත්වයට පස්සේ ලා ඔබ ඉතින් යන තෝ පිටි තමයි කියන්නේ ඔබට කවු කරන්නේ නැහැ ඉතින් යන්නේ කියන්නේ ඔබ ඒක ප්‍රැක්ටිස් කරපු නේ නේද ඒක නිසා අපි මොහොතේ ජීවත් වෙලා ඔබට අනුව නම් තමයි ඔබ ඒකට බොහොම සතුටු වෙලා අපිට ආශිර්වාද කරලා අපිවත් ආරක්ෂා කරනවා දෙවියන් කුල්කාරේ කොහොමද දෙවියන් කුල්කාරේ කොයිවලේ සතුටු නිසාය, සිළුම් නිසාය, පොලිසි. විසඳුනොත්. නම් නම් ඒකලා පුළුවන් වෙන වැදුව වන්දනාමාන කරනවා. ඔව්. මම ආරක්ෂා කරනවා පොයනවල වෙනස් වෙනවා ඒ එහෙම කියන දේවල් ඔතන මේ අපි අපි මේ කතා කරන්නේ පුංචි දේවල් අපි අපි කිසිම කෙනෙක් බුදු ආගම ධර්මය අපල අහලා නැහනේ නමුත් එතන ඊළඟ බුදු ආගම ධර්මයේ කන් දෙක තහපු අය ඒක දැන් දැන් ඒක ග්‍රහණ වල ගියේ ලෝකවල බුදු ප්‍රමාණ කියන්නේ نہیں بھائی نہیں نہیں نہیں نہیں මනුස්ස ලෝකයට දල්ලා යන්න පුළුවන්. ඉතින් අර විස්වලා වෙනවා කියන එකට වඩා අපි එහෙම විකාර කරමු උන්වහන්සේට ධර්මය ගන්න පුළුවන් මේ ලෝකෙට. මේ ලෝකේ ඉන්න හොඳ මිනිස්සුන්ට උන්වහන්සේට පුළුවන් ආරක්ෂා සම්පත්තිය සැලසන්න. අර දිස්තිවන්නේ. ඔව්. දැන් වෙලා තියෙන මේක ඒකම කියන්නේ හැමදෙස්සම පින් කරලා ඒ පින් අනුමෝදන් කරන්න ඒ අර අර කියන්නේ සම්මස්තික දෙවි දේවතාවුන් වහන්සේලා. මොකද ඒගොල්ලෝ තමයි අපි ආරක්ෂා කරන්නේ. මොකද අපි අපේ විනාශයටපත් කරනවා කියන වැඩි. අර අමනුස්ස ප්‍රේතය ඔය ඔක්කොම බලාගෙන ඉන්න අපි විනාශයටපත් කරනවා. නමුත් ඔබ නිවන කෙනෙක් නම් ඔබ ඔබ නිරන්තරයෙන් මේ දෙවියව සතුටු කරන කෙනෙක් නම් මේ දෙවිය ඔබ ආරක්ෂා කරනවා. මේ ඔබ මෛත්‍රී වඩන කෙනෙක් නම් මේ ඒකා දසානි සංසා පාටික්කාති. මම ආනිසංස එකලා දේශනා කරනකොට බුදුහාමුදුරුවෝ කියන මෛත්‍රී මාර්ගය. සුඛං සුඛං සුඛං පටිභුජ්ජති. නපාපකං සුඛිතං පස්සති. මනුස්සානම් දියෝ හෝති අමනුස්සානම් දියෝ හෝති. దేవతా రక్తం వినాశ అగ్నివా విషంగా సత్తంగా దూతని కింద నమాది ముఖమంలో విప్పతీదది అసమ్ముల్లో కాలం కరోతి ఉత్తరీయ అప్పటి ఇజ్జంతో బ్రహ్మలు కూతులో హోతి සමානක සුඛං සූපති සුවසේ ඉන්නවා සුඛං පටිපුඤ්ඤ සුවසේ හැරෙනවා නපාපකං දුබිනම් පස්සේ ලබුරු වීමේ ඉන්නවා මනුස්සානම් ප්‍රිය හොති මනුස්සය ප්‍රිය වෙනවා මනුස්සානම් ප්‍රිය හොති අමනුස්සය ප්‍රිය වෙනවා දේවක ආරක්ෂා දෙවියෝ රකින්න මූඩාවක් කියන දේවල් වලින් දුවන්නේ නැහැ මේ බෞද්ධයෝ අපිට තමයි දෙවියෝ රැකගන්න එක ගන්න. කතරගමේ අපිට කියලා දෙනාට බහලා සම්බාරම් දිවිවල පාගන්න කියනවා. නෑ දෙමළ හිටින්නේ ඒක. අපි එක් කරන්න ඕනේ නැති කිරිවැලට ගිහලා සිංහලක නැගෙන කතරගමේ නඳුන වරුනේ ප්‍රිය දාස් වාරයක් පන්නලා තියා. ඒ බොරුනේ හින්දු දෙමළ කියන ගන්නවා. කොහෙද හින්දු කියන දෙවරු జాතියක් හින්දු කියන මිනිස්සු జాතියක් තියෙන දෙවරු జాතියක් නේ දිවිලෝ කියන හින්දු කියන්නේ දෙවිලෝ කියන හින්දුෝ කියන සම්මුදේකර ප්‍රජාපත්නේ අල්පේතක් මහේතක් ඕන වෙන්නේ බල බලයක් බලයකින් වෙනස් වෙච්ච කවර ඇස්තිනේ හින්දු කියන දෙවරු කරපස්සේ කතර නේ හින්දු කියන්නේ මිනිස්සු අතර තියෙන මේ ආගම ඔව් ඒ අර ඒවා ඒගොල්ලන්ගේ අදහන්නේ හින්දු අය ඉන්න අපි අපි කියලා හින්දු කියලා නේද దేవుడు రావాలి దేవుడు మనదల్లంలో దేవుడునే దేవుడికి లోక పాటి ఉత్పత్తి తులసి తిరుగులు మహాభూమికి తిరుగుతుంది ಅವರು ದಾಸಕ್ಕೆ ಕೊಡ್ಲಿಕ್ಕಿದ್ರು ಎಲ್ಲಕ್ಕಿದ್ರು ಅದ್ರಲ್ಲಿ ಹೊಡಿತಾರೆ ಎಲ್ಲರಿಗೂ ನಾವು ಕೂತಿದ್ವಿ ಅದಾಗೆ ಏನಾಗತ್ತೆ දේවල් දෙවරුත් නැහැ. දෙවරු ඉන්නේ දිව්‍ය ලෝකවල. දිව්‍ය මනුස්ස ලෝකෙ මොකක් කරනවද දෙවරු? දිව්‍ය ලෝකයේ මනුස්ස ලෝකේ දේවාලයක් හදලා දුන්නේ ඉන්න. <laughs> නිකන් ඉඳනවද? ඒවා ඉන්නවා. මේ අරබ්බේට කොටා. ඒක නෝම උදව් කරනවා. ඔබ දෙවියන්ට දෙවියන්ගේ මොනවද ඉන්නේ? ඔබ දෙවියන්ට අපිට උදව් කරන්නේ. දෙවියන්ට බාරද ඔබ ඔබගේ ගියාල ඉස්සර පාර හදා ගන්න ඕන ඔබ ජනාධිපතිතුමාට යවලා ලියුමක්. ජනාධිපතිතුමා අපිට මේ පාර හදලා දෙන්න. ජනාධිපතිතුමාට වර්ගොන්තුගේ ලියලා හදන්න පාර. නේ? නේ? වැරදුනම කියන්නේ ඒක දිසාපතිට කියන දිසාපති ග්‍රාම සේවක කියන ග්‍රාම සේවක මාත් මූලික වෙන පාරාදුන දෙනවා. ඊට පස්සේ අපි ස්තුති පත්‍රය යවනවා දැනන්නේ නැත්නම් මාත් පැහැදිලිවකට කරන් යනවා වැරදුන මාත් එක. ඒක තමයි වෙන්නේ. ඔක පූජාවක් දෙන්න ඕනේ. ඒක දෙන්නේ කාටද? දෙවියන්ට නෙමෙයි. දීපේලෝක සුදාමෝදින වන්දන දෙවියෝ ඔබගේ කුණු පළතුරු ටික කන්නේ නෙමෙයි. ඒක කම් ඒක ඒක දුන්න ගන්න කව. අර ඥාති ප්‍රත්‍යක්ෂව උදව් කරනවා. එයා ඉන්නව දෙවියන්ගේ මරණ අරගෙන. ඒ දෙවියෝ තමයි ඒකට බලය දීලා තියෙන්නේ. ඒ බලය ගන්නත් ඒකනේ. දැන් අපි පදේ ගන්න මොකද වෙන්නේ? වැඩමුළුවක් දිනන ඉන්න පදේ ගන්නවා. වැඩමුළුවක් දිනන කරලා තියෙන අපිට විශ්වවිද්‍යාලයේ උපාධි උපාධිකාරය හැර වෙන්නේ. අවියන්නේ කරේයු. ඔය අතරාටි කියන්නේ. ආරහන් යන ගමනක් නවත් කරනවා. යකඩාලේ ගාන ඔළුව කුඩු වෙනවා. එහෙම කියන්නේ. ඒක ඒක තාජේ දාන තියෙන ඒක මලගේ පෙරේතයක්. අර වැඩමුළුවක් දිනලා පිළින වැඩමුළුවක් දිනන තියෙන බුදුහාමුදුරන්ගේ පිළින. ඔය මල් ආගෙන මල්ලි වතුර යදිනවා දිනනවා. නේද? හැදලා හැදලා හැදලා ඒකනේ ආරූঢ়යක් එන්නේ හොඳ ආරූঢ়යක් එන්නේ මැරිලා අවුරුදු 20ක් ගියාට පස්සේ ආස්තිය තමයි සාමාන්‍ය වෙන්නේ අම්මා වෙන විදියක් නෑ ඒ වැහෙනවා ඉන්නේ මල් පෙරේත යවන්න පුළුවන් ලේසි අර වෙන එක යවන්න නෑ ඇයි මාතල් වහදලා නම් එන්නේ විලකර නෙමෙයි නෙන්නේ ඒගොල්ලෝ තමයි සාස්ත්‍ර කියන්නේ අපි බොරු කියන්නේ කියන්න පුළුවන් ටික කියන්නේ කියන්න බැරි දේවල් කියන්නේ නෑ නේද කියන්න බැරි දේත් පුළුවන් විදිහට කියනවා යාම බේර ගන්න ඕනේ ඉතින් අතනට ගිහිල්ලා එතුම මෙතුලන් අවසර අරගෙන එතුමා ඒක මට වැඩ කරනකොට වැඩ කරනකොට ඔබගේ ඔයාලාව දාපේ ඇවිල්ලා වැඩකාරයෙක් කියලා වැඩ කරන වැඩ කරන වැඩ කරන අවුරුදු දෙකක් වැඩ කරනකොට ඔබ කියන්නේ ඔබට ඕන දෙයක් ඉල්ලා මම තරම් දෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ තමයි එතුම මෙතුලුත් බලනවා මේ මේ මොකද මේ වැඩ නෝගා. ඈ ඔබට ඕන වැඩක් ඉල්ලා. අනේ ස්වාමීන් මට මගේ ආවා යාතිය මට මෙච්චර උදව් කළා මට යන්නේ නැතුව නම් අවසර දෙන්න මම ඉතින් කැමරුම් මාලාව තරම් දෙන්න. මේක සම්පූර්ණ කරවලද. මොකද වැඩි නෑ ඔසින් නෑ මම කරදර නෑ. ඒතර කාර්යාලය ඇතුළට යනවා ඒ ඇතුළේ තියෙන කට්ටකේ 100ක් තව කරගෙන යවන්න බැහැ ඊට පස්සේ. ඇයි ඒක මහතලි ආදරයෙන් ආයෙත් තියෙන්නේ. ඇතුළේ තියෙන කරදර කරන්නේ නෙමෙයි මෙයාට උදව් කරන්නේ. ඉතින් එහෙම කරලා එයාට උදව් කරනවා. මෙයාට ගාධියරන් දෙන්න පුළුවන් තරම්. නාගිය බලවත්. නාගිය බලවත්. ඔය කියන්නේ සිංහලෙන් නාගිය කරන්නේ නෑ. අර නාගිය නේ. ඒ නාගිය මොකද? බොමල් නෑ නෑ. රූපේ නාමය වගේ මේ වෙන නාම වෙත් ගන්න පුළුවන්. නාම වෙත් ගන්න පුළුවන්. ඒගොල්ලෝ හරි ලස්සනයිනේ. ඔව් ඔව් විරාගතුන් මේ මාර්යාව කවුද නායකන්‍යාවද? ඒක ඒවත් ඒ කියන්නේ ඒ දිවිලෝකෙන් එන අය. නාග නාග ලෝකෙන් එන අය. නාග ලෝක කියන්නේ පොළවට තියෙන එක නෙමෙයි. ඒක මේ ලක්ෂණ නාගයේ තමයි. එහෙමත් වෙන්න පුළුවන්. ඩොමිනේට් සංගීතය කියන්නේ මොකක්ද? අසුර ලෝකෙ. අසුර. නෑ අපේ අසුර කියලා කියන්නේ දෙවියෝ හා බලයෙන් සමාන දෙවියොත් එක්ක තරහ තව කොටසක් කියනවා. අසුර අසුර යුද්ධය කියලා කියන්නේ ඒක. අසුර අසුර යුද්ධ කියන එක තිබුණා. බුදුහාමුදුරුවෝ කියනවනේ. එතන තමයි අසුර. ඒක තමයි ඔකේ සාධන ඕක අපිට ප්‍රසිද්ධිය කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් ඒක තමයි මොකද ඕක අවස්ථා දෙකක එකක් දෙවි කෙනෙක් කියපු දෙයක්. අනිත් එක අනාගාමී වෙච්ච උත්මේ සමාධියෙන් දැකපු දෙයක්. මේ දෙන්න දෙන්නට දෙන්න දන්නේත් නැහැ. ඒතකොට මේක සමාධින්ද අනාගාමී වෙච්ච උත්තරේ සමාධි වෙන කියලා කියපු දෙයක්ත් තියෙනවා. දෙවිකේක මාර්ගයෙන් දැනගත්ත දෙයක්ත් තියෙනවා. ඒ දෙකෙන්ම කියුනේ බයුලන් වයන්ගල් එකේ තමයි අතුරු ලෝකේ තියෙන්නේ. මොකද උග හරියට ඔපොසිට් පැත්ත තමයි මේ ශ්‍රී ලංකාව තියෙන්නේ. අදුමනේ අදුමනේ. ඒ ප්‍රෝග්‍රෑම් එක කරලා ගොඩක් සාගන්න මෙච්චර කරු සාග දිය පන්දීන් යටපත් කළා. මොකද කතා කරනවා වෙන්නේ? මොකද කතා කරන වහන්සේගේ ධර්මයේ කාටවත් බොරු කරන්නේ නැහැ. උන්වහන්සේ කියේ මේ ඔය සතාගතයන් වහන්සේම අපිට අයිති කෙනෙක් නෙමෙයි. මේ මුළු විශ්වයටම අයිති කෙනෙක්. මුස්ලිම් කෙනාටත් උන්වහන්සේ අයිති. පිළිගත්තත් නොපිළිගත්තත්. දැන් අපි බුද්ධ ධර්මයේ අද බුද්ධ ධර්මයෙන් දැන් පිළිගන්නවා. අන්තරි බුද්ධ ධර්ම නොවේ කියලා කියපු කතාව පිළිගත්තා. ඇත්ත නම් ඇත්ත මොකද ඔව් තිබිලා යටපත් වෙලා යට වෙලා ගියදී ලබාගන්න වහන්සේ නමක් තමයි ණය වෙලා දෙන්නේ ආයෙම යටපත් වෙන ඇත්තටම යටපත් වෙන ලෞකික මේ ලෝකෝත්තර අර්ථේ ලෞකික අර්ථේ ඉතුරු වෙනවා අපේ අය ගොඩාක් ලොකු වුණාම ගෞරවයක් තියෙනවා ගොඩාක් කුංචි දෙයක ආදරයක් තියෙනවා ඒක 84 මුද්දින්වන්නේ ගෞරවයෙන්. අපේ මට්ටමේ හදුවොත් එහෙම ඒ කියන්නේ අර මදින් අපේ රයිට් එකේ හරියට නමස්කාරම තියෙනවා. ඔබට ප්‍රශ්න දී ඇති වෙන අහන්න. සැබෑ හැම කවදම උත්තරයක්ත් තියෙනවා. සතරේ ධර්ම මං කියන්නේ ඒකයි මේ ධර්මය අවබෝධ වුණාම මේක අවබෝධ කරගන්න. මේක අවබෝධ වුණාම හැම ප්‍රශ්නකටම උත්තර ගන්න පුළුවන්. ඒක හරියට අවබෝධ කරනවා. බුදුරු 21ක් ඉඳලා ඒ කියන්නේ ලෝකයක් තිබිලා තියෙනවා. බුදුරු අවුරුදු 5000කට ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා කියලා කියනවා. ඒක ලෝකයේ විශේෂ කාර්යකාරී ලෝක වෙනස් කරන්න පුළුවන්. නේද මේ පුතුනි මේ පුතුනි වෙනස් කරලා. මේ පුතුනි බුදුරු 21ක් නෙමෙයි. කෝටි ගානක්. අපි දන්නේ විදිහට නම් ඔය 21 වෙන්නේ 27 නමක්. ඒ තමයි අපේ බුදුහාමුදුරුවෝ නීත්‍රි වල ලබු 27. අපේ බුදුහාමුදුරුවෝ ඔය විදිහට තමයි නීති වෙන නැතුවා. ඒ ඒක ලැබුවෙත් මෙහෙම. බුදු කෙනෙක් මේ බුදු කෙනෙක් කියන එක ලේසි වැඩක් නෙවෙයි. අද ලංකාවේ බෝධිසත්වරු ඉන්න 5000. හැම එකම බෝධිසත්ව. ඇයි ඒ ගුරුවන්දනද? මේ මිනිසු වන්දනද? ඕක ඉතින් හරි ආතයි කියන්නේ මම පොත. මම පොත මම බුදු වෙන්නේ ඉන්නේ. හරි. ඒ ඔන්ලයින් කට්ටිය. ඒ කට්ටිය වට වෙනවා. මේ බුදු වෙන්නේ ඉන්නේ කියලා දැන් ආවදනවා. බුදු වේවා. බෝසත්තුමා බුදු වේවා. බෝසත්තුමා බුදු වේවා. ආත්‍යම් වලට පෙරහැර යනවා. කොච්චර මිත්‍යාවක්ද ඉතින් ඒකත් පෞද්ගලික දෙන්නේ ඒ අතර මෙන්න මොනවා මේ අතරම අවදිත් වෙන්න පුළුවන් මොකද සමහරට ඇත්තටම දිහා හිතලා ඉන්න පුළුවන් ඒක තමයි මේක රවට්ටන්න දෙන්න ඉන්න පුළුවන් රවට්ටන්න හිතන ගමන් දෙවි නීට්ලි පෞද්ගලික වෙනවා දැන් පොතේ වෙන්නේ ඒකයි දැන් බෝධිසත්ව කියන්නේ බෝධිසත්ව නෙමෙයි ඔතන වැරදගත්තේ බුද්ධ දිනාවට නෙමෙයි අතන අරගත්තේ. බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ මොකද්ද? සත්‍ය හොයන කෙනා. මේ මේ කෙනාට සත්‍ය වලට සත්‍ය හම්බ වෙන්නේ. නමුත් සත්‍ය හොයන්නේ. ඔය බුද්ධ කියන වචනේ ආවේ බුදු බුදුරගේ පහළ වෙන කාලේ වෙනකොට තමයි බුද්ධ කියන වචනේ ලෝකෙට එන්නේ. අන්න ඒකයි මිනිස්සු අවබෝධ කරගන්න. හා හරි එතකොට මේ මෙන්න මේක හොඳට අවබෝධ කරගත්තා නම් බෝධිසත්ව ප්‍රශ්න විසඳෙනවා. ලංකාවේ. හරි එතකොට වෙන්නවනේ මොකද්ද සත්‍ය හොයන්නේ බෝධිසත්වයන් වහන්සේ කියන්නේ මොකද්ද සත්‍ය හොයන කියලා ඉතින් මේ හරි බෝධිසත්වයන් වහන්සේ සත්‍ය හොයන හොයන හොයන හොයන හොයන හොයන හම්බ වෙන්නේ උන්වහන්සේ ඒක කරගන්න බෑ හැබැයි හොයන්නේ මොකද්ද සත්‍ය එතකොට දැන් මේ වෙලාවේ කෙනෙකුට සත්‍ය ධර්මය හඳුනනවා. එයා උපරිම උත්සාහ කරන මේක නිවන් දකින්න. නැත්නම් මිනිස්සුන්ගේ මේ මේ හදයාම නෙමෙයි. ඒකදී අද වෙන්නේ හදයාම කියන මිනිස්සු. නේද? බෝධි වන්දනා කරනවා, මේ සම්බුද්ධ වන්දනා කරනවා, අර කරනවා, මේ කරනවා, හීලින් කරනවා. ඒ ඔය ඔක්කොම එන්නේ. ඔය තමයි. සතරාර්ය සත්‍ය. සතරාර්ය සත්‍ය අවබෝධ වෙන උත්සාහ කරනවා. මොකද කරගන්න බෑ. ඇයි? වෙන පරමාර්ථ කියන්නේ. අර අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ නැහැ නේද? සම්බෝධි සත්‍ය කියන එක නෙමෙයි. බුදුහාමුදුරුවෝ දුක් විඳපු කෙනෙක් තාත් ඉන්නවද නේද? බුදු කෙනෙක් සැප විඳින්නේ නැහැ. ඒ ඉස්සාරට කුමාරය රැවෙන්නේ. බුදු කෙනෙක් ඉන්නේ අන්ත දුක. බුදුහාමුදුරුවෝ මුල බුදුහාමුදුරුවන්ගේ නිදාගෙන ඉන්න තැන දැකලා තුරුවකේ කාලකන්ගේ නිදාගෙන ඉන්න තැන දැක්කනේ වගේ ඇද්දගත් මේ අපරාධ කියලා කියපු මිනිස්සු වොන් කරනවා. මේ අපේ බුදුහාමුදුරුවෝ හනුලට අත්යන්න දෙන කෑම මහාල කෑලා වස්තු උමාසය. පුළුවන් අත්යන්න දෙන කෑම ගන්න ඕගොල්ලන්ට. හ්ම්? යවහ. යවහ. කන්න පුළුවන්. අත්යන්න දෙන කෑම. ඈ වස්තුම්මාකටිද කොහෙ විදිය දේවලුද කොයි නෝ කියන දේවලු කෝ ඒක තමයි කියන්නේ තමන්ට කර්මයේ පරිසරයෙන් වල එකක්වත් ඉන්නේ නැහැ එන්න බෑ ඒ කර්ම කර්මයේ බලවත් ඒ බුදු කෙනෙක් කියලා කියන්නේ එහෙම අනිත් බුදු කෙනෙක් බුදු වෙන්නේ ඉස්සෙල්ලා ඒක ඒකල බලන්න මලවපලිදාන වුණා අපේ බුදුහාමුදුරුවෝ මලවපලිදාන කරද්දී බුදුරු දෙලක්ෂ ගණනක් නේද පාළුවලාදී බුදුරු දෙලක්ෂ ගණන් මලවපලිදාන පුරුණා කියන්නේ හිතින් හිතාගෙන යනවා මම ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙනවා කියලා ප්‍රසාදයටපත් කරන්නේ ඉතින් හිතාගෙන යනවා බුදුරු දෙලක්ෂ ගානක් වේගෙන කරනවා. ඒක මාත් පරිදාන පුරුදුකොට. කටින් කියාගෙන මම බුදු වෙන්නේ යනවා කියලා කියාගෙන යනවා බුදුරු 3 ලක්ෂ ගානක් මේ ලෝකේ පහල කරලා ඔක්කොම බුදුරු 5 ලක්ෂ ගානක් පාවලා දෙන ඔය දෙකේ විතර. කාය පරිදාන පුරුදු තමයි ඔය විදියට කරලා ලෝකේ පහල වෙනවා. මේ පහල බුදුරා වෙන නීති වෙනවා. නිදාගත්ත එක වෙන්නේ. ඔය පිදුරු ටිකක් දාලා පිදුරු. අර කියන්නේ මම දේශනා අපිට මේ සමාන කාර්යය තමයි ප්‍රකෘති සිදුවෙන්නේ. ඒත් එක්ක ගාඳුරු කරලා තිබ්බ කියලා. ඒක උදාහරණ කරන්නේ. ඉන්දියාවේ අපේ ආහාර අපේ ආහාර ක්‍රම වලින් මේක ගොඩක් ඒක පිළිපැද්ද කියලා ලොකුවා. ඔවුන් කියන්නේ. ඔය කිසුපුර 6 නැහැ කිසු වර්ෂ 6 දිවසේ වෙන අර හිටියේ. අපේ බුදුහාමරේ කිසුපුර 6 දිවසේ කිසු සංගමයෙන් අවුරුදු 600 ඉස්සෙල්ලා මම මේ ඊයේ පෙරේද මම මොකක් වෙලා වරදේ ප්‍රශ්න ගැන අහන්න ඉති අන්නේ මේකට ගහලා දිනේ අල්ලපුවා ඒක මොනවා ඉන්නේ පොඩි දෙයක් ජෝක් කොටස් කියන්නේ කොහොමද ඒක කියලා තියෙනවා මිලින්ද කියන්නේ මිලින් දා කියන නම විතරද එනේ විදි රබරලනේ කියන්නේ ඔය රජු ආපු ගස්ස කියන්නේ ගම්මුතු ගම්මුතු ලංකාව දෙකෙන් ඉලෙක්ෂන් වල දුරු ලංකාවත් එක්ක සම්බන්ධයක් වස්තුවේ මේ විවිධාකාරයේ දේවල් මිනිස් හොයාගෙන ඉතින් අන්තිමට හිතන්නේ එකද ධර්මයෙන් මම ධර්මයෙන් මම ඔන්න ඒකල යන්න මට කියන්නේ නැක්කයමට ඔය මොනවද තිබ්බා ඔබට දෙයක් වෙන්නේ ඔබට දෙයක් වෙන්නේ ඔබ කවල් හරි සතර අපායෙන් මුදුනන අන්නේ දාඩ කොට දෙයක් තියෙනවා නැත්තම් අනිත් අය මනෝහරි ඔබ එළියට වෙලා බුර බුර ඉන්නේ. මේ සිනෑම මේක තේරෙන්න. එකකින්වත් ඕක වහගන්න එපා. ඔන්න මේකම මෙහෙම කරා. මේ අනිත්‍යතාවය මෙහෙම කරා. පුළුවන් තරම් තින්කා. කිසිම කෙනෙකුට ද්වේෂ කරන්න. කිසිම කෙනෙකුට අහිතක් හිතන්න එපා. සත්‍ය පහ දීලා, කුසීල දීලා, කවුම දීලා. ඔබට දෙයක් ඔබ මේකෙන් දියුණු වෙන හිතේ ප්‍රාර්ථනාවෙන් දෙන්න. ආ මේ කන්න, මේක කන්න. කාලා මේ බඩේ තියෙන නිවා ගන්න. බොහොම යහපත් චේතනා, යහපත් මනුස්සයෙක්. අන්න එතකොට දෙවියෝ ඔබට ප්‍රිය කරනවා. මම කියන්නේ අපි පරක්කු වෙන එහෙම අපිට ඉස්සරලා මේ ගෙදර ඉන්න බල්ල බල්ල වුණ නිවන් දකින්න පුළුවන්. අපිට chance එකක් නැවිලා. මේ chance එක ඕන ඉස්සර ගත්තාම ආයි අවුරුදු කෝටි ගානකින් ආයි එක chance එකක් තියෙනවා. ඒක හරියට කන කැඩ බෑවා වියදිදුනේ ආස බලනවා වගේ. මේ නිසා අත්දැකලා තියෙනවා. ඕක තේරුම් ගන්න බෑ ඇයි? පස්කම් නැතකම් තේරෙන්නේ නැහැ. ඕක කියනවා කියනවා ඉන්න එක තමයි කරන්නේ. ඒ අපි ඔක කොච්චර කිව්වත් අන්තිමට ඉතින් අද ඒතුන් දෙක ඉඳලා ඒක අන්දරන් ඉතර ගිහිල්ලා මේ ඉවි. ඒක උදේ ඉඳලා ආයෙත් කරන්නේ අර ගමන. ඒකයි කියන්නේ විතර ධර්මයේ දෝමනේ කරන්නේ විතර ධර්මයේ සාකච්ඡා කරනවා. ඒ ධර්මයේ ඔබ ධර්මයේ සාකච්ඡා කරන්නේ. ඔබ ධර්මයේ අවබෝධ කරනවා නම් ධර්මයේ දේශනා කරද්දී මට ධර්මයේ අවබෝධය. අපි ධර්මයේ සාධනේ අපි හැමෝම එක කියලා සාකච්ඡා කරලා අපි ත්‍රිවිධ ධර්මයේ ලෝකාසිය සංගායනා කරනවා. ඒ හැම දෙයකින්ම නිවන අවබෝධ කරගන්න පුළුවන්. බලන්න මේ ධර්මයේ කොච්චර ප්‍රණීතද කියලා. ඔබ මේ ධර්මය හරියාකාරව අවබෝධයෙන් ඔබ ආගෙන ඉන්නවා. දැන් ඔබ පැය කීයක් පුදු ඉන්නේ. අනිත් එක ඔබට පුළුවන් ඒ විදිහට කොහොම ඉඳගෙන. මෙතන ගායකෙක් සිංහ දීදී කරන උදාහරණයක්. මේ ධර්මය හරි ප්‍රණීතයි. හැබැයි අවබෝධ වෙන්නේ. ද්විත්ව වෙනස් නැහැ. සහ ඔබ මේ ඒකට ඒ ගැන හොඳට ඔළුව යොමු කර තියාගෙන ඉන්නවා. ඔබට මනාකොට ධර්මය ඔබගෙන ඒ වගේ ඔබට ඔබේක තේරුම් ගන්න ඒක හරි රසයි. අද මට දුන්නා හත් අවුරුද්දක් මෙතන ඉඳලා බණ කියන්නේ. දැන් කරන්නේ මේ ඕගොල්ලන්ට කරන්න දෙන්නේ. නෑ අනිත් එක අපේ බැරි මම ඔපිනා කෝරන මම තාපුමන් දෙන්නේ යනවා මේ මන් දෙක කාටද දැන් ටිකට ගන්න උනන් මේ නෑ අපේ දෙන්න කරන්නේ නැහැ මම නෑ මම නෑ අන්ත වෙනවා මොකද මේ නේද ඒ ධර්මය ශ්‍රවණය කරවන්න සලස්වන්නේ එක කෙනෙක් වෙනස් වෙනවා ඒකේ මරණ තියෙන මහත් බලයි මහත් එක කෙනෙක් වෙනස් වෙනවා බලන්න ඔබ වෙනස් වෙන ගමන් කෙනෙක් වෙනස් තමන්ගේ දරුවෝ වෙනස් වෙනවා තමන්ගේ දරුවෝ පුහු පුහු දරුවෝ වෙනවා ini biasanya kaset ke ඔබ ප්‍රශ්න තියෙනවා ගොනු කරගෙන. හරි ඒක ඉතින් කස්තර. අද මම අහන්නේ ප්‍රශ්නෙකට සදාතේ ඉන්ටර් ගන්නවා. Thank you. හදින් අරගන්න පුළුවන් වුණා නම් ඔබට මාස්තු වලක වස්තුවක් ලැබෙනවා මොකද? නිවන. එහෙම නැත්නම් තියෙනවා මේ නිදාන හතරක් තියෙනවා ඒක මේ හතර මහා නිදාන පහළ වෙනවා කියන්නේ මුළු ඒක හතර මහා නිදාන පහළ වෙන ශක්ති කියලා කියනවා. අපිට පහළ වෙන්නේ නැහැ. ඒ ශක්ති කියලා දුරන්න මුළු ලෝකෙටම කන්න දෙන්න. පුළුවන් ඒක. ඔය හරි එහෙම අපි සඳහන් වෙනවා හතරමා නිදාන කියන පාල වෙන සාමාන්‍ය ශක්තිය. ඒ කියන අස්තයන් ක්‍රියාවේ ඕම දිනවා ඒක මහා පින්කාරයන්ට තමයි කියන්නේ අනාගතම තමයි නෑ කන්නේ නේද උතුරු කරන්නේ ඒක තමයි මම මම මම ප්‍රශ්න අහන්න එක ප්‍රශ්නයක් අහන්න එපා කියලා කියන්නේ මම ඒක තමයි මොකද ඒක මෙන්න උත්තරයක් මා දාන්න මම ඒක අවුරුදු අවුරුදු 22 ඉඳන් කොහොම වෙන මේ විදිහට ධර්ම දේශනා කරනවා මේ පාඩ කරනවා මම දන්නේ නැහැ මේ ධර්ම මම මේ අද ජීවිත සමහර ධර්ම මම මෙන්න කියන්නේ නෑ මම ඒක දැක්කම දැන් ඔය යන්නේ දුපාත් වෙනවා මොකද සංසාරයක දුක වුණාට ඒක මම දැක්කම කරනවා කියලා දැන් මේක නෙමෙයි ලනුව පොඩි සංඥා ද්වාර මොන මොකද කියලා ගන්නද අර වයිස් ගන්නද මම මොකද කරන්නේ ඒක සාමාන්‍ය දීම දැරීමක් වගේපත් වෙනවා. ඔය සාමාන්‍යයෙන් පොඩ්ඩක් හරි දැරීමක් තියෙන්න ඕන මෙයා දැක්කම මෙයා ගදාස්සන මෙයා කුල්ලරි පුස්ති මෙයා සාමාන්‍ය බෑක්ග්‍රවුන්ඩ් එක. ඒක මම ගන්නවා. අධ්‍යාපනය කරන්නේ නම මෙයා කවුද කුල්ලරි පුස්තිද ආ නෑ කුසල කුසල මොනවාද මොනවාද සත්පුරුෂයෙක්ද සත්පුරුෂයෙක්ද ඇත්තම සත්පුරුෂය සත්පුරුෂයෙක් කියන්නේ සත්පුරුෂය අපේ කොහොමද අහිංසක කියන්නේ අහිංසක. ඒ අනුමාන වෙනදී ඒක සත්පුරුෂය. ඒ කියන්නේ දැන් අරගෙන අපිට ඒව දැක්කම නේද? ඒක ඔය සම්බන්ධයෙන් මෙහෙම තියෙනවා ඒක ඔබ ඔබ බුදුදහම වල දෙයක් වෙලා ඉතින් ඔබට කිසි ආරක්ෂාවක් නැහැ. ඒක මම හිතන්නේ. අද නිවන් සාධීක පුනර දෙන්න හැපුණු කියලා කරමු. අපිට නැත්තර මම දෙන්න අවශ්‍යයි. ඉතින් අත්තර මම දෙන්න. කුල්ලාසිය නම්. එහෙනම් අපි හරි කරගෙන අපි අනුමෝදන් කරනවා. ඒ වගේම පිනුත් කරනවා. දානමාන ධර්මය දේශනා කරන්න ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාවක් සැලසුවා. මේ අවස්ථාව සැලසුවා ගුරු මූලික දැක්කේ ඒ වගේම නිදෙන්නේ නිදෙන්නේ ඒ වගේම මේ ධර්මය ශ්‍රවණය කරන්න දේශනා කරන්න එනාට දාන දෙන්න. පිළිගන්න. මේ ඔක්කොම පොඩි මෙතන බදවදාන්න කවුරුස්සාගෙන මෙතන හැමෝම ආවේ ධර්මය අවබෝධ. ඔබ හිතුවත් ඔබ හිතුවේ නෑ මෙච්චර ධර්මයක් ඔබට අවබෝධ කරගන්න පුළුවන් කියලා. තමයි ජීවිතයේ බලනවා කියලා කිව්වා කිව්වද දන්නේ නෑ. ඒ නිවන නිර සමසේ බලන්න ඉන්න. මෙතන විහිද පැවිදි කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ ධර්ම අවබෝධය. තමන් අවබෝධ කරගත්තම තමයි. ඒක නිසා අද මහත්තු පින් සම්දරාවක් කුසල් සම්දරාවක් සිද්ධ වෙච්ච වෙලාව. ඒක නිසා මේ අපි කරගත්තා වූ සියලුම සින් සහ කුසල් මේ අපවත් රස බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න මුල්ලෝකයේ සංගතේකර ප්‍රජාපතියගේ සියලුම ජීවරාජ සමූහයන් වහන්සේලා අනුමෝදන්. ඒ අනුමෝදන් සතුටු වන්නා වූ ඒ දෙවියෝ අපවත් කොට බුද්ධ ධාතකයන් ඉරහත් කාලයක් ආරක්ෂා කරත්වා කියලා සාදු කියලා කියනවා. ඒ වගේම සමගමන මේ ධර්මාංගය ගැටලුවක් තිබුණා. මේක අනුන් කල්පිතක මෙහායි. සමගමන අලකට අසාධාරණ සමන්හා ගනුදෙනුවක දෙකතු. ඒ සියලුම ඥාතිත මිත්‍රාදී මේ වන්දන වේවා මං ගැන අහිතක් හිතාගෙන ඉන්නවනම් මේකෙන් අනුමෝදනාවේ සතුටකට සියලු දෙනාටම අමෘත මහා නිර්වාණ සාන්තිය උදා වේවා කියලා සාදු කියලා නැවතින් කියනවා මොඩන් කරන් ඉදම් මේ නාමී ලබෝ ධර්මෝ දේශිතා ඒ වගේම අපිට කරගන්න සියලුම කුසල ධර්ම මේ සම්බුද්ධ ශාසනය තුළ දී මහ නිර්වාණ සාන්තිය